ඔගොල්ලන්ට මොනවද දැනුනේ දැන් මේ සාකච්ඡා අහලා තව ඉතින් ඔගොල්ලෝ ගොඩක් මේක හොයලා ආපු අයනේ නේද මේ ඔගොල්ලන්ට මොකද දැනුනේ මොකද තේ ඔගොල්ලන් මූලින්ම වටහා ගන්න ඕනේ මොකද්ද කියන එක තේරුණාද මොකද්ද වෙලා තියෙන වැරද්ද දැනගන්න ඕනේ නේ අපි මොකද්ද වෙලා තියෙන වැරද්ද කියලා දැනගත්තා නම් ඇත්තටම මං හිතන්නේ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ නේද ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ මොකක් හරි පුංචි තැනක අපි හිර වෙලා ඉන්නවා අන්න එතන හරියටම එතන තමයි ලියාගන්නේ එතන තමයි ලියා ගන්න ඕනේ. ඉතින් අන්න ඒක ලියා ගත්තා කියන්නේ මේ ඇත්තටම ඉතුරු ඔක්කොම ටික හරි. ඒ කියන්නේ එක ගැටිය එක පළවෙනිම ගැටිය ලියා ගන්න ඕනේ හරියට. අනේ ගැටි දෙහා ගන්න එක තමයි මේ ඒක ඇත්තටම දැන් අපි හොඳට බැලුවොත් එහෙම මේ කල්යන් මිත්‍රයන් වහන්සේට ඒක පෙන්නලා තියෙනවා. අපේ පැත්තේ අඩුවක් නිසා තමයි අපිට ඒක අහුවෙන්නේ නැත්තේ. අපි ඒක ලියා ගන්න දක්ෂ වෙන්නේ නැහැ. හැම කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක්ම මේක පෙන්වනවා. එයාට පුළුවන් ප්‍රමාණයෙන් පෙන්වලා තියෙනවා. ඉතින් අපේ අපේ පැත්තෙන් හේතු සකස් වෙලා නැහැ ඒක තේරුම් ගන්න. නේද? ඒක හන්ද අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපි පොඩි වීරියක් දාන්නේ අර පෙන්නපු කල්යාණ මිත්‍ර සේවනීය ධම්මස් ධර්ම ශ්‍රවණීය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම ප්‍රතිපදාව කියන ওই අන්තිම දෙක කෙරෙන්නේ අහනවා විතරයි. හැමෝම අහනවා. බණ අහනවා ඇති වෙන්නම අහනවා. අහලා අහලා අහලා අහලා තමන්ගේ පැත්තෙන් ලියා ගන්න වැඩේ කරගන්නේ. ඒක බලන්නේ ගලපලා ඒක පුංචි අඩුපාඩු දෙක ටිකක් තමයි තියෙන්නේ හුඟක් දෙනෙක්. ඉතින් ඒව ටික පොඩ්ඩක් හදාගත්තා නම් මං හිතන්නේ මේ මේ ඇත්තටම ඒ කට්ටියට මේ ලිහිලා තියෙන්නේ. අය ගොඩක් හුඟක් අය ඉන්නවා. ඇත්තටම හොඳටම මේ ධර්මයේ තීරිච්ච අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ චූටි චූටි පොඩි සමහර කියලා පුංචි තැන්වල හිර වෙලා ඉන්නේ. පුංචි තැන්වල. ඒ කියන්නේ ඒකට පොඩ්ඩක් කාලය අරගෙන පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරය කරලා මේක පෙල්ලලා පෙල්ලලා බලන්නේ නැති පුංචි ගැටලුවක් තියෙන හුඟා දෙන කියලා. නැත්තම් හොඳ හොඳ ධර්ම ඥානයේ තියෙන අය ඇත්තටම ඉන්නේ. ඉතින් ඒ දැක්කහම ඒ වගේ හම්බ වුණාමත් හරි සතුටුයි. ඇත්තටම. ඉතින් මේ ඉතින් ඒක ගොඩාක් දෙනෙක් හම්බුණා ඕගොල්ලෝ අතරේ. පෞගේ සාකච්ඡාවලදී පෞද්ගලිකව කතා කරපු අවස්ථාවලදී ඇත්තටම ඔක්කොම වගේ එකම වගේ කට්ටියක්. ඉතින් හරි සන්තෝෂයි. ඉතින් ඒගොල්ලන් එච්චර දුරට අරන් ආපු මේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේලාට අප්‍රමාණ පුණ්‍ය කුසලයක්ම වේවා කියලා අපි හැමෝම අනුමෝදන් කරමු. නේද? මේ මොකද ඒගොල්ලෝ කොහොම අමාරුවෙන් ඕගොල්ලන් ওই தත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් චූටි චූටි දැන් තියෙන්නේ හැමෝටම මේව කරගන්න. මම මම ඇත්තටම ඕගොල්ලන්ගේ ධර්ම ඥානෙ කිසිම අඩුපාඩුවක් නැහැ වගේ. තියෙන්නේ ප්‍රායෝගික ප්‍රායෝගික වෙලා නැහැ ධර්මයේ. අන්න එතනයි තියෙන්නේ මේ ලියා ගන්න බැරුව. මේක ප්‍රායෝගික වෙන්න බෑ. නේද? හොඳයි. අපි මේ ඔය ආපු ඒ ඒ වගේ තැනකින් අපි පටන් ගමු. වැඩි වැඩි කාලයක් ගන්න නැතුව අපි පුළුවන් තරම් ඉක්මනට එක තැනකින් අරගෙන අපි ලස්සනට ලියාගෙන යන්න බලන්න මේ වගේ කුංචි කුංචි තැන් ටික. එතකොට ඔබට තේරෙවි මේ අපි ওই පොට් ටික ඔක්කොම පැත්තකින් තියලා ප්‍රායෝගික පැත්තම ගැන පොඩ්ඩක් බලමු. මේකේ කොයි වගේද මොකද්ද වෙන්න ඕනේ අන්න එතන තමයි අඩුපාඩුව තියෙන්නේ මම දැන් මම මට මම මට මේ උගාක එක්ක කතා උගාක් අයත් එක්ක කතා කරනකොට දැනුනේ ඔන්න ඕක ඉතින් මම හිතන්නේ ඔයගලන්ට ධර්මය ඔය ත්‍රිපිටකය හරහා හරි තවසාවින්සිල හරහා හරි මේ එක එක විදිහට ඔයගලන්ට මේක ගන්න පුළුවන්නේ ඒක ප්‍රායෝගික කරගන්නේ කොහොමද කියන එක තමයි පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ ඒ එතනට අන්නේ අන්නේ පොඩි අඩුපාඩු ටික අපි හදාගත්තා නම් මම හිතන්නේ ගොඩක් දුරට මේක හරි හරි සුන්දර තැනක් වෙයි. හොඳයි. හරි මම මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අපි බලමු උත්තරයක් දෙන්න පුළුවන්. ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ කියන තැනින් කොහොමද ගන්නේ? කදාකත් ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ කියන. අන්න ඒ වගේ තැනක් අපි ගත්තොත් එහෙම. ඔන්න උතනින්ම ලිහිනවනේ. කතන්දරේ. ඔන්න ඕක ඕක බලන්නකො පොඩ්ඩක්. ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ. ඔන්න උතන බැලුවොත් ඒ වගේ තැන. ඕගොල්ලෝ ඉන්න තැන් වල හැටියට ඕගොල්ලන්ට ඒ වගේ තැනකදී ඔය ඔය ඔන්න ඔය ප්‍රශ්නේ තේරෙනවා නම් හරි. කොහොමද ගන්නෙ? තේරුවන් සර් නැහැ. ඔව්. තේරුවන් සර්. ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ කියන එක දැනෙන මට්ටමින් කියන්නම්. ඇත්තටම ස්පර්ශ ස්පර්ශය කරන කියන්නේ ස්පර්ශ කරන දේ ඒක දැනගන්න සිතත් දර්ශනයක් පාසා මේ උපාද තිතිබංග කියන අවස්ථාවන්ට ලං වෙන නිසා අපට අර කොයි වෙලේකවත් අර ස්පර්ශය ඒ ආකාරයෙන්ම ලබන්නත් බෑ ඒ ඒ ස්පර්ශය අපේ හිතෙන් ලබන්නත් බෑ කියන එක තමයි උදාහරණයක් හැටියට ගත්තොත් උදාහරණයක් ගත්තොත් සරල උදාහරණයක් හරි ඔබ ඇවිදිනවා කියන තැන ගන්නකෝ ඔන්න උතලින් ගන්නකෝ ඔබ ඇවිදිනවා හරි ඔබ පොළොව උඩ හිටගෙන ඉන්නවා ඔන්න ඔකෙන් ගන්නකෝ ඔන්න උපමාවක් ගත්තා අපි පොළොව උඩ හිටගෙන ඔව් එතකොට ඇත්තටම අර ඒ කියන්නේ අවිපරිණාමී සත්‍ය තත්ත්වයක් නෑනේ එතන. එතකොට මේ විපරිණාමයට ලක් වෙන ක්‍රියාවලියක්මයි තියෙන ශනියන් පාසා. එතකොට අර ස්පර්ශය ස්පර්ශය වෙන අපිට පොළොව උඩ නම් හිටගෙන ඉන්නේ පොළවත් ඒ ඒ පරිණාමීය ක්‍රියාවලියට යටත් වෙනවා ස්පර්ශය ලබන අපේ අපිත් ඒ පරිණාමී ක්‍රියාවලියට යටත් වෙනවා ඒක විඳින හිතත් අනිවාර්යෙන්ම රචනයක් පාසා මේ ඉපදෙමින් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒ කියන්නේ මැරෙමින් යන එකක්. ඒතකොට කවදාවත් අර අර ස්පර්ශය ලබන්නේ අර මේ අර හිතපු පරණ කෙනා නැහැ. ඒ ස්පර්ශය ලැබෙන්නේ නැහැ. ඒ හිතටත් මේ ඒ හිතත් නැහැ එතන. මට ඒ ඒ මට්ටමින් තමයි ඒකට උත්තරයක් දෙන්න පුළුවන් මහත්තයා. තේරුම් ගන්නයි. ඔව් හොඳයි. අපි හිතමු පොළොව උඩ තියනවා කියලා 1000. පොළොව උඩ තියනවා පුටුවක්. ඔන්න ඔන්න ඔය දෙක අරගන්නකෝ. පොළොවට පොටුවක් තියලා තියෙනවා. පොළොවට ගහක් තියෙනවා කියලා හිතන්නකො. ආහාර. ඔන්න ඕක ඕක ගැන කියන්නකො. ඔය දෙකට දෙක. දවග හිට ගන්නවා පොළොව උඩ. මට පොළව පොළව දන්නේ පොළවට දැනෙන්නේ නැහැ මෙතන ගහක් හෝ පුටුවක් තියෙනවා කියලා පුටුව දන්නෙත් නැහැ මම පොළොව උඩ ඉන්නේ කියන එක ඒ වගේ අන්න හරි අන්න අන්න ඒ පැත්තෙන් මම ඇහුවේ ඒ කියන්නේ ඒ දෙකට දෙක හම්බු වෙලා නැහැ නේද හම්බ වුණා කියන්නේ ස්පර්ශයට ස්පර්ශ වුණා කියන එක නේද? අන්න හරි හම්බ වුණා කියන්නේ ස්පර්ශයට ස්පර්ශ වුණා කියන එකයි. අන්න ඒ වගේ තැනක් මෙන්න මේ කිව්වේ. හරියට හරි. අන්න අන්න එතනින් බලන්න. ඒතකොට බලන්න දැන් ඔබ පොළොව උඩ හිටගෙන ඉන්න බව කකුල කකුල දන්නවද පොළොව කකුල දන්නවද පොළොවක් උඩ ඉන්න බව? නෑ මහත්තයෝ. උලෝ දන්නවද කෙනෙක් මෙහෙම දෙයක් හිට උඩ තියනවා කියලා උඩ <laughs> ඒක උඩ. අන්න ඒ වගේ මේ දැන් මේසි උඩ කෝපයක් තියනවා වගේ. නේද? ඒ කියන්නේ දැන් උදේ ඉඳන් කරපු වැඩ ටික බැලුවොත් දැන් ඔය අත අතපය පාවිච්චි කළා දැන් ඔය කරපු වැඩ ටික එහාට ගියේවා මෙහාට ගියේවා ඔය හතර ඉරියව් පවත්වපු ටික අරන් බැලුවොත් එහෙම පොඩ්ඩක් ඔය එකක්වත් ඔය මස්කොඩ දන්නවද දන්නේ අන්නේ මං ඇවි එතකොට මනෝ විඤ්ඥානයට ගැත ගැහෙන තැන තමා ස්පර්සයට ස්පර්ශවෙන්නේ අනහරි අයිකැන අතනින් අතන අතන අර ස්වභාවය අපි හොඳට අඳුන ගත්තට පස්සේ එහෙනම් ඒ ඒ ඒ ඒකට අදාළ එකක් නෙවෙයි මේ හදාගෙන යන්නේ කණිපත් දෙන්නේ අන්නේ දෙක වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ මනෝ විඤ්ඤාණය හරහා අපි මේ සිත සිත හරහා හට හටගෙන යන එකයි ඇත්තටම වෙන එකයි එකක්ද දෙකක්ද කියලා. අන්න ක්‍රියාවලිය වෙනයි හදාගෙන යන දේ වෙනස්ම විකෘති ක්‍රියාවලිය. අන්න ඒක තමයි ඒක තමයි පින්නේ පටිච්චසමුප්පන්නෝ හට ගන්න ගතන්දරි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. අන්න බලන්න අන්න ඒ දෙක වෙන් කරගත්ත තැන ඔය ඔය කියන කතන්දරේ ගැටිලි එනවා. ඒ කියන්නේ අපි ඇත්තටම බැලුවොත් එහෙම එහෙමනම් ඒක ඒක තමයි අර දැන් මේ කය ආරම් බැලුවොත් එහෙනම් දැන් ඕන සතර ඉරියව්ම ගන්නකො. සතර ඉරියව් පවත්වන එක. දැන් මේ අතින් කෝපයක් අල්ලනවා කියන තැන අත දන්නවද ඒ බව? එතකොට අත මේක මේ අත කොහොමද මේක නාවලා මේක අල්ලන්නේ? මේ කතන්දර ටික කොහොමද වෙන්නේ? ඔන්න ওই ටික තේරුණාම ඇත්තටම ওই එතකොට අපි ජීවිතේ බලන්නේ මේ මේ දහම අපි ජීවිතයත් එක්ක බද්ධ වෙලා යන්නේ එතකොට නේ. එතකොට එතකොට දෙකක් නෙමෙයි වෙන්නේ එකයි. එහෙනම් අපි ජීවිතේ ගත කරන ගමන් මේක අවබෝධයෙන් පරිහරණය කරන තැනක් තියෙන එක. අන්න එහෙම. එතකොට බලන්න වෙන ක්‍රියාව එකක් මේ මනස හදාගෙන යන ලෝකයේ තව එකක්. නේද? අන්න අන්න එක. අන්න ඒ දෙක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ මට මම හදාගෙන දැන් කෙනකිනා ගත්තාම කෙනකිනා හදාගෙන යන කෙනක තව කෙනෙක්ට ඒක හම්බ වෙනවද කියන තැන ගත්තේ තැන තමයි ඊගාවට ලෙහ ගන්න ඕනේ. අන්න එතනදී තමයි හම්බ වෙන්නේ මේ ලෝකයේ පෞද්ගලිකයි කියලා. ඒ කියන්නේ මට මට ලෝකයේ හම්බ වෙන්නේ කොහොමද? ඇහෙන් කනින් නහෙන් දිවෙන් කයින් ලෝකයක් හම්බ වෙලා තියනවද? ඒ පහ අරගෙන මේ හිත මනසත් එක්ක වෙන ගමනක් ගිහිල්ලාද ඔන්න ওই ටික ලිහුණාට පස්සේ එහෙ අන්න එතෙන්දි තමයි අපිට තේරෙන්නේ මෙන්න මේ කතන්දරේ. හ්ම් එතකොට මේ ස්වභාව ධර්මයේ කියන එක හැමෝටම පොදු කතන්දරයක්ද මේ භෞතිකය හැමෝටම පොදු එකක්ද ඒක පෞද්ගලිකයිද කියන එක. ඔන්න ඔය චුට්ට විතරයි සියුම්ම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම තියෙන්නේ අවබෝධයක් තුළ පරිහරණය කිරීම විතරයි. නේ ඔන්න එතන. ඉතින් ඒකට ටික කාලයක් යනවා මේ මාර්ගයේ යන්න. මොකද එකපාරම මේක වෙනස් වෙන්නේ නැහැනේ. එකපාරම වෙන්නේ නැහැ. එතකොට ඒ අවබෝධය තුළ අර පටිසෝතගාමී වෙලා ආපස්සට ආපස්සට යනකොට ඉතින් අර ඇතුළාන්තයේ ඒ වෙනස්කම් සිද්ධ වෙනවානේ හැම කෙනාගෙම ඒක තමයි වෙන්නේ. හුඟක් දෙනෙක්ට ඒක දැනিলা තියෙනවා. හොඳයි. ඉතින් එතන බලමු අපි තව කාට හරි කවුරු හරි තව ඒ ගැන වෙනස් ආකාරයක තැනක ඉන්නවා නම් අපි ඒගොල්ලොත් එක්කත් කතා කරන්න පුළුවන්. තව කාට හරි තියනවාද අපි අපි ඔව් නිශාන්ත මහත්තයා මම පොඩ්ඩක් ඒ ගැන චුට්ටක් අහන්න. ආ හොඳයි. දැන් නිශාන්ත මහත්තයා ඔය එතකොට අපි සෑම ක්‍රියාවක්ම ඒ විදිහට බලන්න ඕනේ. දැන් අපි මූලිකවම දැන් ওই දේ අපි හඳුනාගෙන ඉවරයිනේ. දැන් මේක මේ process එකක් විතරයි. එතකොට අපි මේක ඊට පස්සේ සිදුවෙන්නේ සිතෙන් සිදුවන ක්‍රියාවලියක් කියලා දැනගත්තට පස්සේ හැම අවස්ථාවකම ඒ සිතුවිල්ලක් අපි අධ්‍යයනය කරන්න ඕනේද මේක මෙහෙම වෙන්නේ කියලා මුල හරියේදී මුල හරියේදී දැන් දැන් මෙහෙමත් තියෙනවානේ මේ මෙන්න මේක අහ බලන්නකෝ දැන් සෝවාන් වෙලාම මැරෙන අය ඉන්නවා නේද සකදාගාමී වෙලා මැරෙන අය ඉන්නවා නේ අනාගාමී වෙලා සුද්ධාවාස වලට යන කට්ටියකුත් ඉන්නවා නේද ඒක පහන නිවුණා වගේ නිවිල යන කට්ටියකුත් ඉන්නවා නේ ස්වභාවයක් තියෙනවා ඒවත් නේද එතකොට එතකොට ඔය ඔය ටිකේ වෙනස මොකද්ද? මග වැඩිලා වැඩිලා නැහැ නේද? ඔව්. ආ මග වැඩිලා පූර්ණ වෙච්ච කට්ටිය ඒ ඒ ස්වභාවය නිවිලම ගිහිල්ලා නේ. ඔව්. ආ ඕක දැනගෙන සත්‍ය ඥාන පහළ වුණා කියන්නේ වැඩේ ඉවර නෑ. ඒකනේ පින්නුවේ දැන් අර ඔබ ඔයගොල්ලන් හොඳ ධර්මය මේ හදාරලා තියෙන හන්ද ඕගොල්ලන්ට හොඳට තේරෙනවා. දැන් බලන්න ධම්මචක්කපවතුන් සූත්‍රේ. ඔකේ පෙන්නනවා නේද? ත්‍රිපරි වට්ටියකින් ඕක අවබෝධ වෙන හැටි. චතුරාර්ය සත්‍යය. ඥාන දර්ශන 12ක් එක්ක. සත්‍ය ඥාන 15 වෙනකොට ඥාන දර්ශන 4ක් පිළිහිටනවා. නේද? ඒ වගේ දැන් මේ චතුරාර්ය සත්‍ය ඊට පස්සේ මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන හතරක් තුනක් තියෙනවා. වට තුනක්. ත්‍රිපරි වට්ටයක්. එතකොට වන්න ත්‍රිපරි වට්ටයක් කියලා එනකොට එතෙන්දි පේනවා නේද සත්‍ය ඥාන පහළ වුණා කියන්නේ අන්න සම්මාදිට්ඨියට ආපු තැන නේ. හ්ම් සම්මාදිට්ඨියට ආපු තැන. එතකොට සම්මාදිට්ඨියට ආපු තැනදී මේ දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං කියන එක හම්බ වෙනවා. එයා එයාට පිටලා තියෙන්නේ. මෙන්න මේකයි දුක්ඛාරි සත්‍ය. මෙන්න මේකයි දුක්ඛ සමුදයාරි සත්‍ය. මේ විදිහට එයා දැක්කා වැඩේ. අ මෙච්චර කාලයක් රැවටිලා හිටියා. එහෙනම් මේ ඒක බොරුවක්. මේකයි ඇත්ත. මෙන්න ඇත්ත දැක්කා. රැවටීමෙන් මිදුණා. හැබැයි වැඩේ ඉවර නෑ ඔක්කොම. සියල්ල ඉවර නෑ. ඒකනේ අරිෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්න ඕනේනේ. එහෙනම් වැඩෙන්න ඕනේනේ. වැඩෙන්න නම් මොකද වෙන්න ඕනේ? මොකද්ද දුන්න උපදේශයේ බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යතාවත් මෙන්න මේක වඩන්න ඕනේනේ. මේක මෙන්න මේකද වැඩෙනකොට තමයි අන්න අර ආර්ය ශ්‍රාංගක මාර්ගයේ පිරීලා මේකත් සම්පූර්ණම සංසිද්ධිය සිද්ධ වෙන්නේ පූර්ණ වෙන්නේ නේද එතකොට ඒක දකින් ඒ ඒ අවබෝධය තුල තමන් වෙසින්න වෙසින්න මොකද වෙන්නේ ඒ ප්‍රමාණයට තමන්ට මාර්ගය වැඩිලා ඒ ප්‍රමා දැන් අපිට කතරගමට යන්න ඕනේ කට්ටියක් පානදුර හරියි කට්ටියක් අලුතර හරියි කට්ටියක් මාතර හරියි හැබැයි කතරගම නෙමෙයි අන්න ඒකයි ඔය හරි නතර වුණොත් එහෙම කතරගම ගිහිල්ලා නැහනේ එහෙනම් පහන නිවුණා වගේ නිවෙන්නේ නැහනේ නේද? එහෙනම් මුලදී මේ දැන් අපි වැරදියටම පාවිච්චි කරලා තියෙන හන්ද මේක මුලින්ම දැනගෙන ටික කාලයක් අපිට මේක පොඩක් පරිහරණය කරන්න වෙනවා හරියට. පාරට දාගන්නකම්. පාරට හරියට දාගත්තට පස්සේ එලිපෙලි වුණාට පස්සේ ඉතින් මේක ඊට ඇත්තටම ඊට පස්සේ නම් નિરાයාසයි. ඒක ඕගොල්ලෝ අත්විඳිනා ඉන්නවනේ ගොඩක් නේ මෙතන. ඉතින් එහෙමයි ඉන්නවා ඇති ගොඩක්. ඉතින් එහෙමනම් ඔව් කියන්නේ එතකොට නිකන් මහත්තයා දැන් අපේ දැන් අපි කෙනෙක් ගත්තොත් එයා උපතින්ම ගෙනාපු යම්කිසි ෆ්‍රීකවන්සි එකක් තියෙනවානේ එයාගේ ගති ස්වභාවයන්. එතකොට එයා එයා මේ ධර්ම මාර්ගයේ යනකොට දැන් උදාහරණයක් විදිහට දැන් මම මම ගත්තොත් මගේ ස්වභාවය වෙනස්. ඒ කියන්නේ දැන් මගේ තරහා ගතිය කියන ස්වභාවය. ඒ කියන්නේ මට දුක හිතෙන ඒ ස්වභාවය. ඉතින් යම්කිසි අරමුණක් එනකොට ඒ කම්පන ස්වභාවයන් කෙනාගෙන් කෙනාට වෙනස්නේ. එතකොට ඒ ඒ හැම අවස්ථාවකම තමන් බලන්න ඕනේ මේ කම්පන ස්වභාවයක් වෙනකොට මේක මේ නිසා වෙන්නේ කියන එක අධ්‍යයනය කරනකොට එතන නැතුව කියනවා කියන එකද? මෙහෙමයි. දැන් මේ මේ ගමනේදී අර දැන් ඔබතුමී කිව්වා වගේ දැන් ඔබතුමීට වැටහෙන විදිහට නෙවෙයි තව කෙනෙක්ට වැටහෙන්නේ නේද? එතකොට ඒ කියන්නේ කෙන කෙනාගේ ආයතන වෙනස්නේ. ආයතන ආයතන හය නේද? එතකොට කෙන කෙනාට හම්බ වෙන ලෝකේ පෞද්ගලිකයි එහෙමනම් නේද? එතකොට මේ ඒ ලෝකේ පෞද්ගලික නිසා තමයි කෙන කෙනාට එක එක විදිහට මේක තීරෙන්නේ. එතකොට මේ ගමනේදී බුදු දානහන්සේ පෙන්වලා තියෙන හැටියට චරිත දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි තණ්හා චරිතය. අනිත් එක තමයි තිට්ටි චරිතයක් කියන්නේ. මෙන්න මේ තණ්හා චරිතය ගත්තාම ඒ ඒ ඒ ඒ තණ්හා චරිතයේ තියෙන ස්වභාවය අය ගත්තාම ඒගොල්ලන්ගේ මග තියෙන්නේ දුක්ඛාපටිපදා මගක් තියෙන්නේ. හරිද? එතකොට දුක්ඛාපටිපදා මගක් කියලා කියන්නේ ටිකක් ගමන ටිකක් ටිකක් දුෂ්කරයි. හරිනේ? සමහරක් අයට දැන් මේ පොඩි ඒගොල්ලන්ට සමතේ පොඩ්ඩක් වඩාගෙන ඇවිල්ලා මේ ගමන යන්න ඕන අය ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රඥා ප්‍රඥාව ටිකක් අඩුයි. ප්‍රඥා ඉන්ද්‍රිය පිටලා තියෙන අඩුයි. දැන් අපි ගත්තොත් එහෙම සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ තමයි බුදු පියාණන් වහන්සේගේ ඉන්ද්‍රියෝ ටික ඒ ශාසනය. එතකොට බලන්න මේකේ මේ සද්ධාව මුල් වෙලා තමයි වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන හතර වැඩෙන්නේ. එතකොට එහෙනම් මේ සද්ධාව කියන්නේ ඔය මේ ඔක්කොටම පොදු එකක්. ඕක මුල් වෙලා තමයි අර හතර යන්නේ. එතකොට ඔන්න ඔය දුක්ඛ පිටිපද දණ්ඩා දණ්ඩා අභිඥා කියන තැනදී බලන්න එයාගේ ප්‍රඥා මට්ටම ප්‍රබල නැහැ. එහෙනම් කෙනෙක්ට මේ දේශනාවක් අහලා මේ සාකච්ඡාවකදී වටහා ගන්න පුළුවන් ප්‍රමාණය එතනදී අන්න වෙනස්. අපිට පේනවා හොඳට ඒක. ඒකට එයාගේ ප්‍රඥා මට්ටම දුර්වල නම් දුර්වලයි. ඒතකොට බලන්න දණ්ඩා අභිඥා කියන තැනදී සතිය තමයි එයාගේ ප්‍රබලම තියෙන්නේ. එයා එයාගෙන වැඩිලා තියෙන ඉන්ද්‍රිය තමයි සතිය. එහෙනම් සතිය මුල් වෙලා තමයි එයා එන්නේ. හරිනේ. සතිය මුල් වෙලා යන්නේ. එතකොට මේ එක ටිකක් කාලයක් යනවා. හරි? එතකොට තව කෙනෙක් ඉන්නවා මේ දුක්ඛ පටිපදා කිප්පා විඥා වගේ කෙනෙක්. ඒ වගේ මටම කියන කෙනෙක් ගරුතුත් එහෙම එයාගේ සමාධිය ප්‍රබලයි. එයාගේ ඉන්ද්‍රිය තියෙන සමාධි ඉන්ද්‍රිය. එහෙනම් එයා අර බලන්න අර විදිහට සමතේ පැත්තෙන් ඇවිල්ලා එයා එයා ගමක් මග වඩාගෙන යන පැත්තක් නේ තියන්නේ යාට එතකොට. ඒතකොට බලන්න ඒගොල්ලන්ට ටික කාලයක් ඒගොල්ලෝ ඒ පැත්තෙන් ඇවිල්ලා තමයි පස්සේ ඒ කියන්නේ සමතේ පැත්තෙන් ඇවිල්ලා මේ මේ විදර්ශනා විපස්සනාවට එන්නේ අවසානයේට. එතකොට ඒගොල්ලන්ට ටිකක් ගමන ටිකක් බාධක තියෙනවා. කාලයක් යනවා. එතකොට ඒක එතකොට බලන්න එතකොට දැන් මේ අපි දැන් මෙතන ප්‍රඥා ඉන්ද්‍රියෙන් අවබෝධ කරගන්න ඕන තැනක් ඒගොල්ලන්ට සමහරකට අහු වෙන්නේ. අර සියුම් තැන්. සියුම් තැන අහුවෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒකට සමතේ මොකද ඒගොල්ලන්ගේ හිත දුවනවා හැමතැනම. එතකොට ඒගොල්ලන්ට සමතේ පැත්තෙන් පොඩ්ඩක් වඩාගෙන ඇවිල්ලා තමයි මේ ගමනට එන්න වෙන්නේ. එන්න වෙන්නේ. ඒ සියුම් තැන් ඒගොල්ලන්ට ටිකක් ග්‍රහණය වෙනවා ටිකක් අඩුයි මුල් කාලේ. එතකොට ඒගොල්ලන්ට එන වීරිය ටිකක් වැඩිපුර යොදන්න වෙනවා මේ කතන්දරේට. නේද? ඊට පස්සේ දැන් ඒක හරියට අර කැළඹිලා තියෙන විලක් වගේ. කැළඹිලා විලක් කැළඹිලා තියෙනකොට පිට ඒකේ මැද දකින්නත් බෑ අග අඩිය දකින්නත් බෑ අමාරුයි. අන්න ඒ වගේ ස්වභාවයක් ඒගොල්ලන්ගේ හිත චංචල ස්වභාවයක තියෙන ටිකක් කම්පණිය වැඩි. අර අන්න ඒ වගේ ස්වභාවයක්. අපි අර ඒකේ අනිත් පැත්ත තරම් බලමු දික්ටි චරිතය. ඒ දික්ටි චරිත දෙක ගත්තොත් එහෙම ආ ඒකදී අර ඉස්සල්ලා දෙන්නගේ ඒගොල්ලෝ ඉස්සල්ලාම ඇත්තටම තණ්හාව දුරු කරගෙන ඇවිල්ලා තමයි අවසානයේට මේ අවිද්‍යාව දුරු කරන්නේ. අන්න ඒක ඒකතට විදර්ශනාවට එන්න ඕනේ. විපස්සනාව තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඉස්සල්ලාම මේ තණ්හාව පැත්ත තමයි දුරු කරගෙන ඉන්නේ. ඒතකොට ditthිචරිත අරගත්තොත් එහෙම ditthිචරිතය අරගත්තාම අන්න ඒකේ තියෙනවා සුඛාපටිපදාවට ඒගොල්ලෝ ඉන්නේ. ඒ සුඛාපටිපදා දන්තා විඥා කියන තැනින් පටන් ගන්නවා. එතකොට යාගේ වීර්ය ඉන්ද්‍රිය ප්‍රබලයි. නේ? එයාගේ වීර්ය ඉන්ද්‍රිය ප්‍රබලයි අර අර දෙන්නට වැඩිය ප්‍රඥා ඉන්ද්‍රියත් හොඳට වැඩිලා තියෙන කෙනෙක්. ඒතකොට එයාගේ ගම එච්චර අමාරු නෑ. එයාට මේ කියන දේශනා මේ සාකච්ඡා පහසුවෙන් එයාට අහු වෙනවා. එයාට එයාට එයා කොහොම හරි ඒ වීරියෙන් යුතුව ඒක මේක බලනවා මේ මොකද්ද කියලා. මේක පෙල්ල පෙල්ල බලන්න එයාට අවස්ථාව තියෙනවා. එයා ඒ වැඩේ කරනවා. අර යෝනිසෝ මනසිකාරයේ ධම්මාන ධම්ම ප්‍රතිපදාව එයාගේ වැඩෙනවා හොඳට. එයා මේක අහනවා විතරක් නෙමෙයි. එයා ඒකට යොමු වෙනවා. හරි? එයා ඒකට යොමු වෙනවා. මොකද එයාට අර ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන පැත්ත එයාගේ අර දෙන්නටම වැඩි ප්‍රබල කෙනෙක් එයා. ඒක හන්ද එයා බොහෝ දුරට ධර්මය අහනවා විතරක් නෙවෙයි ඒක විමර්ශනය කරලා පෙල්ලලා පෙල්ලලා බලනවා. ඒ බලනකොට අන්න එයාට මන්ට මේ ගමන වැඩෙනවා. එයාගේ ගමන පහසුයි. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා තමයි සුඛාපටිපදා කිප්පා විඥා කියන පැත්ත. හරි මම මේ සරලව කියන්නේ මේ අපි මෙච්චරම අපි ගැඹුරට යන්න ඕනේ නැහැ. එතකොට එයා ඇවිල්ලා එයාගේ ප්‍රඥාව හොඳට මූලික කෙනෙක්. එයාට මේ කුංචි තැන එයාට මේ සාකච්ඡාවක් ඇතුළේ සියුම් තැන් හොඳට වැටහෙනවා. එයා අල්ල ගන්නවා ටක් ගාලා මේ සාකච්ඡාවේ තියෙන ගැඹුරුම තැන් එයාට අහු වෙනවා. එයා කිරිසරයක් අහනකොට එයාට ඒක වැටෙනවා. මොකද එයාගේ ප්‍රඥාව හොඳට වැඩිලා තියෙනවා. ඒකට බලන්න මේගොල්ලෝ යන්නේ මේ විදර්ශනා ක්‍රමයෙන් තමයි ඒගොල්ලෝ යන්නේ. ඒක ඒකට කියන්නේ. එතකොට එහෙනම් බලන්න දැන් මෙතනම ඉන්නවා හතර කොට්ටාසයක් නේ. මේ මග වැඩිලා මේ වග වඩන හතර කොට්ටාසයක් ඉන්නවා. තණ්හාචාරිතයේ තියෙන දෙන්නෙක් ඉන්නවා දිට්ටි චරිතයක දෙන්නෙක් ඉන්නවා. දැන් මේ දිට්ටි චරිතය තියෙන අය කෙලින්ම කොතනින්ද බලන්නේ? පටිච්චසමුප්පාදේ මුලටමයි ගහන්නේ. අවිද්‍යාවටමයි ගහන්නේ. ඒ කියන්නේ ගහ මුලින් කපන න්‍යායය ඒගොල්ලෝ ගාව තියෙන්නේ. අර තණ්හා චරිතය තියෙන අය හරියට ගහක අර කොළ ගෙඩි කඩලා කොළ කොළ කඩලා අතු කපලා අඳ පෑහලා ඔන්න ඔහොම ඔන්නම ඇවිල්ලා අන්තිමට මුල කපලා දාන කතන්දරේ ඒගොල්ලෝ ගාව තියෙන්නේ. අර දැන් මේ ප්‍රඥා වීර්ය ඉන්ද්‍රිය වැඩිච්ච අය මොකද කරන්නේ? ගහ කෙලින්ම යටින් කපලා දානවා. ඒගොල්ලෝ ගහන්නේ කෙලින්ම අවිද්‍යාව. අවිද්‍යාවට ගහපු හැටි මොකද වෙන්නේ? තණ්හාව සම්ප්‍රයුක්තවම දිහි එතනින් දුර වෙලා යනවා නේ. මුලටමයි ගහන්නේ. පරිසමුපාදයේ ක්‍රියාත්මක වෙන මුලටම ගහනවා. ඒ කියන්නේ කෙලින්ම අවිද්‍යා අවිද්‍යත් අසීස විරාග නිරෝධා කියන තැනම ඒගොල්ලෝ ඉන්න හදන්නේ. ඒ කියන්නේ බොරුව මොකද්ද කියලා හරියට වටහා ගන්න. පැවතීම. වටහාගෙන අන්න ඒක අවබෝධයෙන් යුතුව පරිහරණය කරන තැනට එනවා. අන්න ඒකනේ පෙන්වන්නේ සමුදය වෙන්නේ කොහොමද? මේ Nirodhe වෙන්නේ කොහොමද? ඈ ඉතිමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදෝ ඉදන් උපජ්ජති. අන්න මේක වෙන විදිහ දකි දකින්න දැනගන්නවා. වෙන්නේ මෙන්න මේ සිද්ධිය කියලා. ඒක දැක්ක කියන්නේ ප්‍රඥාව ප්‍රඥාව තුළ. එතකොට ඒ අවබෝධය තුළ ඉඳීම තුළම බලන්න ලැබෙන ලාභය ඒ මොහොතට ඒ ප්‍රමාණයට ඒ මොහොතට ඒ ප්‍රමාණයට එයා ඉන්නේ අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා කියන මාර්ගයේ. අනවනේ ඒ ප්‍රමාණයට මග වැඩෙනවා. ඒ මොහොතට. විය ඉවර නෑ. ඔය විදිහට ওই විදිහට ගිහිල්ලා දවසක් එනවා පූර්ණ වෙන්න. සම්පූර්ණම අවිද්‍යාව සම්පූර්ණයෙන් සහ මුලින්ම සිඳිලා යන දවස. අන්න එතෙන්දී පූර්ණ වෙච්ච තැන. ඉතින් එහෙමනම් ඔන්න ඕක තමයි මග වැඩෙනවා කියන තැන. එන බලන්න අපි ඕක මේ මොහොතේ වෙන සිද්ධිය දැක්කා කියන්නේ අපි මේ සිද්ධිය තුල නෑ. අපි ඉන්නේ අවබෝධය තුල ඒක. ඒ කෙනා කවුද එතන දකි ඒක අවබෝධයෙන් පරිහරණය කරනවා කියන තැනම බලන්න එයා ඒ සංසිද්ධිය තුල නැහැ. එයා ඉන්නේ කොතනද? එයා ඉන්නේ අවබෝධය තුල. අවබෝධය තුල ඉඳගෙන ඒක පරිහරණය කරන එක. ඒක හරියට ක්‍රියාසිතක් පරිහරණය කරනවා වගේ. හරි? එතකොට දැන් අපිට හොඳට පේනවා මෙන්න මේ කතන්දරේ. අපේ ආයතන වෙනස්. කෙනාගෙන් කෙනාට ආයතන වෙනස්. ඒ ආයතනත් එක ක්ෂණයක්වත් නොපවතින ස්වභාවයක් තියෙනවා. එතකොට බලන්න එක මොහොතක් එක ගඟකට දෙපාරක් බහින්න බෑ. හ්ම් එක ගඟකින් දෙපාරක් නාන්න බෑ. එතකොට බලන්න අන්න එහෙම ස්වභාවයක් තියෙන තැනක තමයි අපිට මේ තියෙනවා ඉන්නවා කියන තැනින් අපිට ලෝකයක් හවු වෙන්නේ. එතකොට බලන්න එහා පැත්ත මේ පැත්ත ඉන්නකොට එහා පැත්ත තියෙනවා. දිත්තේට අහු වෙනවමයි. මේ පැත්තේ මම ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? එහා පැත්තේ දේ තියෙනවා. අන්න බලන්න දිත්තේටම අහු වෙනවා. එතකොට බලන්න මේක අවබෝධය තුල අවබෝධය තුලද වෙන්නේ ඔය එකක් නැති කරනව නෙමෙයි. එයා අවබෝධය තුල ඉන්නවා කියන්නේ අර වෙන සංසිද්ධිය තුල යන්නේ. මේ අවිද්‍යාපත්‍ය සංඛාර මේ පටිසමුප්පන්නෝ සිදුවන සිදුවෙන ක්‍රියාවලිය තුල එයා කොහෙවත් රැඳෙන්නේ නැහැ. එයා පංච උපාදානස්කන්ධේ කොහෙවත් නැහැ. ආන්න මේකයි. ඒකට බලන්න එයා ඉන්නේ විද්‍යාවේ, එයා විද්‍යාවේ නෙවෙයි ඉන්නේ. අන්න මේ මොහොතේ බලන්න. එයා ඒ සිහියෙන් ඉන්න ඒ මොහොතට ඒ ප්‍රමාණයට මග වැඩෙනවා. ටිකක් සියුම් තැනක් මේක. ටිකක් සියුම් තැනක්. ඒතර බලන්න කෙනෙක් ඒ මොහොතකදී මැරුණොත් එහෙම අවබෝධය තුලින් ওই විඥානය පිහිටන්න පුළුවන්. ඒ උගුණ පිහිටන්න තැනක් නැති වෙනවා. මොකද එයා පංච පංච උපාදානස්කන්ධය තුල නැහැ කියන්නේ බලන්න අභ්‍යන්තර ආයතන හයම තුල නැහැ. ඇහැ කන නාසය දිවකය මන කියන හය තුලම එයා නැහැ පිහිටලා. එතකොට බාහිර ආයතන හය බලන්න අරගෙන එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ හය තුල පිහිටලා නැහැ. එයා කොහිවත් මේ විඥානය තුල පිහිටලා නැහැ. එයා අන්න බලන්න. ඒක හරි ගැඹුරු තැනක්. එතකොට ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ පෙන්නපු තැන දැන් අපි ඉස්කෝලේ යනකොට අපි ඉගෙන ගත්ත සූත්‍ර කියලා ටිකක් නේ නිව්ටන්ගේ ප්‍රමේය ඈ ඔය එක එක්කෙනාගේ ප්‍රමේයයන් අපි ඉගෙන ගත්ත ආකිමිඩිස්ගේ ප්‍රමේය නේද පයිතගරස් ප්‍රමේය ප්‍රමේයට දත්ත ටික දාපු හැටියෙම උත්තරේ හම්බ වෙන්න ඕනේ නේද උත්තරේ හම්බ වෙන්න ඕනේනේ එහෙනම් ඒ වගේම තමයි බුදු පියාණන් සූත්‍ර කියලා කියන්නේ ඔන්න ඔහොම එකක්. ওই සූත්‍රේට අපි අපේ දත්ත ටික දාලා ඇප්ලයි කරපු හැටියෙම අපිට උත්තරේ එන්න ඕනේ මොකද්ද? අපි ඉන්න ඕනේ අවබෝධය තුල. එහෙනම් අවබෝධය තුල අපි ඉන්නවා කියන්නේ මොහොතේ අපිට උත්තරේ හම්බ වෙලා. ඒ කෙනාට උත්තරේ හම්බ වෙලා. එතකොට බලන්න ඒ උත්තරේ හම්බ වුණොත් ඒ උත්තරේ මේ කාම රූප අරූප කියන තුනටම අයිති ඔය ලෝක තුනටම අයිති තැනක නෙමෙයි ඒ උත්තරේ තියෙන්නේ. අන්න වනේ තුනෙන්ම මිදිච්ච තැනක්. ආන්න වගේ. ඒ මොහොතට එහෙනම් බලන්න අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා කියන සැනකින්. ආ මේ ඉතින් ඔක ওই විදිහට වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා යන්න ඕන ගමනක්. ඉතින් මුලදී එහෙමනම් මොකද්ද අපි කරන්න ඕනේ? මුලදී සයක් තියෙන්න ඕනේ නේද? ඉස්සල්ලාම අර අපි ඔය ඉස්සල්ලත් කතා කරා වගේ දැන් වත්ත හැඩි වෙලා තියෙනවා නේද? අපි දුම් ගේ හැඩි වෙලා තියෙනවා නම් කීක දේවල් වැටිලා ඉස්සල්ලාම කොස්සෙන් අතු ගන්න පුළුවන් ටික පේනවනේ හොඳට. දැන් නේද? කොස්සෙන් අතු ගන්න පුළුවන් ටික පේනවා. ඒ ටික අතු ගාලා දානවා. නේද? අන්න එතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ පරපතල වෙන පැති තියෙනවනේ දේවල් අපි ඇලිලා යනකොට, කැටිලා යනකොට, අපි රැවටෙනකොට ටිකක් අපිට ටිකක් දැනෙන මට්ටමින් පේනවනේ ඉස්සල්ලාම. අන්න එතනින් පටන් ගන්නකොට අන්න අර ගී අර කොස්සෙන් අතු ගන්නවා වගේ ස්වභාවය තමයි ඊ තියෙන්නේ. ලොකු ගුණ ටික අතු ගාලා දානවා. ඒක ඒක ඇත්ත දකින්න ඔව්. ඒක ඇත්ත දකින්න දකින්න දකින්න අනවන්නේ මේ කුණු ටික අයින් වෙලා ගියාට පස්සේ දැන් ඉතුරු වෙන ওই තියෙන අර විතික්‍රම කියන මට්ටම. ওই ටික අයින් වෙලා ගියාට පස්සේ දැන් අපිට ඒ කොස්සට අහුවෙන්නේ නැති කුණු තියෙනවා. ඊගාව මට්ටම. එතකොට අන්න ඒකට අපි දානවා අර මේ වැකියුම් ක්ලීනර් එකක් වගේ එකක් දාලා ඒ ටික ඇදලා දානවා. ඒකටත් එනවා අර වගේ ලොකු කුණු නාවට ඒකටත් වෙනවා පොඩි පොඩි පොඩි පොඩි කුණු ටික. ඒවත් කුණුනේ. කුණු කුණුම තමයි. නේද? ඒ ටික සුද්ධ කරලා දානවා. ඈ ඒකත් කොහොමද අර විදියටමයි. මොකද්ද කරන්න කිව්වේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම. මේක දකින්න තමයි කිව්වේ. නේද? අන්න ඒක දකින්නකොට ඒ කියන්නේ අනිච්ච ධර්මතාවයත් තුළ නිච්ච සංඥාවල් ටිකක් අපිට හම්බ වෙලා තියෙන. හැම තැනකම අරන් බලන්න නේ. ඇහැෂණයක් පවතින්නේ නැත්නම් රූපේෂණයක් පවතින්නේ නැත්නම් චක්කු විඥානේ මේ මොහොතට හටගන්න එකක්. චක්කු සම්පස්සේ මේ මොහොතට හටගන්න එකක් නෑ. චක්කු සම්පස්සේ වේදනාවත් ඒ මොහොතට ඒ මොහොතට හටගන්න එකක් නම් එතකොට බලන්න එහෙමනම් එක මොහොතක් දෙපාරක් ගන්න බැරි වෙනවා. නේද? එක මොහොත. එහෙනම් ඒ මොහොත දැන් තියෙන්නේ. ඔන්න මේ පච්චුප්පන්න මොහොත දැන් තියෙන්නේ. දැන් තමයි හටගන්නේ. දැන් බලන්න දැන් ඔබ මේකට සවන් දීගෙන ඉන්නවා. දැන් ඔබ ඔබට ඔබ ඔබට දැන් උඩ බලන්න කිව්ව හැටි අන්න බලන්න දැන් තමයි ඇහැ සකස් වෙලා රූපේ සකස් වෙන්නේ. එතන දැන් බලනකොට. බලන්න පෙර නොතිබී තමයි දැන් ඒක සකස් වුනේ. ඇහැ සකස් වුනේ, රූපේ සකස් වුනේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ. මේ ඔක්කොම ටික දැන් සකස් වුනේ. දැන් බිම් බලන්න කියනකොට දැන් දැන් තමයි සකස් වෙන්නේ. දැන් සකස් වෙන්නේ. අන්න එතනට ඕගොල්ලෝ එන්න ඕනේ. පච්චුප්පන්න මොහොතට. එහෙනම් බලන්න දැන් ඉපදෙන්නේ. එහෙනම් දැන් ඉපදිච්ච දරුවෙක් ගත්තොත් එහෙම මොකද ස්වභාවය? මොනවද දන්නේ ලෝකේ ගැන? අන්න එතනට අපි එන්න ඕනේ. අන්න එතනට එන්න ඕනේ. ඉතින් මේ ගැන මම හිතන්නේ හුඟක් ගැඹුරුම හරිම සියුම් තැන් ටිකක් අවසාන සාකච්ඡා කීපෙදී ඔයගොල්ලන්ට පෙන්නලා දුන්නා ඔබ කතා ඔබ කතා කරන එක මට මට ඇහෙන තැනයි මම කතා කරන එක මට ඇහෙන තැනයි මේ දෙකම අරගෙන පෙන්නවා ওই දෙකෙන්ම අතෑරිලා මිදින තැන. මොක දැනගත්තට පස්සේ ආයි මොනවද කතා කරන්න ඉතුරු නේද? හරිම සියුම් තැනක් එතන. ඒතකොට බලන්න එහෙනම් අපිට මේ අපි අතීත අපි හැම තිස්සෙම අපිට මොකද වෙලා තියෙන්නේ මලකඳක් අරගෙන යන්නේ නේ. දැන් බලන්න දැන් මේ මේ රූපයක් හැදෙන තැන වරන් බලන්නකෝ. එතනම උත්තරේ තියෙනවා. ඕක තමයි පෙන්වන්නේ රූපං ජීරති මච්ඡාන නාමගොත්තං නචීරති කියලා. දැන් බලන්න මේ මොහොතට ඔන්න දැන් ඇහැ රූප චක්කු විඥානේ හට ගන්නවා. ඇහැ අරිනකොටම. බලන්න ඇහි ඇහැ මෙරුණා. එතනම ඉවරයි. දානෙත් දුන්නා. පාංශගෝලේ දීලා දානෙත් දීලා ඉවරයි. දැන් බලන්න කර ගහගත්ත නේද මනෝ විඥානේ මේක. හ්ම්. එතකොට බලන්න අන්න එතනදී නිකම්ම කර ගහන්නේ නෑනේ. මේක මන තුල සිදුවෙන ක්‍රියාවලියක්. එහෙනම් මන ක්‍රියාත්මකයි හැමතිස්සෙම. අන්න මෙතනින් ඇහෙන් මෙරිලා යනකොටම දැන් මොකද වෙන්නේ? මනෙන් පණ දෙනවනේ. කොහොමද පණ දුන්නේ? නිකම්ම දුන්නේ නැහැනේ. එන කෙනාගාව තියෙන මේ හේතු රාගදේශ මොහ කියන මෙන්න මේ කෙලෙස් මට්ටම් යෙදিলা ස්පර්ශයක් වෙනවට සම්පස්සයක් වෙලා මන ආයතනය තුල මෙන්න ලෝකයක් හටගෙන යනවා නේ හැබැයි ඒ ගැන හැදන්නේම නැහැ ඒතකොට බලන්න අපිට අපි දැනගෙන හිටියා මෙන්න මෙහෙම එකක් පේන්නේ ඇහැටයි කියලා ඇහින්නේ කනට කියලා දැනින්නේ රසයක් දැනින්නේ දිවට කියලා එතකොට ගඳ සුවඳක් දැනෙන්නේ නහයට කියලා නේද කයට ස්පර්ශයක් දැනෙන්නේ ඈ මනට සිතුවිලි කියලා අපි මෙහෙම දැනගෙන තිබුණා. ওই ටික දැනගත්තෙත් කොහෙන්ද? ওই ටික දැනගත්තෙත් කොහෙන්ද අපි? එතකොට පේන්නේ ඇහැට කිව්වේ කොයි ඇහැ ගැනද ඔය කියලා තියෙන්නේ? කොයි ඇහැ ගැනද කියලා තියෙන්නේ? ඒකත් දැනගෙන තියෙන්නේ කොහෙන්ද? අන්න ඒකයි. ඒ ඇහැ අපිට දකින්න පුළුවන්ද කවදාවත්? දකින්න බෑ. දකින්න බෑ හරියට හරි. ඒතකොට බලන්න එහෙනම් ඒ හැබි අල්ලන්න ගියොත් එහෙම ඒ පේනවා කියන හැ. ඔතනත් අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. අන්න බලන්න. අන්න ඒකට දැන් සලායතන හටගත්ත කිව්වේ. සලායතන ඇහැ කිව්වේ ඔන්න උතනට. සලා අපි ඒ කියන්නේ පේනවා කියන්නේ ඇහැට නෙමෙයි. පේනවා කියන්නේ හේතු තුනක් සකස් වෙන්න ඕනේ. පේන තැනට එන්න. නේද? ඇහැ තිබුණට මදි. රූප තිබුණට මදි. චක්කු විඥානය කියන ස්වභාවය එන්න ඕනේ. අන්න බලන්න එතකොට මන හටගෙන තියෙන්නේ. මන හටගෙන තියෙන්නේ. එහෙනම් මේ තුන එන්නකොට තමයි මේ තුන එකතුව තමයි පේනවා කියන්නේ. පේනවා කියන තැනම අපි අහලා තිබුණා පේන්නේ හැට කියලා. අන්න හැටි ඉන්නේ ඔන්න ඔතන. ඔතන තමයි හැටි ඉන්නේ දැන්. ඔය ඔය හැ තමයි අපි දන්නේ නැහැ. ඔන්න ඕකට තමයි අපි ඇහැ කියලා අල්ලන් ඉන්න තැන. ඔය තියෙන ඔය ඇහැ. හ්ම් ඔය විදිහටම කනත් බලන්නකෝ. ඈ ඇහෙන්නේ කනට. අපි අහලා තියෙනවා. ඕකත් කොහෙන්ද දාගත්තේ? අර අර විදියටම හිතේ. අපිට අර ওই විදියට අපි ගත්ත දැනුම. මේ මේ විඥාන දැනුම. එතකොට ඒ ඒ ඒ කන කියන්නේ මොකද්ද? ආන්න මේ කනයි සද්දේ සෝත විඥානයේ කියන දෙන ඉපදෙන අන්න ඇහෙනවා කියන ස්වභාවයත් එක්ක ඉපදෙන කන ගැන ඔය කියන්නේ. ඒ කන ගැන මිසක් මේ කොහෙවත් තියෙන කනක් නෙමෙයි. අපි අහලා තියෙන කන ඔය තියෙන්නේ. ඇහෙන්නේ කනටයි කියන කන තමයි ඔය තියෙන්නේ. අන්න බලන්න. එතකොට එහෙමනම් ওই විදිහටම නහය, දිව, කයත් ඔහොම ගන්නකො. එහෙනම් කය ගැනත් ওই විදිහටම නේ තියෙන්නේ. ඈ කය කියන දන අපිට හම්බ වෙන්නේ කාය ස්පර්ශයක් හැටියට කොහොමද? කයයි පොට්ටබ්බේයි කාය විඥානයයි හට ගන්න දන දැනීමක් ඇවිල්ලා යනවා. හැබැයි එතනදී අපිට හම්බුනද කයක් කියලා එකක්. හම්බ වෙන්නේ නේද? අන්න එතනදී එහෙනම් මේ දැනෙන්නේ කයට කියලා අපි දැනගෙන තියෙනවා. එතකොට අන්න ඒකයි තමයි ওই තියෙන්නේ. ඒකයි කියන්නේ කොයි එකද? ඔන්න ඔක තමයි අපි හිතන් ඉන්න කය. මනෝ කය. නේද? ආ එතකොට එහෙනම් අපිට පේනවා මේ පහක් මේ පහ අරගෙන හැ කනනාසේ දිව කය කියන පහ අරගෙන හිත ගමනක් යනවා. නේද? මනස ලස්සන ලෝකයක් හදාගෙන මනස යනවා ලොකු ගමනක්. හැබැයි අර පස් දෙනා මොන මෙලෝ දෙයක් දන්නේ මම හිතන්නේ ඒ හරිය ඔක්කොම ඔයගොල්ලන්ට පහුගිය සාකච්ඡාවලදී හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා. හරි? එතකොට එහෙමනම් අපි දැන් මොකද්ද කරන්න ඕනි? ඔයගොල්ලන් අර පොලොස් කොස් වරක කියන උපමාව ඔස්සේ පෙන්වුවා මේ මේ හැම මොහොතකම අනිච්ච ධර්මතාවයක් තුල තමයි පරාසයකට අපි දාලා තියෙන්නේ නිත්‍ය සංඥාව. හැම තිස්සෙම ඒක වෙලා තියෙන්නේ. අනිත්‍ය ධර්මතාවය තුළ ක්‍රියාත්මක වෙන තැනක පැනවීමක් කළා තියෙනවා නිත්‍ය සංඥාවක්. අපි පරිහරණය කරන්නේ ඔන්න ඔය නිත්‍ය සංඥාව. ඒ නිත්‍ය සංඥාව පරිහරණය කරනකොට ඒ නිත්‍ය සංඥා බලන මම කියන තැනත් නිත්‍ය සංඥාවක් වෙලා. පරිහරණය වෙන දේවලුත් නිත්‍ය සංඥාවල් ටිකක් වෙලා. එහෙනම් අන්න බලන්න ඉන්නවා කියන තැන අහුවෙලා තිනවා මේ පැත්තෙන් තියනවා කියන තැන අහුවෙලා තිනවා අනිත් පැත්තෙන්. අන්න ඉන්නවා තියනවා කියන තැනින් ලෝකය අහු වෙලා තියෙනවා. ඒක තමයි. අපි මේක දකිනකොට අපිට පේනවා මේ ඥාන මේ අවබෝධය තුල මේ ධර්මයේ හැදෑරෙනකොට මේ එක ආයතනයක්වත් එකක්වත් එහෙම ෂණයක් පවතින දෙයක් නෙමෙයි. එහෙමනම් බලන්න මේ මොහොතට ඉපදෙන එකක් තියෙන්නේ. ජාති ධම්ම සූත්‍රේ ඕකම තමයි පෙන්නන්නේ. කොට ඒ ඔන්න ওই තැනක් දැන් බලන්න ජාති ධම්ම සූත්‍රයේ ওই ටික කොහොම පෙන්නනවා. ඇහැ ඉපදෙන ස්වභාවය නම් අපිට එන්න ඕනේ නේද ඥානය මොකද්ද අපේ පැත්තට එන්න ඕනේ. අපේ පැත්තේ වැඩෙන්න ඕනේ ඥානය මොකද්ද? එක හැක් දෙපාරක් නැති බව එන්න ඕනේ. එතකොට බලන්න එහෙනම් එක සැරයක් දැකපු එකක් තව සැරයක් දකින්න පුළුවන්ද? මේක තමයි අපේ පැත්තෙන් එන්න ඕනේ විදර්ශනාව. මේ තමයි අපේ පැත්තෙන් එන්න ඕනේ ඥාන දර්ශනය. අපිට වැඩෙන්න ඕනේ ඒක. එතකොට බලන්න රූපේ හටගන්න රූපේ ඉපදෙන ස්වභාවය නම් රූපේ දෙපාරක් නැත්තම් එක රූපයක් දෙපාරක් හමු වෙනවද? ඔන්න උතන්ට ආව හැටිය. එහෙනම් දැන් මේ මොකක්ද දන්නේ? මේ බලන්න ඇහැ රූප. චක්කු විඤ්ඤාණය ඒ දෙක හට ගන්නකොට හට ගන්න එකක් නං ඒකත් තිබිච්ච එකක් නෙමෙයි නං දැන් නම් හටගත්තේ. අන්න බලන්න ඒකත් ඉපදෙන ස්වභාවය නං ඒක දෙපාරක් ඒ චක්කු විඤ්ඤාණය කියන එක දෙපාරක් හට ගන්න එකක් නෙමෙයි. ඊට පස්සේ බලන්න මේ තුන එකතු වෙලා මේ එන පෙනීම මේ මොහොතට පමණයි එහෙනම්. එහෙනම් මේ මේ පෙනීම සංසාරේ කවදාකවත් ආයි හම්බ වෙන්නේ. ජීවිතේ හම්බුණා මෙන්න හේතු ටික සකස් වුණා. දැන් මේ පෙනීම කියන දැනට අපි අපි ඇවිල්ලා අන්න බලන්න. එතකොට බලන්න මේ හොඳට බලන්න. ඕගොල්ලන්ට හොඳට ඔන්න ওই ටික තේරුණොත් අනේ සාදු සාදු ආයි කවදාකවත් ඔය උච්චර දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ওই ටික හොඳට තේරුම් ගන්න. එතකොට බලන්න එහෙනම් ඔය තුන නිසා හටගන්න ස්පර්ශය. ඒක දැන් මේ තුන නිසා හටගන්න එකක් දැන්. මේ දැන්. මේ දැන් මේ පච්චුප්පන්න මොහොතේ අන්න බලන්න ඒකට යෙදෙන රාගදේශ මොහෝ කෙලෙස් මේ දැන් තියෙන ප්‍රමාණයට යෙදෙන එක. දැන් ওই ප්‍රමාණයෙන් දුරු වුණොත් ඊගාවට යෙදෙන ප්‍රමාණය ඊට අඩුයි. ඊගාවට යෙදෙන ප්‍රමාණය ඊට අඩුයි. දැන් ඕකට අහු වෙලා ගියොත් ඊගාවට යෙදෙන ප්‍රමාණය ඊට වැඩි. ආන්න බලන්න සසරයි නිවනයි. මේ සසරටයි නිවනටයි සකස් වෙන විදිය. අන්න බලන්න යෝනිසෝ මනසිකාරය තුල ඊගාවට මෙතනින් ගෙවිලා යනකොට ඊගාවට හටගන්න ඊට අඩුවෙන්. අන්න බලන්න මේ ප්‍රමාණයට තණ්හාවත් ගෙවෙනවා ඒ ප්‍රමාණයට අවිද්‍යාවත් ගෙවෙනවා මේකට අහු වෙලා යනකොට ඒ ඊට වැඩියෙන් අවිද්‍යාවටත් අහු වෙලා තණ්හාවත් වර්ධනය වෙලා අන්න බලන්න මෙන්න සංසාරේ නිවනයි මේ පාරවල් දෙකට බෙදෙන හැටි එන බලන්න අවබෝධයයි අනවබෝධයයි කියන තැන් දෙක ඒකට මම හිතනවා අන්න එතන ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මේ වෙන සිද්ධිය. හොඳයි. ඔතන දෙනකම් මොන හරි ගැටලු තියෙනවද? අපි ඔය දැන් කතා කරගෙන ආපු විදිය ඔහොම හොඳයිද? මේ ඒ කියන්නේ ගොඩක් ඇත්තටම නෑ කතා කරන්නත් මං හිතන්නේ. ඔන්න ඕ වගේ පුංචි පුංචි තැන් ටිකක් තියෙන ඔයගොල්ලන්ට නිවැරදි කරගන්න. අරුණ. කැට් බොක්ස් එකේ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. හරි. අපි ඒක නිශාන්ත මහත්මයා. ඔව්. මේ මහත්මයා මේ මට පොඩි ගැටලුවක් මේ මට දැනෙන දෙයක්. දැන් මට මේ දැන් නිකන් ගෙඩියක් වගේ කියන්නේ. එහෙම දැනෙන්නවා දැන් යම් කිසි මොකක් හරි රාගයක් හෝ දේශයක් හරි ඇති වෙනකොට මේක මේ මේක එක එක වෙනමම මේ අවස්ථාවේ මේ සකස් වෙච්ච දෙයක් මම කරන දෙයක් නෙමෙයි මේක මේ මේ ස්කන්ධ ධර්මතාවයක් කියන එක දැනිලා ඊට මේක මේක දුකක් කියන එක සතුටක් වුණත් ඒක මේ දුකක් වුණත් ඒක දුකක්මයි කියන එක දැනෙනවා මිසක් ඔය මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය මෙනෙහිවීමක් හෝ එහෙම දෙයක් නෙමෙයි. ඒක නැති වෙන්නේ මේක මේක දුකක්මයි මේ මං කරන දෙයක් නෙමෙයි මට දැනෙන්නේ මේ කෙලෙස් කලින් හදාගත්ත මේ මේක ඇති උනේම මෙන්න මේක හරහා කියන එක. එතකොට අර ඔය අනිත් මේ වෙනස් වීම කියන්නේ ඒ தත්වයක් නෙවෙයි දැනෙන්නේ. එතකොට ඒක වැරදිද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්. මෙහෙමයි. හරි දැන් ඔබතුමිය ඔතන ඔය ඔය ඔය කියපු තැනදී කලින් කිව්ව ටික ආපහු මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද කොයි ටිකද? දැන් මහත්තයා කලින් මීට කලින් කිව්ව ටික. ඔව් ඔබතුමිට තේරුන්නේ නැති මොනවද එතන? ඔබතුමීට මොකද්ද තේරුනේ එතනින් කියන්න බලන්න. ඒ හරිය මට පොඩ්ඩක් හිත වෙනස් වුණා. <laughs> ඔන්න වන්න පේනවා නේද මාරේ ආරම් දිනන දිවිල්ල. ඔන්න ඕකට තමයි නෑ ඒක හොඳයි. ඔහොම කියන්න. හොඳයි. මොකද ඔන්න ඔතන තමයි මනස කිලුට වෙන්නේ. අපි අර අර අන්න බලන්න අරද මං ඉස්සල විස්තර කරා නේද තණ්හා චරිතයයි දිට්ඨි චරිතයයි. ඔන්න අන්න දැන් පේනවා නේද? අර සතිය ඒ කියන්නේ එතන අර මේ සතිය පිහිට ගන්න බැරි වුණා නේ අහගන්න. පිහිට ගන්න බැරි වුණා. ආ දැන් ඔබතුමීට තේරෙනවද ඔබ ඉන්නේ කොයි පැත්තේද කියලා? කොයි චරිතයක්ද කියලා? ඔන්න දැන් අඳුර ගන්න. දැන් ඔබතුමීට ඔබ දැන් ඕක මට අඳුන්නලා දෙන්න බෑ. ඔබතුමී ඒක බලව ගන්න බෑ මට. ආ දැන් ඔබතුමිය ඔතන අන්න බලන්න ඔබ ඔය හැමෝම ඔගොල්ලෝ අඳුන ගන්න ඔබ කවුද කියලා. ඒ කියන්නේ ඔබ කොයි වගේ චරිතයක්ද? ඔබ තණ්හා චරිතයක්ද? දික්ටි චරිතයක්ද කියන එක හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නවා මෙතන ඉන්න පුළුවන් මේක හොඳටම සිවුම තේරිච්ච කෙනෙක්. එතකොට එයා බලන්න එයා ඉන්නේ කොයි චරිතෙද කියලා බලන්න. එයා ඉන්නේ සුඛා පටිපදාවේ දිට්ඨි චරිතයක ඉන්න කෙනෙක්. එයා හොඳ ප්‍රඥාව වැඩිලා තියෙන කෙනෙක්. සමහරකට වීර්ය ඉන්ද්‍රිය වැඩිච්ච කෙනෙක් වෙන්නේ. සමහරකට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිච්ච. එයාට මේ සිවුම් තැන එයා ග්‍රහණය කරගත්තා. සමහරක් අය ඉන්නවා දැන් මං කිව්වේ ඒකයි. දැන් ඔබතුමියට ඒක තේරුන්නේ නැහනේ. එතකොට බලන්න එහෙනම් ඔබතුමියට මොකද උනේ? ආයතන හරෙන් හයෙන් ඇදන් දිව්වා නේද? <laughs> එයාටයි මෙයාටයි. ඔන්න බලන්න ප්‍රායෝගිකව බලන්න. දැන් අපි මේ පොඩ් මොහොතකට ඉස්සල්ලා අන්න හරි. අපි මේ මොහොතකට ඉස්සල්ලා කතා කරපු ටිකම අත්දැකීමක් ඇටියට දැන් ඔබතුමිය පෙන්නනවා නේද මෙතනදී. ඉතින් මේක තමයි ඒ ඒ සම්බුද්ධ ඥාණයට මේ මහා ප්‍රඥාට ග්‍රහණය වුණේ ඔන්නෝක. උන්වහන්සේ ඕක දැකලා ඕක අවබෝධ කළා අපිට පෙන්නුවානේ. දැන් බලන්න ඒක කියලා විනාඩි කීයක්ද ගියේනේ. ඒ අතරට ඔබතුමීට දැන් මේ කියපු ටික ග්‍රහණය කරගන්න බැරි වෙන තරමට ඔය ආයතන ඔය ආයතන හයෙන් ඕක ඇදන් දිව්වා. ආය පැත්තට. දුන්නට ඔබතුමීට මෙතනට හිත පිහිට ගන්න බැරි වුණා. නේද? නෑ ඒක හොඳයි ඔබතුමී මේ ප්‍රශ්නය ඒක යොමු කරපේකම හොඳයි. මොකද බලන්න එතකොට එහෙනම් හිත වෙනස් වුණා එක්පාර මොකක්ද හේතුවක් මත. අන්න ඒක තමයි. ඒ කියන්නේ බලන්න අර කැළඹෙන විලක් වගේ දැන් නේ. කැළඹෙන විලක් වගේ. ඇතුළ දකින්නත් බෑ, අඩිය දකින්නත් බෑ. අර සියුම් තැන් ග්‍රහණය වෙන තැනට එන්නේ නැහැ. ඔක්කොම උඩින් යන්නේ. ඔක්කොම උඩින් යන්නේ. අන්න එහෙම. එතකොට මේ දැන් ඔබතුමියට මෙහිමයි. දැන් ආ අත්‍ය මට ප්‍රශ්නයක් තියෙනවා විස්තර කරන්න කලින් මම බාධා කරන්න කියලා හැදුවේ කමක් නැද්ද? කමන්නේ කමන්නේ හර්ෂ මහත්තයා හර්ෂනේ හර්ෂ මහත්තයා මේ ඔව් හර්ෂ මේ මට තියෙන ප්‍රශ්න තමයි දැන් ඔය එන යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට ගොඩක් අවස්ථාවලදී එන එන මොකක් හරි රාගයක් ද්වේෂයක් මෝහයක් එන හැඟීමක් එන මොහොත ටක් ගාලා අහු වෙනකොටම ඒක ගැන අමතක් කල්ල දැමීමද ඒ අවතක් කළ දාන්න හිත නෑ අමතක් කරන්න ගන්න මේ මේ තියෙන්නේ ඔන්න ඔන්න ඔන්න බලන්න ඔය තියෙන්නේ තදංග විස්කම්බන ඔන්න ඔය විදිය ඕකනේ ආදි කාලෙත් ඉස්සරත් උනේනේ කට්ටිය ගියා මේ මේ ගක් එක්ක අයත් එක්ක ඉන්නකොට මේක කරන්න බෑ කැලේට එහෙට මෙහෙට ගියානේ තදංග විස්කම්බන හැටියට නේද ඕක නෙමෙයි ඕකත් එක ක්‍රමයක් තියෙනවා ඒ කියන්නේ දැන් ඕ දැන් ඔබතුමාට දැන් ඕකත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හැබැයි ඔතනින් නෙමෙයි ගමන තියෙන්නේ. ඈ සමුච්ඡේද ප්‍රහාණය මට හැඟෙනවා. මගේ මගේ හැඟීම මහත්තයා විස්තර කරලා දෙන්න. මම දැන් මට ඒක එනකොට මට තේරෙනවා මේ මේ එන මේක මේ එන එන එක මවන්නේ විඥාණයෙන්. ඒක නිසා තමයි මම මේ මාව මේ රැවටීමකට හරි මොකක්ද මුලාවකට පත් කරන්න වගේ තමයි උත්සාහ කරන්නේ මම රැවටෙන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. ඉතින් එතකොට මම ඒකෙන් අයින් වෙනවා. ඒ ඒ ක්‍රමයට තමයි මම අයින් වෙන්නේ. දැන් මෙතෙන්දී දැන් ඔතනත් අපි අර මුලින්ම ආයාසයක් කියලා කිව්ව තැනක් අපි තිබුණානේ නේද? පොඩ්ඩක් ආයාසයෙන් මේක යන්න ඕනි කියලා මුල හරියේ. එතනද එතකොට ඔබතුමාට ඒක පහසුයි කියලා හිතෙනවා ඔබතුමාට ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕකම නෙමෙයි දිගටම වෙන්න ඕනේ. හරි? දිගටම වෙන්න ඕනේ ඕක නෙමෙයි. දැන් අපි අවබෝධ වුණාට පස්සේ දැන් මේ සිද්ධිය මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියලා අපිට අර මං ඉස්සරම කිව්වේ අර ටිකක් ලොකු දේවල් එන්න ගන්නවනේ නේද? අපි ඇලෙන තැන් ගැටෙන තැන් ටික ඇලෙන තැන් ගැටෙන තැන් එක්ක එන්න එන්න ගන්න තැන් වලදී අපි ඔක දාගෙන ගියොත් ලීසි නැද්ද? මුල මුල හරියදීම. ඒ කියන්නේ මේක වෙන්නේ කොහොමද? දැන් මේකේ මේ මේ මේ ඇයි මේකට ඇලෙන්නේ? මේකේ ඇලෙන්න දෙයක් එතන තියෙනවද? මේක අන්න ඔන්න ඔතනින් ගත්තොත් තියෙන්නේ. ඔතනින් ගත්තොත් අරකට අරක නෑ. ඒක ඒක ඒක ටිකක් ළඟින් කරවන්න මම මේක. ඒක නේද නියම මාර්ගය. ඔව්. අන්න අන්න අන්න ඒකයි. ඇයි මේකට මෙහෙම වෙන්නේ? දැන් ඔය සකස් වෙන එක අපිට නවත්තන්න බෑනේ. ඕක වෙනවනේ. ඒක ඔය ඕකට වෙලා විඥානයේ ක්‍රියාත්මක වෙන හැම අවස්ථාවකම මේක වෙනවා. මේක වෙනවා. ඊට පස්සේ ඕකට ඇලිලා ගැටිලා රැවටිලා යන තැනදී නේද අපිට මේ කෙලස් ටික හටගන්නේ. ඒක කෙලස් හටගන්න පටන් ගන්න එතෙන්දී. අන්න එතෙන්දී තමයි දකින්න ඕනේ. එහෙනම් ඇහැ රූප ගැටෙන එක නවත්තන්න බෑනේ. ඒක වෙනවනේ. ඒක විපාකයකට වෙන සිද්ධියන්නේ. හරි. එතකොට ඒක වුණාට එතනින් එහාට වෙන සිද්ධියනේ ප්‍රශ්නයක් තියෙන්නේ නේ. රාගදේශ මොහෝ ඊදිලා යන හැටි. අපි ඇලිලා යන එකයි, ගැටිලා යන එකයි. ඔය එන එක නවත්තන්න බෑ. එන එක එන එක සිද්ධ වෙනවා. දැන් දැන් මට මට මෙහෙම දෙයක් වෙනවා මහත්තයා. දැන් සමහරවිට මෝහයක් මතුවේගෙන එනවා. මොකද මම ගැන උසස්ස හිතෙනවා කවුරහරි කතා වෙද්දි ඉබේම ඔට මේ උසස් ගතියක් දැන්නවා මම මොකද මම ඉගෙනගෙන තියෙනවා ඒ වගේ අර හැඟීම් වෙනවා අරයට වැඩිය ඒ වගේ එනවා හැබැයි මට ඒක තේරෙනවා ටක් ගාලා ඩිටෙක්ට් වෙනවා ෂණිකව ඩිටෙක්ට් වෙනවා මේක මේ ඒක එන එක මේ මෝහය එනවා කියලා ටක් ගාලා තේරෙනවා තේරලා මම මේක ඒක වැරදි දෙයක් ඒක මේකට කියන්නේ ඒක ඇති කරගත්ත යුතු දෙයක් නෙවෙයි මම කියන්නේ මේ සාමාන්‍ය මේ මේ මේ ලෝකේ බිහි වෙච්ච මිනිස්සෙක් මේ ඒක මේ මම මේ හැමෝම මේ එකම ගොඩ එකම දුක් විඳින සම මේ මේ සංසාරේ ගත කරන මිනිස්සු ඒක නිසා මේක ගැන වැඩිපුර මේව වෙන්න දෙයක් නැහැ මේක වෙන්න මෙව වෙන්න දෙයක් නැහැ මේ දේවල් ඔක්කොම తాවකාලිකයි මේ බොරුවට මෙව වෙලා වැඩක් නැහැ ඒක නිසා කියලා හැංගීම නැති වෙලා යනවා ක්ෂණිකවම එක මොහොතකම එච්චරයි මම කරන්නේ එතනින් එහාට අන- අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ ස්ටෙප්ස් කරලා ම- මරණානුස්සතිය බුද්ධානුස්සතිය පැත්තට ඒ පැත්තට ගොඩාක් දුරට යන්නේ නැහැ. මගේ අරකෙන්ම නිවිලා යනවා. ඕ නෑ අච්චර දුරට යනවා කියන එක නෙමෙයි මෙතන කිව්වේ. ඇත්තට මේ ওই දැන් අපිට ඔහොම ඔව්. කරන්න වෙලාවක් වෙන්නේ නැහනේ. ওই විදිහට නේ. දැන් මේ හැම මොහොතම හැම ෂණේම මේක මේක ඔව්. මේක දුවනවානේ මේ ආ, පුදුම වේගකින්. ඒකෝට අපිට ඔහොම හිතන්නවත් වෙලාවක් එන්නේ නැහැ. ඕ උතන්දි වෙන්නේ මෙහිමයි වෙන්න ඕනේ. දැන් අපි මුලින්ම අර අනික් කට්ටියගේ ප්‍රශ්න ටිකටත් එක්ක අපි ඔන්න ඔය විදිහට කතා කරගෙන යන. එතකොට හරි මම නිශ්ශබ්ද වෙනවා. නෑ නෑ ඔබ ඔබතුමාත් ඉන්න ඔහම. දැන් ඔබතුමාගේ ඔබතුමාත් එක්ක කතා කරගෙන යන ගමන් එතකොට අනික් අය මේ දේ ටිකටත් අපිට විස්තර කරගෙන යන්න පුළුවන් නේද? දැන් අපිට ඔබතුමාට මුලින්ම දැනුනේ මොකද්ද? මේ වෙන සිද්ධිය පට්ට බොරුවක් කියලා දැනුණාද රැවටීමක ඉන්නේ කියලා? ඒ ටික ඒ ටික අවබෝධ වුණාද හොඳට? ඔව් ගොඩාක් බණ අහනකොට තමයි අවබෝධ කරගත්තේ. ගොඩාක් බණ අහලා. අන්න හරි. එතකොට එතෙන්දි මොකද්ද දැනෙච්ච විදිය කියන්නේ මම දැන් මම අපි කතා කරොත් එහෙම පේන පේන දේවල් ගැන ටිකක් අපි කතා කරන්න ගියොත් එහෙම. අපි එහෙම අන්න එහෙම ගමු ප්‍රායෝගික පැත්ත මේ වෙලාවේ. අපි හිතමු ඔබතුමා ඇවිදිනවා දැන්. පේන දේවල් දැන් පේන වස්තුන් බව ඔව්. ඔව්. ඇවිදිනවා. ඔව්. ඔව්. අපි පේන තැනක් පේන හැම දෙයක්ම දැනෙන්න ගන්නවා දැන් මේ මට්ටමේ අවබෝධ වේගෙන එනකොට දැනෙනවා හැම දෙයක් මේ මනසින් නගාගන්න රූප පමණයි ඒක මේ හිත හදාගත්ත ඉමේජස් කියන්නේ ඒක ඩිටෙක් වෙනකොට ඒක දෙයක් වස්තුවක් විදිහට නාමයක් විදිහට පේනවා ඒ ඇරෙන්න මේ ඔක්කොම මොනවා හරි අණු වලින් හැදිච්ච දෙයක් කියන එක තමයි හැංගෙන්නේ අන්න ඔන්න ඔතන ඔහම නවත්තන්න හරියට හරි දැන් ඔබතුමා කියන්නේ අණු වලින් හැදිච්ච දේවල් හැටියට කියලා ඒ මොකක්ද ඒකේ තේරුම ඒක පොඩ්ඩක් කියන්න බලන්න ඒ මොකද්ද අනු අනු කියලා අදහස් කරේ මොකද්ද අනු කියලා අදහස් කරේ මොනවාද සතර මහා භූතවල හරි ඒ කියන්නේ මෙහෙමයි ඔන්න උතනම අපි ගමුකෝ දැන් ඒ කියන්නේ අපි සතර මහා භූතවලුත් පොඩිම එකක් ගමුකෝ සුද්දාස්තක කියන දන එතනටත් ගන්නකෝ ඔව් සුද්දාස්තක දැන් අපි මොකද්ද ඔය කරේ දැන් සුද්දාස්තක කියලත් අපිට හම්බ වෙන්නේ රූපයක් නේද සතර මහා භූත කියලත් හම්බ වෙන්නේ රූපයක් නේද එතකොට ඔබතුමා කරේ රූපේ වෙනස් කරපු එක නේද? හොඳට බලන්න ඔන්න ඔතන ඔතන වැරදි. මෙම සුද්දාස්සටිකින් හැදිලා තියෙන වස්තුවේ ස්වභාවය අනුව මනසෙන් හදාගන්නවා ඒකට මේ ඒකට ඒක ඒක ඒක එන්නේ සමාජයෙන් සහ සියලු දේවල් වලින් මොකද අනිත් අය දකින දේ ඉන්නේ අපිත් ඒව සමහර දේවල් අඳුනා ගන්න. ඒ ඒක මත අපි ඒක අඳුර ගන්න මේ මේක වස්තුව මේක මේක කියලා අපි ඒක නමකුත් දාලා අපි ඒක හිතේ හදාගන්න එකෙන් ගන්න ප්‍රයෝජන ඒවයි වටිනාකම් ඔක්කොම ප්‍රොපර්ටිස් දීලා එකට අපි ඒක හදාගන්නවා මේ අපිට අපිට අවශ්‍යතාවය අනුව ඒක පාවිච්චි කරන්න අපි ඒක වස්තුවක් විදිහට අපිට හදාගෙන අපේ ලෝකෙට ඇතුල් කරගන්න. ඔන්න ඔතන හර්ෂ මහත්තයා ඔබතුමාට තව මුල හරියම ලෙහෙන්න ඕන ටිකක් තියෙනවා. මුල හරියම ලෙහෙන්න ඕන ටිකක් තියෙනවා. හරි. මේ මම හිතන්නේ එතන අපි පොඩ්ඩක් පොඩ්ඩක් කතා කරමු නැත්නම් ඔබතුමාට පුළුවන් පෞද්ගලිකව කතා කරන්න කතා කරලා මට ඒ ටික හොඳට ඔබතුමාට පැහැදිලි කරලා දුන්නේ හැටිය ඔය ඔය ඔබ දන්නවා ඔතන ලෙහිලා නැහැ මහත්තයා මුල හරියම හරියට මතකලරුම් වෙట్లా නැහැ ගොඩක් දේවල් අහලා මොකද සමහර තැන්වලදී දැන් අපි කියමු දේශනා ගොඩක් අහද්දී විවිධාකාර දේශනා අහද්දී එක එක දේවල් වලින් මේ මන කැළඹෙනවා. එතකොට එක එක දේවල් පැත්තට යනවා ඔළුව වෙනස් වෙනවා අර මෙෂර් කරන්න ගවල්ලා පොඩ්ඩක් සමහරලාට අවුල් වෙනවා. ඒ වගේ දෙයක් මට වෙලා තියෙනවා ඇත්තට. අන්න හරි. එතකොට ඔහොම වෙන්නේ නැහැ හරියට අත්විවරෙන් වැටෙනවා. ආයි හෙල්ලෙන්නේ ඒකට දැන් ඔබ මට ඒක තේරුණා ඒකම ඔබතුමාගෙත් අර අර දෙන්න පොඩ නවත්තලා ඔබතුමාත් එක්ක කතා කරගෙන ගියේ ඔතන ලෙහිලා නැහැ මුල හරියේ ඕනම කරන තැන් ටික ලෙහිලා නැහැ ඒක ලෙහුණා නම් ওই ප්‍රශ්නේ ඔය ඔය එක ප්‍රශ්නයක් ඇතින්නේ නැහැ ඔය විදිහට එතකොට ඔය යන මගත් ඔය ඔය විදිහට නෙමෙයි යන්නේ අන්න අන්න ඒකයි ඕ ඕ එතනත් ඔහොම නෙමෙයි යන්නේ එතකොට මේ ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතනවා අපි 10 කියලා මට ඕනේ මට ඕන අවිද්‍යාවෙන්ම මේ වැඩේ ප්‍රශ්නේ විසඳ ඉවර කරලා දැන් මහත්තයා කිව්වේ පළවෙනි පුරුකෙන්ම මේක ඉවර කරන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා කරගන්න පුළුවන් නම් ඒ ක්‍රමයට තමයි මම යන්න කැමති. අන්න හරි. ඒක ඒක මෙහෙමයි. එතනට එතනට ඒ ඒ සියුම් තැන ස්පර්ශ කරගන්න තාම බැරි වෙලා තියෙන්නේ ඒ මට්ටමට ප්‍රඥාවේ පොඩි අවුලක් හේතුව සකස් වෙන්නේ නැහැ නේද? එතන. දැන් මෙච්චර බනහ හරියට සකස් වෙන්නේ හරියට මේක මේ ගලප ගන්න අන්න ඒකයි. එතකොට එහෙමනම් ඒ ඒක තමයි අන්නේ අන්නේ ඕක තමයි මම දැක්කේ ගොඩාක් දිනෙකී. මේ ඒ කියන්නේ ඒක මේ වගේ අර මේ ගොඩක් දිනෙක එක ගැන සූම් සාකච්ඡාවකදී ලැහන ටිකක් අමාරු මොකද ඒක ඔබතුමත් එක්කම යන්න ඕන තැන. එතකොට අර දැන් අර මම මෙන්න උදාහරණයක් හැටියට මම කියනවා. දැන් අපි ගහ කියලා දැන් මේ ගහනේ ආ ගහ ගහ අපි කරන වැඩේ ඔන්න කොළ ටික කපලා අයින් කරනවා කොළ අටු කපලා අයින් කළා මේක ගොඩක් ගහනවා දැන් දැන් දැන් ගහ නැහැ දැන් මොකද තියෙන්නේ දැන් දර ගොඩක් මේ අන රූපේ වෙනස් කරා ගහ වෙනුවට දර ගොඩක් කරා දැන් මේ දර ගොඩ අපි ඊට පස්සේ ගින්දර ටිකක් දානවා දැන් අලු ගොඩක් කරා නේද දැන් දරත් නැහැ අලු වෙලා තියෙනවා බලන්න රූපේ වෙනස් කරපු එක නේද වෙන්නේ ඕක දැනගන්නේ මොකද විඥාණයෙන් නේද ඔව් ඔව් අනවාන ඇහෙන් මිදිලත් නැහැ ඇහෙන් මිදිලත් නැහැ රූපෙන් මිදිලත් නැහැ විඥාණයෙන් මිදිලත් නැහැ මොකද්ද කරේ අපි රූපේ වෙනස් කරා විතරයි ওই තුනෙන්ම මිදිලා නැහැ උතන උතන නෙමෙයි තැන ඕක නෙමෙයි කරන්න තියෙන්නේ අපි දැන් ගත්තොත් එහෙම දැන් ලෝක රූ රැජින ගත්තොත් ඒ රූ රැජිනගේ එක ඇහිබමක් අයින් කරොත් ඒ රූ රැජින එතන නැහැනේ හරි අන්න එකයි ඒ හරි අන්න හරි ඒ වගේ සියුම් සියුම් තැන කොතනදී ඔතන දැන් ඔය කරන්නේ දැන් ඔහොමම ගෙනල්ලා අපි ගන්නවා ඊට පස්සේ සතර මහ භූතවලට නේ දැන් මොකද කරේ අර ඔක්කොම ගහ අර ඔක්කොම ටික ගෙනල්ලා සතර මහ භූතවලට ගොඩක් ගැහුවා එතනත් ඒ ඔය ටිකත් හම්බෙන්නේ ආයි රූපේ වෙනස් කරලා නේ දැන් ඔය තියෙන්නේ ඔය සුද්දාස්ත ගොඩක් ගියා කියන්නකො චූටි මාන්සූටි ගියා කියන්නකො අංශුවක් කියලා එකක් හම්බ වෙනවනේ ඒක හම්බ වෙන්නේ රූපයක් නේද ඒ තියෙන්නේ එතන තියෙන රූපයක් විතරයි. ඒ එතකොට බලන්න ඇහෙන් මිදිලත් නැහැ රූපෙන් මිදිලත් නැහැ. එතකොට විඥාණයෙන් මිදිලත්. ඕක දැනගන්න විඥාණයෙන් ආයි. ආයි බලන්න. ඒක දැනගන්නෙත් විඥාණය. ඒ ගැඹුරුම තැනක් එතන. එතකොට බලන්න එහෙනම් තාම ඉන්නේ එතන නේද? සංසාරේ. ඔව්. ඕක තමයි ඕක බැලුවේ. ඕක ඕක නෙමෙයි තැන. ඔතන නෙමෙයි තැන. ඔතන නෙමෙයි තැන. අන්න ඒකයි. මේ මේකේ හර්ෂ මහත්තයාට පවස් මහත්තයා මට පෞද්ගලිකව කතා කරන්න. මේ මම ඔබතුමාට මම මේ මම මැසේජ් එකක් දාන්න මට කතා කරන්න ඕන වෙලාව අපි කතා කරමු මම ඔබතුමාට ඒක ලිහලා දෙන්න හරි ඒ ඒක මම කරලා දෙන්න හරි හොඳයි හොඳයි මේ හරි ඒ වගේම ගැටලු තියෙන ඒ වගේම අය ඉන්නවද තව එහෙම වුණොත් ඒ කට්ටියම එකතු කළා මට වෙනමම පොඩි ගෲප් එකක් හැටියට කරන්නත් පුළුවන් කතා කරන්න පුළුවන් නැත්නම් මට ඒගොල්ලන්ට වෙන වෙනම කතා කරන්නත් පුළුවන් ඒ ඒ හර්ෂ මහත්තයාට වගේම ඉන්න අය ඉන්නවද තව කාටකත් ඒ ඒ වගේ තීරණ ඒ වගේ හරි මේ පටලැවිලා තියෙන අය මහත්මයා මං කයන් මටත් එහෙම ප්‍රශ්න තියෙනවා ආ හරි මම ඔබතුමාට එහෙමනම් මට හිතෙනවා ඔබතුමාලා දෙන්නව අපි බලමු දෙන්නට කතා කරලා හරියන්නේ නැත්නම් එක්කෙනාට එක්කෙනාට කතා කරමු හරි මොකද ඔය මුලම හරිය ඔන්න ඔතනම තමයි ලිහින්න ඕන හැබැයි ඔතනම ලිහුණොත් හරියටම ඔතනම තමයි ලියා ගන්න ඕන තැන අරුණ මහත්තයා මමත් මටත් ඒ සූම් සාකච්ඡාවට සහභාගී වෙන්න ඕන. හොඳයි හොඳයි හොඳයි. නිශාන්ත මහතා මම මම පෞද්ගලිකව කතා කරන්නද මමත්? ඔව් ඒ ඒ වගේ ගැටලු තියෙනවා නම් ඕගොල්ලන් දැන් මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි ඔය දැන් ඔය සාකච්ඡාව ඕගොල්ලොත් ගොඩාක් අහලා ඉන අයනේ ගොඩාක් තැන්වල නේද? ඒතකොට දැන් මේකෙත් දැන් මේ අපේ අපේ අපි අපි සාකච්ඡාවලත් ගොඩාක් අහලා ඉන අය. ඒකෙත් තේරිලා නැහැ කියන්නේ එතකොට අර මං මුලින්ම පෙන්නුවා නේද? මේ චරිත දෙක ගැන තණ්හා චරිතයයි ditthi චරිතයයි ගැන කතා කරලා මම පෙන්නුවේ මේ ඔන්න ඔය කතන්දරේ. ඒ කියන්නේ හැමෝටම මේක හරියන්නේ නැහැ. මේ මේ එකම පරයය හරියන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලොත් එක්ක කතා කරනකොට තමයි තේරෙන්නේ ඒගොල්ලෝන්ට කොයි වගේ තැනකින්ද මේක කතා කරන්නේ. සමහර කෙනෙක්ට ධාතුපරයයෙන් දැන් මට හිතෙනවා හර්ෂ මහත්තයාට ධාතුපරයය පැත්තෙන් පහසුවෙන් විසඳලා දෙන්න පුළුවන් මේ කතන්දරේ. එතකොට තව කෙනෙක්ට වෙන පැත්තකින් තමයි මේක විසඳලා දෙන්න වෙන්නේ. එතකොට එකම එක හරියන්නේ නැහැ හැමෝටම. මොකද ඒක තමයි අර දැන් ඔච්චර බුදු වහන්සේ ඔය විවිධ විවිධ පරයයන් ඔස්සේ ඒ ඒ මොහොතේ එතනින්ම උදාහරණ අරගෙන එතනින්ම උපමාරගෙන පෙන්වුවේ ඒ කෙනාගේ තියෙන ඉන්ද්‍රිය නානත්වය දැකලා. ඒක මොන්න මේකට තමයි කියන්නේ ඉන්ද්‍රිය නානත්වය කියලා. ඒ කියන්නේ අපි හැමෝගෙම ඉන්ද්‍රිය නානත්වය වෙනස්. අපි හැමෝටම තියෙන විවිධ විවිධ ඉන්ද්‍රිය නානත්වය. ඒකට හරියන විදිහට තමයි ඒ සාක. ඒගොල්ලොත් එක කතා කරන්න ඕනේ. ඒකට තව කෙනෙක් සමාන මහත්තයා මේ මටත් අර මහත්තයා දැනෙන්නේ නම් මේ දැන් ගොඩක් වෙලාට ඇහැ මේ කන්නඩියක් විතර නැතුව අර වස්තුව අණු වශයෙන් එහෙම දකින්නේ මහත්තයා මට ගොඩක් වෙලාට මම දකින්නේ මේ මට මේ ඇහැ කන්නඩියක් විතර ඇහැ ඇහැ පාවිච්චි වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර ඇහැ ඒ ගොඩක් වෙලාට හිතෙන් තමයි මේ හිත තමයි දකින්න කියන එක මට්ටමේ තමයි මට තියෙන්නේ. ඒක නම් ඒක හොඳ මට්ටමක්. අරට වැඩිය එහාට ගිය මට්ටමක්. එතකොට එතකොට බලන්න එයාට ඇහෙන් ලෝකයක් හම්බ වෙලාම නැති බව අහු වෙලා නේ. ලෝකයක් හම් ඕ මහත්තයා ඒ කිසිම දෙයක් මම දකින්න රූපේ සම්පූර්ණ හිත තමයි. ආන් හරි. ඒ කියන්නේ පේනවා කියන තැනත් හිතෙන බවක්මයි තියෙන්නේ කියන තැන. ඔක්කොම රූපේ මේ ඒක එහෙම විතරයි මහත්තයා. ඉතින් එහාට යන්නේ නැහැ. ආ හොඳයි. අන්න එතනදී ආවම එතකොට පේනවා එයා ඇහෙන් ඇහැ ඇහැ ඇහැ අවබෝධ කරගෙන තියෙන්නේ. ඇහෙන් මිදිලා තියෙන්නේ. එයා එයා දැන් එයා දන්නවා ඇහැ උපයෝගී කරගෙන මනස තුලමයි මේ ලෝකේ ගොඩ නැගෙන්නේ කියලා නේ. මනස තුලමයි ගොඩ නැගෙන්නේ කියලා. එතකොට එතනදී ඔබතුමියට මොකක්ද ආපු අනිත් තව ටිකක් විස්තර කරොත් ඔබතුමිය. ඔව් මහත්තයා මට දැන් එහෙම දැන්නම් දැන් සමහරක් වෙලාවට මහත්තයා මගේ ප්‍රශ්න තියෙන්නේ මට මේ හැංගීම් වෙනවනේ දැන් මට දරුවෝ දෙනෙක් ඉන්නවා අන්න ඒක තමයි මට ගැටලුව තියෙන්නේ නෑ නෑ ඒක ගැටලුවක් නෙමෙයි ඒක ගැටලුවක් දැන් මෙහෙමයි ඔන්න ඕක තමයි හරි ප්‍රශ්නයක් නෑ මහත්තයා මොක දැක්කත් ඒක ගැටලුවක් නෑ මට හරි එතකොට හැංගීම කියන එක හරි ඒක එන්න ඕනේ මොකද හරි දැන් බලන්න ඒක දැන් මම කිව්වේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන පරයය හරියට දැනගත්තොත් ඒ දැනගත්ත කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔය ඔයක ඔකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම ඉස්සල්ලාම පෙන්නුවේ ඒකයි. සත්‍ය ඥාන පහළ වෙනකම්. ඒ කියන්නේ රැවටිලා ඉන්නවා කියලා දැනගත්තා. දැනගත් එක Taman දැකගත්තා. හරි. එයාට ආයි දෙකක් නෑ යා හොඳටම ප්‍රත්‍යක්ෂයි ඇහෙන් නම් කවදාකවත් ලෝකයක් හම්බ වෙලාම නෑ කියලා යට හම්බ හොඳටම ප්‍රත්‍යක්ෂයි කනෙන් ලෝකයක් හටගෙනම නෑ කියලා ඇහැ කන නාසය දිව කය මේ පහට කවදාකවත් සසර වසනාතුරාවට කවදාකවත් මෙලූ දෙයක් හම්බ වෙලා නෑ කියලා යට හොඳටම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එයා දන්නවා මේ පහ අරගෙන හැබැයි හිත ගමනක් යනවා කියන තැනට ආපු තැන අන්න එතනදී එයා මේ කතන්දරේ ලියාගෙන තියෙන්නේ හැබැයි වැඩේ ඉවර නෑනේ. ඔව්. එයා ඒ කතන්දරේ ලියාගෙන තින්නේ හැබැයි එයා වැඩේ ඉවර නෑ. හරිනේ එයා වැඩේට බහැලා තින්නේ දැන්. එයා නැවතුණා ආපස්සට හැරුණා. ඔන්න පොයින්ට් එක. ඉස්සරහට ගිය ගමන නැවැත්තුවා නැවතුණා එතන ආපස්සට හැරුණා. ඔන්න පළවෙනි තැන. ඕක තමයි අමාරු. ශාන්ත මහත්මයා එතනදී ඒකත් මම කරන දෙයක් නෙමෙයි කියලා තේරුණා දැකලා තියෙනවා. ඒක ඒකත් මේ මේ ස්කන්ධ ටිකක් ඇති වෙන්නේ ඒක මම කරන දෙයක් නෙමේ සහ ඒක මේ මං කලින් අල්ලගත්ත ටිකක්ම තමයි මේ මේ කැරකි කැරකි එන්නේ කියන තැනටත් මේ එහෙම අවබෝධකුත් තියෙනවා නිශාන්ත මහත්මයා. ඒත් එතන ඔබට කොහොම නවත්තන්නේ? මං අල්ලගත්ත ටිකක් කියන තැනක් ආවනේ. ඔන්න බලන්න ඔය තියෙන්නේ බලන්න. ඒ කියන්නේ ක්‍රියාවලිය මම කරනවා නෙමෙයි උනට මං අල්ලගත්ත තැන කියනකොට බලන්න ක්‍රියාවලිය ඔබතුමිය කරගෙන. ඔව් මේ ක්‍රියාවලිය මේ ඇති කරගත්ත කෙලෙස් නිසාම ඇති වෙන තත්ත්වයක් කියන එක අන්න අන්න එතනටයි එන්න ඕනේ අන්න එතනටයි අපි එන්න ඕනේ ඔව් ඉතින් ඕක තමයි කිව්වේ අර එහෙනම් දැන් බලන්න හිතක් හටගන්නේ අතීතයේද අනාගතයේද වර්තමානයේද මේ මොහොතේනේ එතකොට මේ මොහොතට සකස් වෙන හේතු නිසා මේ මොහොතට හට ගැනීමක් සිද්ධ වෙනවා නේද එහෙම ස්කන්ධ හට ගන්නවා මේ මොහොතටනේ හරිනේ එතකොට බලන්න මේ මොහොතේ තමයි ඉපදෙන්නේ එහෙනම් සියල්ලමනේ. එන ලෝකේ හටගන්නේ මේ මොහොතේ, ලෝකේ නිරුද්ධ වෙන්නේත් මේ මොහොතේ. එන ලෝකේ කියලා හම්බ වෙන්නේ මොකද්ද? මේ හිතක් හටගන්න තැනදීනේ ලෝකේ හම්බ වෙන්නේ. ඔව්. නේද? අන්න බලන්න. එතකොට මේ හිත හටගන්න හේතු වෙනවා ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන ආයතන හයෙන් කොයික හරි සම්බන්ධ වෙන නිසා තමයි මේ මොහොතේ හිතක් හටගන්නේ නේ. හරිනේ? ඔව්. ආන්න බලන්න. ඒ සිද්ධියත් එහෙ සිද්ධ වෙනවා. හැබැයි ඒකට අදාළ එකක් නෙමෙයි මෙතන මේ අල්ලගන්න ටික නේ. මෙතන හටගන්න ටික. අනිවාර්යයෙන්ම. අන්න හරි. අන්න ඒක තමයි දැනගන්න ඕන තැන. එතකොට මේ හටගන්න එක බලන්න යන්නේ කොහොමද කියලා තමයි. ආ ඔය ඉන්නේ ඉන්නේ. එතකොට මේ හටගත්තේ මොකද්ද? ස්කන්ධ ටික. මොනවද හටගත්තේ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ කියන ස්කන්ධ ටිකන්නේ හටගත්තේ. මේ වෙලාවට. එහෙනම් මොකද්ද හටගත්තේ? පංච උපාදානස්කන්ධයක් නේ. පංච උපාදානස්කන්ධය. ආන්න හරි. ඕක හටගත්තේ අතීතයේ තිබිලාද අනාගතයට යන එකද දැන් මේ දැන්නේ? මේ දැන්. ඒක හරියට කණ්ණාඩියකට එබෙන් ඉස්සල්ලා ඔබතුමියගේ රූපය පිළිබිඹු වැටෙනවද කණ්ණාඩියට? නැහැ. එබිලා අයින් වුණාට පස්සේ ඒක තියනවාද ඉතුරු වෙලා තවදුරටත්? ඒත් නැහැ. එහෙත් නැහැ. එබෙන්න මොහොතේ නේද? ඒක වැටෙන්නේ. එහෙනම් වර්තමාන වෙන්නේ කොයි වෙලාවේද වර්තමානයේනේ? අතීතයේ වෙන්නේ නැහනේ. අනාගතයේදී අනාගතයේදී නෙමෙයිනේ වෙන්නේ. එබෙන්න මේ වර්තමාන මොහොතේ නේද? ඔව්. එහෙනම් වර්තමාන මොහොතේ නේද පිළිබිඹුවක් වෙන්නේ? කණ්ණාඩියට. උපමාවක් හොඳේ. එතකොට ඒක පැහැදිලි. එහෙනම් බලන්න අතීතයෙන් ආවෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ. හරිද? යන්නෙත් නෑ. එහෙනම් මේ වර්තමාන මොහොතේ හේතු සකස් වෙනකොට හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. යක්කින්ච සමුදේ ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. හරිනේ? අන්න බලන්න. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. හේතු නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට මේ සිද්ධියද වෙන්නේ. එතකොට බලන්න එහෙනම් දැන් නම් හටගන්නේ පෙර තිබිලා නෙමෙයිනේ. දෙන පෙර නොතිබී හට ගන්නවා. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගිහිල්ලා තමයි ඊගාව එකක් හටගන්නේ. එහෙනම් දැන් තමයි ඉපදෙන්නේ. ඔන්න දැන් ඔබ මව්කුසින් ඉපදුනොත් ඔබ මොකද ලෝකේ ගැන දන්නේ? මුකුත්ම දන්නේ නැහැ. මුකුත්ම පනව ගන්න බැරි වෙනව නේද? ඔව්. හ්ම්. මොකද්ද ඔය කිව්ව එකේ තේරුම? මොකද්ද ඔය කිව්ව එකේ තේරුම? ඕක තමයි ඇත්තටම නිවන தත්ත්වය. අන්න හරි. ওই තමයි ඒ කියන්නේ ඔතන බලන්න සංකත වෙන්නේ නැහැ. අසංකතයක් ඔතන පවතින තැනක තමයි මේ කතන්දරේ නොදන්නාකම සංකතයක් වෙලා මේ පටිසමුප්පන්නව හටගෙන පටිසමු මේ හටගෙන යන ලෝකේ අල්ලගන්නේ. එක දිගට. හරිද? එතකොට එහෙනම් බලන්න අපි අවබෝධ කරගන්නවා මේ හටගන්න එක කොමකක්ද කියලා. අර මම ඉස්සල්ලත් පෙන්නුවේ පේනවා කියන තැන හටගන්නේ හේතු තුනක් නිසා. මිසක් ඇහැට නෙවෙයි. ඇහැට පේනව නෙවෙයි. හේතු තුනක් නිසා හටගන්න එකක් නිසා තමයි පේනවා කියන ස්වභාවයක් තියෙන්නේ. අපි පේන්නේ ඇහැට කියලා අපි දැනගෙන තියෙනවා. ඒ ඇහැ කවදාකවත් අපිට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඔන්න ඔතනයි අපි සියුම්ම දැනගන්න ඕන එක තැන. එතකොට බලන්න එහෙනම් අන්න එතනදී අපිට පේනවා මේ හේතු සකස් වෙනකොට තමයි පේනවා කියන එක හටගන්නේ කියලා. ඇහෙනවා කියන එක හටගන්නේ හේතු සකස් වෙනවා. එහෙනම් මේ මේ මෙතන ස්වභාවය මොකද්ද? මෙන්න මෙතන තමයි පින්වේ සලායතන කියලා. එහෙනම් අපි ඉන්නේ මොකතනද සලායතන කියන තැන. එහෙනම් සලායතන කියන ස්වභාවය තුල තමයි අපිට මේ ලෝකේ හටගන්නේ. එහෙනම් බලන්න සලායතනේ හටගත්තා කියන්නේ අන්න ලෝකේ හටගත්තා. අන්න සලායතන නිරුද්ධ වුණා කියන්නේ ලෝකේ නිරුද්ධ වුණා. හොඳට බලන්න. එහෙනම් අපි ඉන්නේ මේ සලායතන කියන තැන තමයි ඉන්නේ පටිච්චසමුප්පාදේ. එතකොට බලන්න මේ සලායතන හටගන්න හේතු ටික අපි හොයාගෙන ගියොත් ආපස්සට සලායතන හටගන්න හේතුව නාම රූප, නාම රූප හටගන්න හේතුව විඥාන, විඥාන හටගන්න හේතුව සංකාර, සංකාර හටගන්න හේතුව මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් බලන්න එහෙනම් අපිට මේ මේ විදිහට සලායතන හටගන්න නිසා තමයි අපිට මේ ලෝකයක් හම්බ වෙන්නේ. මේ නේද? ගේවල් දොරවල් මේ අපි මේ භාවිතා කරන ඔක්කොම ටික හටගන්නේ මේ සලායතන හටගන්න නිසා. ඒතකොට එහෙනම් මේක බලන්න මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් මේ අවිද්‍යාව මූලික වෙලා මෙන්න මේ හේතුඵලව ගොඩ නැගෙන එකක් තමයි මනස තුල මෙන්න මේ ලෝකය. එහෙනම් බලන්න ඒක කෙනෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි මේක මේ ධර්මත මේ හේතු ගොඩක් හේතු මේ ධර්මතාවයන් නිසා ධර්මත හටගන්න තියන. නේද? එතකොට බලන්න අන්න ඕක දැන් බක දකිනවා හැමතිස්සෙම එහෙනම් ඇහැ ඉපදුනත් කන ඉපදුනත් නහය ඉපදුනත් දිව ඉපදුනත් කය ඉපදුනත් මන ඉපදුනත් මොකක් ඉපදුනත් ඉපදිලා තියෙන හිතක්. ඒ හිත ඉපදෙන්නේ කොහොමද? රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන මෙන්න මේ ස්කන්ධ හට ගැනීමක් තමයි අපිට අහුවෙලා තියෙන හිතක් කියලා. ඒ මොකද හටගෙන තියෙන්නේ? පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන මෙන්න මේ ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඒතකොට බලන්න මේ හට ගැනීම බුදුහා බුදු පියාණන් වහන්සේ පෙන්වන දුකක්මයි කියලා. එහෙනම් දුකක්ම නම් මේ හටගෙන තියෙන්නේ. හොඳට බලන්න. මේ හටගත්ත එක දුකක්ම නම්. ඔබ බලන්න අපිට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ ඔතනින්ම නම්. එහෙනම් මෙච්චර කාලයකට හටගේ අපි ඉඳලම තියෙන්නේ මොකේද? දුකේමයි ඉඳලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි පෙන්නුවේ සබ්බේ සංඛාරා දුක්ඛාති යතහ පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා. ඒක යන්නේ බලන්න මේ සංඛාර නෙමෙයි හටගන්නේ. මේ සංඛාර වේලා හැදෙන තැනක් තමයි මේ අපිට මේ හම්බ වෙන තැන. ඒතර බලන්න මේකේ ස්වභාවයම දුකක් නම් මේ ලෝකේ කොහෙවත් සැපක් නැහැ. සැපක් පණවන්න බෑ. එක මොහොතක දශමික සැපක් විතරක් තියෙන තැනක් මේ ලෝකේ පටව පණවන්න බෑ. අන්න එතකොට බලන්න දුක්ඛෝ ලෝකෝ පටිච්චිතාමයි එහෙනම් නේ. මේ ලෝකේ පවතින දුකම තමයි. හොඳට බලන්න ඕන්න උතන. හරි? එතකොට එහෙනම් බලන්න එහෙමනම් මේ හටගත් එක හටගත්තේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාපච්චය පසංකාරා කියලා මෙන්න මේ පටිච්ච සමුප්පන්නව හටගන්න එකක් මේ මනස තුල සිද්ධ වෙන්නේ. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. කෙනෙක් කවුරුත් කරන දෙයක්ුත් නෙමෙයි. හේතු නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන එක. මේක මේ විදිහට දකිනවා කියන්නේ අන්න බලන්න හොඳට බලන්න ඇහැට වැටින්නේ වර්ණ සටහන. දැන් කළුවරක දැන් අර යමුණ නෝන ඉන්නවද උතන? එතුමියම මට මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි. දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරේ. ඉන්නවා මහත්මයා ඉන්නවා අන්න බලන්න එතකොට බලන්න ඔබතුමියට ඔබතුමියගේ S2 බැඳලා අපි කරුව අපි ඔබතුමිය එක්ක යන ඔබතුමිය කවදාකවත් ගියේ නැති තැනකට නිකන් ගිහිල්ලා කාපේ එතනට ගිහිල්ලා ඔබතුමීගේ ඇස් අරිනවා. කරවලම කරවලයි. දැන් ওই ඉදිරි පිට තියෙන දේවල් ගැන කියන්න කිව්වොත් එහෙම දැන් ඇස් ඇරලා තියෙන්නේ. කියන්න පුළුවන්ද? කරවලම කරවල. කියන්න බෑ. හරි. දැන් අපි ලයිට් එකක් දානවා. දාපු හැටියෙම අන්න මොකද උනේ? බලන්න අර බඩු අලුතෙන් තිබ්බෙත් නැහැ. තිබිච්ච ඔක්කොම ඇහත් ඔහොම තිබුණා. ඒවත් එහෙම තිබුණා. අලුතෙන් එකතු වුනේ මොකද ආලෝකය නේද? ආලෝකය. ආන්න බන. එහෙනම් ඇහැට වැටුනේ ආලෝකය නේද? එහෙමයි. අන්න බලන්න. ඒ වැටෙන කොට නේද පේනවා කියන එක අපිට ආවේ ටක් ගාලා. මේ වෙලාවේ. අරවා මේවා කියලා එන්නේ. හොඳට බලන්න. එතකොට බලන්න ඇහැට වැටුනේ ආලෝක සටහනක්. ඒ ආලෝක වැටෙනත් එක්ක ඇහැට වැටෙන සටහනක් යම් සටහනක්. ඒක බලන්න ඒ බව ඇහැ දන්නවද? ඇහැ දන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ නේද? ඇහැ දැනගත්තා නම් එහෙම ඇහැට ලෝකයක් හම්බ වෙලා තියෙනවා නේ. ඔව්. අන්න එහෙම හොඳට බලන්න. එහෙනම් ඇහැට ඒක ඇහැ දන්නේ නැහැ. නමුත් ඒක හරහා හිත හදාගත්ත යමක් නේ. හිත හදාගත්තා. ආ එහෙනම් බලන්න ඒ හදාගත්ත එක ඇහැ දන්නේ නෑනේ. ඇහැ දන්න. ඇහැ දන්නේ නෑ. එහෙනම් බලන්න ඇහැ කියන උපකරණය පාවිච්චි කරලා හිත ගමනක් යනවා නේද? මෙයාවත් අර මෙයා හැබැයි මෙයාට මෙයා දන්නෙත් නෑ මොකද්ද වෙන්නේ කියලා නේ. ඔව්. ඒ ටික හොඳටම පැහැදිලි නේ. පැහැදිලි. අන්න ඒක දැන් මම ආයේ ඒක මතක් කරේ තව අපේ මේ අලුතෙන් ඉන්න කට්ටියට පොඩ්ඩක් ඒක පැහැදිලි වෙන්නේ. එතන ස්කන්ධයක් හටගත්තා කියලා දැනගත්තා කියන්නේ තායි ස්පර්ශේ ස්පර්ශ කරා නෙවෙයි. ඔව් ස්පර්ශේ ස්පර්ශ කරා. හරියට හරි. ස්පර්ශේ ස්පර්ශ වුණා එතකොට. ඒකයි වෙන්නේ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියනකොටම ස්පර්ශයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒකනේ පෙනීම කියලා ඉන්නේ. නේ? ඔව්. පෙනීම කියලා ඉන්නේ. ඒ කියන්නේ දැන් ඇහැයි රූපේ විතරක් තිබුණොත් ස්පර්ශය ස්පර්ශ වෙලා නැහැ. නේද? ස්පර්ශය ස්පර්ශ වෙලා නැහැ. එතකොට බලන්න අර විඥානීය චක්කු විඥානීය සෝත විඥානීය ගහන විඥානීය එනකොට අන්න ස්පර්ශයට ස්පර්ශ වුණා. ස්පර්ශ වුණා එතන. බලන්න ඒ ස්පර්ශයට නේද ආයි මන ආයතනෙට ස්පර්ශ වුනේ. ඒ ස්පර්ශය නේද? හ්ම්. ආන්න වනි ස්පර්ශයට ස්පර්ශ වෙන්නේ අන්න එතනදී. එතකොට බලන්න නමුත් අපිට ඇහැට හම්බ වෙලා නැහැ කියන තැනින් අපි ගත්ත හැටි ඇහැ ධාතුවක් හැටියට. ඇහ ධාතුවක් හැටියට ඇහ කණ්ණාඩියක් හැටියට ගත්ත හැටියෙන් මොකද අනිමිත්ත ස්වභාවයක් නේ තියෙන්නේ. එතකොට ස්පර්ශ වෙන්නේ නැහැ. මොකද? එතකොට ස්පේස් ස්පර්ශය ස්පර්ශ වෙන්නේ නැහැ නේ. එතකොට ස්පර්ශය ස්පර්ශ වෙන්නේ නැහැ. අන්න හරි. එතන ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ. ඒ කියන්නේ දැන් ඇත්තටම පේන එකට අදාළ එකක් නෙවෙයි නේද ඇහ මේ හිත හදාගෙන තියෙන්නේ. එතකොට ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ නේද? ඔය එතකොට එහෙම සිටීමනේ මේ මේ මේ මම හිතන්නේ. තාවකාලික නිවන වගේ වෙන්නේ නේද? අන්න හරි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි දැන ගන්නවා රැවටීම. ඔන්න හැමෝම මේක අර ඔබතුමා මුලින්ම ඔමින් ඔමින් ඔමින් ඔමින් නෑ යමුන නෝන. ඔන්න ඔතන මම දැන් පෙන්නන මම දැන් මුලින්ම පෙන්නවනේ ස්පර්ශයේ ස්පර්ශ වෙලා නැහැ කියන තැන කොතනද කියලා. ඔව්. ඔන්න ඔතන මෙන්න දැන් අල්ලගන්න. ඔන්න බලන්න. දැන් බලන්න පේන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්නේ. නැහැ. ඒක තමයි අර මුලින්ම කියනකොටත් මට ආපු අදහස මේ ස්පර්ශයට ස්පර්ශය කියන එක කියන්න කිව්වහම මේ ඕක තමයි මට දැනුනේ මහත්මයා. හරියටම හරි. එහෙනම් බලන්න ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ නේද? <laughs> ඇහැ රූප චක්කු විඥාන කියන මේ ස්පර්ශයට වෙච්ච දෙයට නෙමෙයි එකක් නෙමෙයි නේද මේ හදාගත්ත එක. දැන්. නෑ. අන්න බලන්න ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ. අන්න එතකොට දැන් මේක දැකපු කෙනා දැන් ඉන්නේ මේක තුලද අවබෝධය තුලද? අවබෝධය තුල. අන්න එයා ඉන්නේ අවබෝධය තුල. එයා දැන් අවිද්‍යාවෙද ඉන්නේ. එයා අර පංච උපාදානස්කන්ධය තුල ඉන්නවද මේ හටගත් එක තුල? එයා ඒ දෙකේම නැහැ. අනවන හරිම සියුම් තැනක්. අන්න බලන්න ඔන්න ඔතන දැකපු කෙනා ඉන්නේ අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා කියන එක ඒ මොහොතේ ඒ මොහොතට ඉන්නේ එතන. ඒ කියන්නේ ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ. එයා ඒක දැක්කා. පේන එකට අදාළ එකක් නෙමෙයි එයා හදා <laughs> හිත හදාගත්තේ කියලා. දැකපු තැන මෙයා ඉන්නේ කොයිද? අවබෝධය තුල. එහෙනම් හදාගත්ත එක මොකද්ද? පංච උපාදානස්කන්ධය. බලන්න එයා ඒක තුල නැහැ. මේ මේක තුල නැහැ. ඒක තුල නැහැ කියලා කියන්නේ එයා සලායතන තුල මේ වෙලාවේ පිහිටන්නේ නැහැ. සලායතන තුල පිහිටන්නේ නැහැ කියන්නේ බලන්න නාම රූප තුල නැහැ. විඥානය තුල නැහැ. සංකාර තුල නැහැ. අවිද්‍යාව තුල නෑ ආයින විද්‍යාව තුල. අන්න බලන්න. අන්න ඇප්ලයි කරපු තැන. අන්න සූත්‍රයට ඇප්ලයි කරලා උත්තරේ හම්බ වෙලා තියෙන තැන. උත්තරේ හම්බ වෙච්ච තැන සිහිය තියෙන තැන. අන්න අවබෝධය තුල තැන. ආන්න බලන්න. මේ මොහොතේ මොකක්ද එතන තියෙන්නේ? අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා කියන ස්වභාවය. ආන්න බලන්න. මේ මොහොතේ මේ ප්‍රමාණයට යට මග වැඩෙනවා. ඒක තමයි වැඩෙන්නේ. ආනිවාර්ය. මේ ටිකක් ටිකක් සියුම් තැනක්. රිද්මිනි නෝනා නේද? ඔබතුමීට ඒක තේරුණාද එතන? හරිම සියුම් තැනක් එතන. හරිම ඔව් හරිම සියුම් තැනක්. එතකොට බලන්න අන්න එහිම මේක මේ ඒකයි මේක කිව්වේ. මේක ප්‍රඥාවම ඕනේ. මේ වැඩේ කරන්න. මේක ප්‍රඥාවෙන් අල්ල ගන්න ඕනේ. සියුම් දර්ශනේ සියුම් තැනක්. මේ විද්‍යාව අල්ල ගන්න හරිම සියුම්ම දකින්න ඕනේ. හරිම සියුම්ම දකින්න ඕනේ. එතකොට මෙන්න මේක දැකපු තැන තමයි නතර වෙන්නේ. ඇත්තටම. ඒක දැකපු තැන. නිශාන්ත මහත්මයා අර ඔබතුමා අවසානයේට දාපු මේ මේ සාකච්ඡාවේකෙදී මේ ආහාර ගන්නෙක ඔය සලායතන ගැන කියනකොට මේ කන එක දැන් දිවට කොහොමද දන්නේ නැහැ නේ දිව කනවා කියන එක ඊළඟට හිත දන්නෙත් නැහැ හිත කාලත් නැහැ හිත කාලත් නැහැ හරියට එතනත් ඕකමයි වෙන්නේ ඕකම නේද මහත්මයා මට එතෙන්දී ඒක ටක් ගාලා ආවේ මේක මේ හිත කාලත් නෑ දිව කාලත් නෑ ඒකට මේ ක්‍රියාවලියක් විතරයි හරියටම හරි වන්න එතන තමයි අවබෝධය තුලින් ක්‍රියාසිතක පරිහරණය ආ කාගේ ස්වභාවයද කාගේ ස්වභාවයද ඔය තියෙන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය හරියටම හරි ඕක අපිට උන්නාන්සිට පූර්ණේම උන්නාන්සිට ඕකමයි වෙන්නේ මග වැඩෙන අයට ඒ ඒ මොහොතේ අවබෝධය තුල ඒ ප්‍රමාණයට ඒගොල්ලොත් ඒක ස්පර්ශ කරගෙන ඒ ඒකත් විඳිනවා. ඒ ප්‍රමාණයට निराமிසය. හරි නේද? අන්න ඕක තමයි මග වැඩෙනවා කිව්වේ. බලන්න සෝවාන් වෙච්ච කෙනා සෝවාන් කියන ස්වභාවයත් එක්ක සකදාගාමි මාර්ග කියනකොට ඔහොම ඔහොම වැඩිලා ගිහලා සකදාගාමි වෙනකොට එයා ඊට වැඩිය එකක් දකිනවා. එතකොට අනාගාමි මාර්ග කියලා හිමීම යනකොට එයා ඊට වැඩිය අත්දකිනවා. අනාගාමි ස්වභාවයේදී ඊටත් වැඩිය අත්දකිනවා ඒක. එතකොට බලන්න මේ ප්‍රමාණයටම निराமிසයට निराமிසයේ යතුරට එනවා. එයා නිවිලා නිවෙනවා. එන්න එන්න නිවෙනවා. එන්න එන්න නිවෙනවා. අන්න ඕක තමයි. එතකොට බලන්න උතන මොකද්ද දකින්නේ? එතකොට බලන්න මේ මොහොතට හටගත්තේ පංච උපාදානස්කන්ධය හටගෙන ඒ හේතු නිරෝධේ නිරුද්ධ වෙනවා කියලා දකින්නේ දකින්නකොට බලන්න පංච උපාදානස්කන්ධයේ අනිච්ච දකින්නේ. ඒකේ ඒම හටගන්න එකේ රැවටීමට අහු වෙනකම් අහු වුණොත් මොකද වෙන්නේ? දුකක්මයි. අන්න බලන්න දැන් එයා එකෙන් මිදිලා. එයා මිදිලා. එහෙනම් අනිච්ච දුක්ඛ. බලන්න මේකේ ගන්න සාරයක් තියනවද? මේ හටගන්න එකේ. කිසිම සාරයක් නැහැ. මේකේ ගන්න දෙයක් නැහැ. මේක මේ හටගන්න එක මමද? මම ආන්න මම මිදුණා. මගේ දෙයක්ද? අන්න බලන්න. අන්න මිදුණා. ආත්මීය සාරයෙන් ගන්න දෙයක් තියනවද? ගන්න දේකුත් ගන්න. ගන්න දෙයක් නැහැ. ආන්න බලන්න. එන බලන්න පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනත්ත. ඉතින් ඔතන දකිනකොට එයා ඉන්නේ එතන. ඕක ඉතින් හැමතිස්සෙම පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත කියලා හිතන්න දෙයක් නෙමෙයි. ඉන්නේ එතන. අවබෝධය තුල ඉන්නකොට වැඩෙන්නේ ඒක. ඒ සබහා ඒක තමයි වැඩෙන්නේ. නිත්‍ය සංඥාවෙන් ගිහිලා අනිච්ච සංඥාවට ගිහිල්ලා අනිච්ච සංඥාව වැඩෙන්නේ. ඒකයි වෙන්නේ. ඒක හිතන එකක් නෙමෙයි. ඒක වෙන අවසරයි මේ නිශාන්ත මහත්තයා කියන්නේ ඒක අපි වඩන්න ඕන එකක් නෙමෙයි ඔටෝමැටිකලි වැඩෙන දෙයක් නේද මේක දකින්නකොට අවබෝධය තුල ඉන්නකොට වැඩෙන එක හරියටම හරි හරියටම හරි ඒකයි මම අර අර හර්ෂ මහත්තයා හිටියේ වෙන තැනක නේද දැන් තේරෙනවද ඔයගොල්ලන්ට ඒක හිත හිත යන එකක් නෙමෙයි එතන එහෙම විදියට එතන ඒක වෙන සිද්ධියක් ඒ තුල එයාට දැනෙනවා මොකද්ද අතුලාන්තයේ වෙනස් වෙනව නේද එතකොට අතුලාන්තයට දැනෙනව නේද ඒක ඒ ප්‍රමාණයට අතහැරිලා නේ. කොහොමද ඒක උනේ? සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රියෝ පිහිටලා ඉන්ද්‍රියෝ වැඩෙනකොට මොකද වෙන්නේ? ඒ ප්‍රමාණයට වෙන්න ඕන සිද්ධිය සිද්ධ වෙලානේ. ආ යුද්ධේ පටන් අරන්නේ. සාදු සාදු. අපිට මේ අපිට ඒ හැඟීම් දැනෙනවා. ඒ ඒ මේ දැනි දැනි ඒවා ඒවා දැනෙනවා. ඒ ඒ කියන්නේ ඒවා මේ දැන් හිතෙන් හිතන්නේ දන්නෙම නැහැ දැන්. ඒ කියන්නේ ඒක ඒක වෙහෙසක් වගේ හිතෙන හිතන්නේ නැහැ. මේනට මේ හැංගීම් සාමාන්‍ය විදිහටම දැනෙනවා. අන්න හරි. අර මං ඉස්සල්ලා පෙන්නුවේ අර කොස්සෙන් අතු ගාන කතන්දරේ. අන්න ඒවට ඒව ඒව ඒව දැකලා අතු ගාලා දානවා මුලි මුලි. ඊට පස්සේ දුකක්මයි කියලා දැනෙනවා ඒක. අන්න හරි. පාර පාර හදලා දුන්නාට පස්සේ මේක යනවා. එහෙම ගියාම හරි නේද නිශාන්ත මහත්මයා මේක දුකක් කියලා දැනුණාම ඒක ඇත්තටම ඒක නැති වෙලා යනවා. ඇත්තට මේක තමයි ඉතින් දැනෙන්නේ. ඇත්තටම දුකක් තමයි එනේ. රැවටීම කියන්නේ සැපද්ද දුකක්ද? හරි සරලවම බැලුවොත් තියෙන්නේ. දුකක්. රැවටීමකට අහු වෙනවා කියන්නේම. එතකොට මම දැන් ප්‍රශ්න දෙකක් අහන්නම්. දැන් හරි දැන් ඔන්න හරි අපි ඔන්න ලොකු දහම් පරයයක් මේ වෙලාවේ ප්‍රායෝගිකව කැටි කරමු. හරිද? අහලා තිබිච්ච ඔක්කොම දහම් පරයයන් ටික පොඩ්ඩක් කැටි කරමු. ඔන්න ජාතිදම සූත්‍රය ගැන කිව්වා. ඇහැ ඉපදෙන ස්වභාවය, රූපේ ඉපදෙන ස්වභාවය මේ විදිහට ඉපදෙන ස්වභාවය. කන ඉපදෙන ස්වභාවය. ඔය කියන්නේ අභ්‍යන්තර ආයතන හයම ඉපදෙන ස්වභාවය තියෙන්නේ. එතකොට බාහිර ආයතන ටික ඉපදෙන ස්වභාවය, ඒ නිසා හටගන්න විඥාන ඉපදෙන ස්වභාවය, ඒ නිසා හටගන්න ස්පර්ශය ඉපදෙන ස්වභාවය තියෙන්නේ. ඒ නිසා හටගන්න වේදනාවල් ඉපදෙන ස්වභාවය තියෙන්නේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම. දැන් එහෙමනම් දැන් අපි මේ වෙලාවේ අපි ගම්මුකෝ කළු දොදොල් කියලා. <laughs> ඔන්න දැන් ඉපදුනානේ. නේද? <laughs> ඔන්න කළු දොදොල් ඉපදුනා. අපි ඉන්න ඔක්කොටම කළු දොදොල් අපිට අපි දන්න විදිහට අපිට අපිට මේ හටගෙන දැන් තියෙන්නේ. අපි දැන් බලමු අපි යමුණ නෝනට හම්බෙච්ච කළු දොදොල් කෑල්ලක් කාලා බලමුද අපි කොයි විදිහේද ඒකේ පැණි කොහොමද රස කියලා කට්ටියත් එක්කම ඈ යමුන නෝන අපි කපමුද බලන්න කෑල්ල. <laughs> ඒක කරන්න බෑනේ කාටවත් ඒක රස විඳින්නත් බෑ. මට හම්බෙච්ච එක කාටවත් හම්බ වෙන්නෙත් නෑ. ඔන්න ඔතනයි මට ඕන කරන තැන. හරි. එහෙනම් මෙතන දැන් 1000ක් හිටියන මේ 1000ට කළු දොඩොල් 1000ක් හම්බ වෙලා නේද? එහෙමයි. ඔබතුමියට හම්බ වෙච්ච එක වෙන කාටවත් හම්බු නොවෙනවා කියන තැනදී ඥානය මොකද්ද? මම ඔන්න ඔය විදිහටම කතා කරනවා. මොකද්ද ඥානය? ඕක බාහිරේ තියෙන දෙයක්ද දැන් මේ වෙලාවේ? මේ වෙලාවේ ඔය ඔය ඕක බාහිරේ පැන වුණොත් නේද අපි ඔක්කොටම ඕක දකින්නත් පුළුවන් කන්නත් පුළුවන් මේ. ඔන්න හොඳට බලන්න. එහෙනම් ඔබතුමියට පෞද්ගලිකයි නේද මේක මේ වෙලාවේ? පෞද්ගලිකයි. 1000ක් හිටියනම් 1000ටම පෞද්ගලිකයි නේද මේ වෙලාවේ? හරියටම හරි. එතකොට බලන්න කෝටි 800කට මේ වෙලාවේ ඕක ওই විදිහටම පෞද්ගලිකයි නේද? ඔය උදාහරණෙන් ගන්න. එතකොට ඔය විදිහට නේද අනිත් ඔක්කොමත්. ඔක්කොම ටික ගන්න. ආයතන 6ේම කතන්දරය උතන්ට ගන්න දැන්. සලායතන ලෝකෝ ලෝකෝ කියන්නේ ඔකටද? හරියටම හරි. හරියටම හරි. ඔන්න බලන්න. සලායතන ලෝකෝ ලෝකෝ වෙනකොට කෙන කෙනාට පෞද්ගලික ලෝකයක් නේද හටගන්නේ මේ වෙලාවේ. නානත්ත කායා නානත්ත සංඥා කියන්නේත් ඕකට නේද මහත්තයා අන්න බලන්න හරියට හරි අන්න බලන්න නානත්ත කායා නානත්ත සංඥා එතකොට බලන්න එහෙනම් දැන් මේක ඔන්න අපි තව ටිකක් ගැඹුරට යන් ඔන්න ඔතන ඔබගේ භෞතිකයේ ඔබට පමණක්මයි නේද එහෙම ඔන්න ඔක්කොම බලන්න ඔබගේ සබහා දහම ඔබට පමණයි නේද කෙනෙක්ට ඔබගේ සබහා දහම හම්බ වෙලා තියෙනවාද හම්බ වෙන්න විදිහක් නැහැ. අන්න බලන්නකො දැන් කතන්දරේ බලන්නකො කොහෙටද යන්න වෙන්නේ අපිට දැන්? ඇතුළටම මෙතනටම මෙතනම නතර වෙන්න වෙන්නේ නේ. දැන් ඇඟිල්ල දික් කරන්න උනවද? කොහෙටවත්. <laughs> අඟුලිමාලට වෙච්ච දේම වෙනවනේ. අහලවක යක්ෂයාට වෙච්ච දේම වෙනවනේ. අයි කොහෙවත් දුවන්න තැනක් නැහැ නේද? බලන්නකෝ දැන් බලන්නකෝ කතන්දරේ ඕක තමයි තේරෙන්නේ නැති ගොඩක් දිනෙට බලන්න දැන් දැන් ඔන්න එක තැනකින් ලෙහා ගත්තාම බලන්න අන්තිමට ඇවිල්ලා නතර කරපු තැන දැන් ඔතනින් එහාට අපිට මේ සාකච්ඡාවේ කතා කරන්න මුකුත්ම තියෙනවද බලන්නකෝ දැන් ඔතනින් එහාට කතා කරන්න මොකක්වත්ම තියෙනවද ඉතින් බලන්නකෝ. උතනින් උතන්ට ආවට පස්සේ කතා කරන්න දෙයක් ඉතුරු වෙනවද? අනේ ඔබට වැටහෙවා මේ කිව්ව දේ. එහෙමයි එහෙමයි. එහෙමයි ඒක නිකන් අර නිකන් ඒක හිතා ගන්න බෑ වගේ. ඈ ඔන්න ඔන්න දැන් දැන් බලන්න ওই සිද්ධිය දැන් හරි අපි අපි තව උපමාවක් ගමුකෝ. නේද? එහෙනම් බලන්න බිමට වැටිච්ච අපි අපි ඔන්න අපේ ඊඩමට එහා වත්තෙන් වැටිච්ච කොළේ නිසා අපි සංසාරේ ගියා නේද එහෙනම්. ඕක දන්නේ නැති නිසා. එහාවත් වින්දල තියෙන ගහ. ඒකේ කොළ ටික වැටින්නේ අපේ ඉඩමට. අපි අත්ත අතුගාලා එනවා. එනකොට එහාවත් ඉඩමේ කොළ ටික වැටි. කොළ වැටිලා ගහෙන්. ඔය කොළේට ගැටිලා ගියා නේද සංසාරේ? මොන බලන්න වැඩි. වැටේ ඉන්නවෝ වැටේ ඉන්න නේද? ඈ අපි කර්මයක්ම නේද මහත්තයා? ආ ඊටත් ගැඹුරු තැනක් මම මේ කිව්වේ. හොඳේ හොඳ හොඳට බලන්න මේ වෙලා තියෙන නක්පැත්තිය. හරිද? <laughs> දැන් බලන්න වෙලා දින අස්පැත්තිය බලන්න බිමට වැටිලා දිරලා යන කොලයක් නිසා කිසි වටිනාකමක් නැති කොලයකට නැට්ටෙන් ගිලිහිලා වැටිච්ච කොලයක් නිසා පොළොවට පස්සෙලා යන කොලයකට ගැටිලා සංසාරේ ආව නේද අපි දැන් තේරෙනවා දැන් තේරෙනවා ඒ අපිම හදාගත්ත නස්තැට්ටියටම තමයි අපි නෙමෙයි. ඔන්න ඔය ආයි දාගන්න එපා. දැන් ඔය ආයි ගන්නවා පංච උපාදානස්කන්ධය මමයි කියලා. ඔන්න බලන්න මේ ක්‍රියාවලිය මමයි කියලා දාගන්නවා. ඔතනින් මිදෙන්න. මම කියන්නේ ඔතන කමන්නේ ඔහොම ඉන්න. මම කියන්නේ ඔතනිනුත් තව එහාට ඔය ඔය දැන් ඔය අපිම කියලා ගන්නකොටම බලන්න අපි අපි මොනවද කරේ? අපි මොනවද කරලා තින්නේ ඕකේ? අපි අපි අසරණයිනේ. සංසිද්ධිය අපි අසරණයි ඇත්තට. අපේ අසරණකමවත් අපි දන්නේ නැහනේ. අන්නේ බලන්නකො පුදුම අමාරුවක වැටලා තින්නේ අපිව නේද? අපේ අසරණ කමවත් අපිට නොතේරෙන මට්ටමට ඒ මට්ටමටම අසරණයෝ ටිකක් නේද? ඈ ඔන්න බලන්න. හදයි. අපි තව ටිකක් එහාට යමු. ඔන්න මේ එහාට යන්න දෙයක් නැහැ. අන්න අතන කෙනෙක්ට තේරුණා නම් මේ චුට්ටකට ඉස්සල්ලා පෙන්නපු තැන ඔව්. අයි මේ සාකච්ඡාවේ කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නේද? එහෙනම් එහෙනම් අන්න බලන්න. එහෙනම් එහෙනම් අපි බලමු මෙන්න මෙහෙම. හරි? මම වැඩි වෙලාවක් ගන්න ඔබගේ කාලය. හරි? බොහොම කෙටි වෙකින් මම මේක ඉවර කරන්නම්. බොහොම ඉක්මනට. එහෙනම් බලන්න ඇහැ, කන, නාසය, දිව, කය, මන මේ ආයතන හයත් එක්ක මේවා අපි මේක නොදන්නා තාක්කල් අපුව එක එක පැති වලට ඇදගෙන දිව්වා. හ්ම් එහෙනම් බුදුවරයෙක් පහළ වෙලා මේ වෙන දේ ගැන කියලා දුන්නා. අවුරුදු 2500ක් ඒ පිරිණිමේම වෙලා අපි තාම සංසාරේ. නේද? එතකොට බලන්න බලන්න වෙලා තියෙන වෙනස් පැත්තිය. හ්ම් එහෙනම් අපිට අපේ තියෙන පුණ්‍ය කුසලයකට මේ ධහම ඇහෙන්න පටන් ගත්තා. නේද? ඒ කල්යාණ මිත්‍රයෝ මේ ධහම මතු කරගෙන මේ කාලයක මතු කරගෙන අපිටත් දේශනා කළා අපිට යාන්තම් අපි මේක යන්තම් අපිට නිකන් උලම් පොදක් වැදිලා යනවා දැන් නේද ඉතින් එහෙමයි. ඒ ඒ උලම් පොදේ එන සිසිලස බලන්න කොහොමද කියලා නේද? ඒ සිසිලක ඊ ප්‍රමාණයට දැනෙන දැනෙන ආයත ඒක දැනෙනවා නේද? කොහොමද කියන්නේ? ඒ අවසර. එහෙමයි මහත්තයයි කියන්නේ මේ මේ අපිට හිතෙන්නේ මේ අන්තාමේ දූවිලි අංශුවක් වගේ දැනිලා මේ දැනෙන සනීපෙ මෙහෙමනම් මේ ඉස්සරහට ගියාම මොන තරම් නිවීමක් නිවනක් ඇද්ද කියලා. හරියටම හරි සාදු සාදු සාදු අන්න බලන්න ඒ අංශුවේ තියෙන ඒ අංශු මේ අංශු මාත්‍රයක දැනෙන දේනේ ඔය අපි තාම දැනෙන්නේ නේද එහෙනම් බලන්න එහෙනම් මේකේ එහාට එහාට යනකොට මොන්න තරම් නිරාමිසයකට එන්න ඕනේද කියන තැනනේ මේ ප්‍රමාණයත් එක්ක එතකොට බලන්න එහෙනම් දැන් බලන්න එහෙනම් පේන එකට ඇහෙන එකට දැනෙන එකට මේ එකකටවත් අදාළ එකක් නෙමෙයි මේ හිත හදාගෙන මේ මනස අරන් ගිහිල්ලා තියෙන තැන මේ හිතත් එක්ක එකතු වෙලා. ඒතකොට බලන්න මේ හැම තැනකදීම අපිට මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ අපිට දකින්න පුළුවන් නේද අතීත කොහි ඉපදුනත් මොන භවයක මොන තැනක ඉපදුනත් කාම ලෝක වෙන්නේ නැති රූප ලෝක වෙන්නේ නැති අරූප ලෝක වෙන්නේ නැති මේ තුන් ලෝකෙ කොහි ඉපදුනත් ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන මොකක් ඉපදුනත් ඉපදිලා තියෙන හිතක් නේද හරියටම හරි අටගෙන තියෙන ස්කන්ධ ගොඩක් නේද හැම මොහොතකම ඒ හටගත්ත එකේ ස්වභාවය මොකද්ද? දුකක්මක් නේ දුකක්ම නේද? එහෙනම් බලන්න මෙතනින් එහාටත් මේක මේ දැන් දැන් මේ ප්‍රශ්නේ විසඳුන්නේ නැත්තම් මේ මොහොතේ ඔය ඔය කොමයි නේද වෙන්නේ? එහෙනම් අනාගතේ කොහි ඉපදුනත් මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන තුන් ලෝක කොහි ඉපදුනත් ওই සිද්ධියම නේද සිද්ධ වෙන්නේ අඩු වැඩි නැහැ එහෙම එහෙනම් ඉපදෙන්නේ හිතක් ඒ හිතේ ස්වභාවය මොකද දුකක්මයි නේද නිශාන්ත මහත්තය මම හිතන්නේ අර අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ අර මේ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම අසුචි පොඩ්ඩක් තිබ්බත් ගඳයි කියන්නේ ඔන්න ඕකට කියලා මට දැන් හිතුණා. ආන්න හරි ඒක තමයි. ඇත්තටම ඒ කියන්නේ සුද්ධාවාස වලට ගිහිල්ලත් නේ. සුද්ධාවාස බ්‍රහ්ම බ්‍රහ්ම ලෝක කිව්වහම තව තියෙනවනේ ගොඩක් අනාරි බ්‍රහ්ම ලෝක. ඒවා ඉතින් ගන්නව දෙයක් නැහැ නේ. අසුචි චුට්ටක් නෙමෙයි. වැසිකිළියම තමයි ඊතන. නේද වැසිකිලි වලම <laughs> තමයි <laughs> එතකොට මම සුද්ධාවාසය කියන තැනත් මෙතන අනාගාමි ස්වභාවයේ යන තැනනේ එතනනේ. එහෙනම් බලන්න ඒ ස්වභාවයෙන්ුත් මිදෙන්න කියලානේ පින්නුවේනේ. එහෙනම් බලන්න එහෙනම් දැන් ඔබට මේ භවය ගන්නකො මේ අත්භවය මේ අත්භවයේ ඔබට යමක් හම්බ වුණා නම් ওই ආයතන හයෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ. දැන් බලන්න ඔබ ඉස්සර මේ ධර්මයේ දැන් මුල හරියදී වෙන්නේ මේවයි. දැන් ඔන්න හුබහක් තියෙනවා වත්තේ. හරිද? මේකෙන් නයි පැටව වෙනවා. මම තිස්සෙම නයි පැටව වෙනවා. ඇවිල්ලා මුන් වත්ත වටේ දුවනවා. හරිද දැන් ඔබ මොකද කරේ මෙච්චර කාලේ වත්ත වටේ දූදු නයිල්ලුව නේද හරියටම හරි හරිනේ දැන් ඔබ කරේ වත්ත වටේ දුවන නයි වත්ත වටේ දූදුව එල්ලුවා මහන්සි නේද වෙහෙසයි නේද ඔබ හරියටම මේක දැක්කා දැන් වෙන්න සිද්ධිය දැන් ඔබ මොකද කරන්නේ දැන් වත්ත වටේ දුවන්න ඕනේද ඔබ එන නයි ටික එළියට එන තැන හුඹහේ කටගාවට આવොත් මොකද වෙන්නේ දැන් හුඹස වහලා දැම්මා ආ හුඹහේ කටගාවට આવොත් එන එන එක අවල්ලා ගන්න පුළුවන් නේද ඔන්න ඔන්න එන විදිය. හරි? දැන් ඔබ ඒකෙත් යනකොට ඔබට හිතෙනවනේ නෑ මේ හුඹා ඉවර කළාම දැම්මොත් නේද? කඩලාම දැම්මොත්. අයි නයි එන්නෙත් නෑ නේද? දැන් තේරුණා නේද වැඩි? මොකද්ද කරන්න ඕනි කියලා. හරි. එහෙනම් අවසර පොඩ්ඩක් නිසානන්ද මහත්තයා අවසර පොඩ්ඩක් දැන් අර දැන් අර ඔබතුමා ඉස්සෙල්ලා පැහැදිලිව කාරණෙන් මට තේරුනේ දැන් මේ ගොඩනැගෙන සියල්ලක්ම තමන්ට මාවේනික වෙච්ච එකක්. ඒ කියන්නේ පංචස්කන්ධය කියලා ගොඩනැගෙන සිතුවිල්ලක් කියලා ගොඩනැගෙන එක තමන්ට මාවේනික එකක් ආවේනික එකක්. ඒක ඒ පිළි ඒ ගොඩනැගෙන ඒ සිතුවිල්ල ඒ පංචස්කන්ධය මම කියන සංඥාවෙන් ගත්තොත් ඒත් එතන වරදිනවා කියන තැන තමයි මට තේරුනේ. එතකොට කොහොමද මේ දැනෙන එකට මම කියලා ගන්න නැතු ඉන්නේ? අන්න හරි. ඒක තමයි. ඇත්තටම දැන් ඒක ඔබතුමා කරන එකද පටිසමුප්පන්නව හටගන්න එකද උතන? පටිසමුප්පන්නව හටගන්න එක. අන්න හරි. ඔය හට ගැනීම මම කියලා අපි මෙච්චර කාලයක් ගත්තා නේද? ඕක තමයි සක්කාය දිට්ඨිය. දෘෂ්ටිය දුරු වෙන්නේ ඉස්සල්ලාම. මේක එහෙනම් දැන් ඔබතුමාට දැන් තව විනාඩි 5කින් හටගන්න ටික කියන්න පුළුවන්ද දැන්? බෑ බෑ බෑ කියන්න. <laughs> ඉතින් ඔබතුමා නම් දන්නවනේ නේ. තපැයි. පැකින් මොකද්ද මට හටගන්න ටික කියලා නේද? වෙන්නේ මොකද්ද කියන එක නේද? ඔක්කොම ටික දන්නවනේ. නෑනේ අන්න බලන්න. එහෙනම් ඕක දැන් හටගන්න ක්‍රමයේ දැන් ඕක දැක්කහම පේනවා නේද? පටිසමුප්පන්නෝ මෙහෙම හටගන්න ධර්මතාවයක් මේ තියෙන්නේ කියලා. එතකොට ඒක මම කියලා අල්ලන් තිබුණානේ නේ. ඔය රූපේ මමයි වේදනා මමයි සංඥා මමයි සංකාරය මමයි විඥානය මමයි කියලා ඔය පංච උපාදානස්කන්ධය මමයි කියලා අරන් තිබුණේ. මෙච්චර කාලයක්. ඕක තමයි සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. එතකොට බලන්න දැන් ඕක දැකීම තැන ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගත්ත තැනම ඉන්න අවබෝධය තුල ඉන්නකොට ඒ දෘෂ්ටියෙන් මිදෙලා නෙවෙයි දින්නේ. ඕක එතකොට ඒ දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. හරියට දැක්කම හරියට හරි. ඒ ඒ දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. හැබැයි ඒක සැකයක් එන්න බෑ. විචිකිච්ඡා නෑ. ඒක හැමමයි. සිද්ධිය. ඇහැට පෙනිලා නෑ. එහෙනම් පෙනිච්ච නැති එකක් කරහා සිත හදාගන්න එක කොයි වගේ කොයි වගේ දෙයක්ද කියන එක Tamanට දැනෙන්න ඕනි දැන්. කොහොමද ඒක වෙන්නේ කියලා. නේද? පේන එකට අදාළ එකක් නෙමෙයි හදාගත්ත එක. එහෙනම් ඒක උනේ කොහොමද? ආ එහෙනම් ඒක අපි දැනගන්න වෙන්නේ කොහොමද? මෙන්න මේ දහම් පරියායට ඇවිල්ලා නේද බුදු ඇහෙන් පෙන්න පුද තැනට එන්න වෙනව නේද අපිට එහෙනම්. ඔව් නිසාන්ත මහත්තයා දැන් එතන අර පේන එක නෙවෙයි හිත හදාගන්නේ කියලා තැන තියෙන්නේ. ඔව්. එතකොට දැන් අපි ගමුකෝ බෝතලයක්. එතකොට බෝතලේ ඇහැට පේනවා. පේනවා. එතකොට බෝතලේ කියලා තමයි හිත හදාගන්නේ. එතකොට පේන එක නෙවෙයි ඒ කියන්නේ එතකොට ඔබතුමා කියන්නේ දැන් අර බෝතලෙට වැටෙන මේ ආලෝක ටිකේට අදාළ කිරණ ටික හැට වැටෙන එකද එතකොට සත්‍යයක නැත්තම් කෝකද හරි එකේ කියන්නේ අන්න බලන්න ඔන්න ඔතන ඔබතුමාට හරියට ලිහිලා නැහැ දැන් ඔබතුමා කිව්වනේ දැහැට පේන බෝතලේ ගැන ඔව් එතකොට ඔබතුමා ඉන්නේ ඇහැට බෝතලේ පෙන්නලා කියන තැන නේද අන්න බලන්න පේන්නේ පේ අන්න ඔන්න හොඳ තැනක් ගත්තා. හරි. දැන් ඔබතුමා මෙහෙම කතා කර කර ඉන්නකොට ඔබතුමා නිර්වින්දනය කරනවා. ඇහැ නැති වුන්නේ නෑ නේද? ඇහැ තියෙනවා නේද? නෑ. දැන් ඇරලා පෙන්නනවා ඔය ඔය කිව්ව එක දිහා. බෝතලේ ඉස්සරහින් තියලා පෙන්නනවා. දැන් ඔබතුමාට හම්බ වෙනවා. ඔව්. නෑ එතකොට හම්බෙන්නේ නෑ. ඒක ඇහැට පෙන්නලා නෑ. ඇහැට බෝතලේ හම්බ වෙලා නෑනේ. ඔව් එතකොට දැන් අපි පණ තියෙනකොට දැන් ඇහැට බෝතල් ගැටෙනවනේ. ඇහැ අන්න ඒක තමයි. ඔබතුමා ඔය හිතන් ඉන්න ඇහැ කොයි එකද? ඔය කියන ඇහැද නැත්තම් අන්න ඒ ඇහැ ගලව ගන්න ඕනේ. ඔබතුමා අහලා තියෙනව නේද ඇහැටයි පේන්නේ කියලා. ඔව්. ඒ ඇහැ ගැන නේද දැන් ඔය කතා කරන්නේ. ඔබතුමාගේ අවුත් මේ දැනුම් මේ මේ දහම අහලා දැන් මට යම් මට්ටමකට තේරෙනවා මේ අර බාහිර ඇහැට නෙවෙයි පේන්නේ මේ ඇතුලේ තියෙන ඇහැ කියලා. ඒ කියන්නේ ආයතනමේ මනස ඇතුලේ ආයතනයක් ඇහැ කියලා එකක් තියෙනවා කියලා. නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඔන්න හොඳට හදන්න. එමකක් දැනෙනවා. ඕන බලන්න අපි ඔන්න ඔක පොඩ්ඩක් ලෙහෙලා දෙන්නම් ඔබතුමාට. හරි. මොන බලන්න ඇහැ ඇහි රූපී තිබුණොත් ඔබතුමාට හම්බ වෙනවද පේනවා කියලා. බෝතලයක් හම්බ වෙනවද? නෑ. මස් ඇහැ නේද? මස් ඇහැයි රූපේ විතරක් තිබ්බොත් කොහොමවත් හැදෙන්නේ නෑ ඒක හරියට. කණ්ණාඩියක් වගේමනේ. ඇහැ කියන තැන උපකරණයක් තියෙන්නේ. හරියට අර CCTV කැමරාවක් වගේ. හරිනේ. එහෙනම් ඔව් හරි. ඔබතුමාට ඔතනට හිත පිහිටන්න ඕනේ නේද? ඔව් අනිවාර්යෙන්ම ඔව්. එතකොට එහෙනම් පෙන්වලා තියෙන හිතට නේද? ඔව් ඒක හරි. හරිනේ. හරි. එතකොට එහෙනම් බලන්න පේනවා කියන තැන හම්බ වෙන හේතු තුනකට. ඔව්. හේතු තුනක් සකස් වෙච්ච නිසා තමයි පේනවා කියන ස්වභාවය හටගන්නේ. ඒ අපි අපි ඔය ඔය ඔය ස්වභාවයේදී අපි ඇහැ කියලා කියන්නේ තොතන්ටම නේද? ඔව් ඒ කියන්නේ මනස මනසෙන් ඇතුලෙන් පේන හැට තමයි එතකොට මෙතන නැහැ කියලා හරියට කියන්නේ. කියන්නේ ආය ආයතනෙට. ආරියටම හරි. ඔය පේනවා කියන ස්වභාවයමයි ඇයි අපි අපි අපි අපි අපි දැනගෙන තින්නේ කොහොමද? පේන්නේ හැට කියලානේ. ඉතින් ඔය පේන්නේ හැට තමයි. ඔය තින්නේ හැ. ඔය හැ ඔය හැ ඔබතුමාට පෙන්වන්න පුළුවන්ද අපි කාටවත් ගලවලා? නෑ බෑ. ඒක පෙන්වන්න බෑ. එතකොට අන්න ඒකයි. ඔව් මට තියෙන ඉතුරුක දැන් දැන් නිසාන්ත මහත්තයා දැන් ඒක හරි. මට ඇත්තට ඒක තේරෙනවා. දැන් කනත් එහෙමයි. දැන් කන ඇතුලේ තියෙන දැන් අපිට ඔන්න කට වහගෙන හිතෙන් සින්දුවක් කිව්වම ඇහෙනවා. හොඳට කියලා බලන්නකො කන ඇහෙනවා. අන් එතකොට ඒ විදිහට මේ ඇහත් එහෙම තමයි ආයතනයක් තමයි තියෙන්නේ ඇතුලෙන් ඒක හරි එතකොට දැන් හිත දැන් බෝතලේ කියන එක එළිය පේන්නේ එළිය යම් වස්තුවක් තියෙනවා මේ සටහන වැටෙනවා ඒ සටහනට ඒක තමයි අභ්‍යන්තර ආයතන අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනවා හරියට ඒක වෙනවා ඒක තමයි ඒක තමයි ඒ වෙන එකට අදාළ එකක්ද දැන් මේ හිත හදාගත්තේ ඒක තමන් කියන්නේ ඒක කොහොමද එහෙම වෙන්නේ? එතකොට ඊට හදා ගන්න ඕන මොකද්ද? දැන් බෝතලේ ඒක ඒක හැදෙන හැටිනේ මං ඉස්සල්ලත් ඉන්නේ. දැන් බලන්න ඇහැ රූප චක්කු විඥානය හරිද? තිංගං සංගති පස්ස කියනකොට මේ ඇහෙන් අරගත්ත දේ මනස තුලට ගන්නවා. ඔව්. හැබැයි නිකම්ම ගන්නෙ නෑ. ඔබතුමාට රාග දේශ මෝහත් එක්ක තමයි මේක දාගන්නේ. ඔතනට යෙදිලා. එතකොට බලන්න මෙතනින් හදලා දීපු එකද දැනගත්තේ. දැන් ඔබතුමා කියන්නේ දැන් 60 ගෝචර වුණා යම් වර්ණ සටහනක් හැටියට ගෝචර වෙනවා බෝතලේ ගෝචර වෙනවා ඒක ඒ සටහන ගෝචර වෙනවා බෝතලේ පැත්තක තියෙන ඒ සටහන ගෝචර වෙනවා හරි 60 වැටුණා මේක ඒක හරහා දැන් ඇහෙන් කෙරෙච්ච කෘත්‍ය ඉවරයි ඉවරයි හරි ඒකම දැන් මොකද උනේ දැන් මේක මේ මනස තුල ගොඩනැගෙන ලෝකෙනේ දැන් තියෙන්නේ ඊගාවටනේ චක්කු විඥානේ හටගත්ත කියන්නේ මනස ඔන්නේලානේ දැන් මනස අන්න හරි මනස ඔන්නෙලා දැන් සම්පස්ස වෙන්න යන්නේ කියන්නේ රාග ද්වේෂ මෝහ සම්පස්ස වෙන්න එතෙන්දී ඔබතුමා කියන්නේ අර වර්ණ සටහනට බෝතලේ කියන එක එන්නේ එතනින් කියලාද කියන්නේ නෑ නෑ පොඩ්ඩක් හිතන්න දැන් මේක යෙදුනනේ ඉස්සල්ලා මොකද කනින්නේ සද්දි හදාගන්නේ ඇහි ආ ආ නෑ ආ දැන් අපි කනින්නේ සද්දි හැදින්නේ බෝතලේ ඇස්දක ඉදිරිපිටම තියෙනවා කියලා තනින් බලාගත්තොත් බැලුවොත් කියන්නේ බෝතලේ දැන් තියෙනවා දැන් දැන් මෙහෙමයි දැන් ඔතනට බෝතලේට ඇහෙන් ශබ්ද හදන්න පුළුවන්ද වචන හදන්න බෑ බෑ බෑ බෑ ආ එහෙනම් කනකට ගිහිලා තියෙන්න ඕනේ නේද ඔතනට ඔව් ඔව් ඔව් කනකට ගිහිලා අනිවාර්යෙන් තියෙනවා එතකොට අතර ආයතන දෙකම වැඩ කරනවා දැන් මෙහෙමයි දැන් ඔබතුමා ඔබතුමා ඇහුවේ නැද්ද පුබ්බේ නිවාසනස්ති ඥානය ගැන ඒ වැඩසටහන මම ඇහුවා නිසාන්ත මහත්තයා ඒකේ තියෙනවානේ ඔගේ උත්තරේ ඕක වෙන්නේ කොහොමද කියලා එතෙන්දී දැන් එතෙන්දි කියන්නේ මෙන්න මෙහෙමනේ දැන් එතකොට කලින් තිබ්බේ නැති එකක් අලුතෙන් උපදිනවා කියන තැනනේ අන්න ඒකම තමයි වෙන්නේ ඕ එතකොට සම්පස්ස වලින් මොකක්ද කරන්නේ සම්පස්සේ යෙදෙන තැන තමයි ඔබතුමාගේ රාගදේශ මොහ යෙදෙන. මම මෙහෙම ගන්නම්කෝ. ඔබතුමායි මායි අපි දෙන්න යනවා තායිලන්තෙ පොඩි ටුවර් එකකට. හරිද? අපි දෙන්න ගිහිල්ලා පොඩි පොලිමක් තියෙන ඔන්න පොලිමෙත් ඉන්නවා. කට්ටියක් ඉන්න අපි දෙන්නත් යම් බලන්න කැම තියනවා කියලා. බලනකොට පළඟටිය ටිකක් බැදලා තියෙනවා. ඔව්. දැන් කොහොමද අපි දෙන්නට? දැන් අර කට්ටිය අරගෙන අර රටගජු කනවා වගේ කටේ දාගෙන යනවා. ඔව් ඔව්. අපි දෙන්නත් යනවා. දැන් කොහොමද? අපි දෙන්න ඒක දැකලා අපි දෙන්නට ඒ හරහා වෙනම ලෝකයක් හැදෙනවා. අන්න හරි. දැන් ඔබතුමාට ඔව් ඔබතුමාට ඔබතුමාටත් දෙනවා ප්ලේට් එකක් අරගෙන. පළඟ ටික හරි දැන් දැන් ඕකට බැදලා තියෙන්නේ හොඳට හරි දැන් දුන්නාම දැන් ඔබතුමා බලන්න දැන් මේක පළඟැටිය කියනකොටම කනහරහා එන්නේ කොහොමද ඔබතුමා මේක හැදෙන්නේ අපිරියාවක් එනවා අපිරියාවක් එන්නේ නේ ඇහෙනකොටම අපිරියාවක් නේ මොන බලන්න අපිරියාවක් ද්වේෂයක් කිසි ගොඩක් අන්න හරි ඒ කියන්නේ පේනකොට ඒත් එහෙමයි නේ සුවඳට සුවඳක් නෙමෙයි ගඳක් නේ අපිට ගඳයි ඔව් අන්න ගඳයි එතකොට බලන්න අල්ලන්නත් හිරිකිතයි නේ ඔව් ඔව්. එතකොට බලන්න කටට දැම්මොත් එහෙම බලෙන් හරි. කල්ලා කාලම් බලන්න කියලා. අයින් කරයිනේ. <laughs> අයින් කරයිනේ. එහෙනම් බලන්න ආයතන 6ම මේ වෙලාවේ තියෙන ගැටීමකනේ. ඔව් ඔව්. ඔන්න ගැටීමක තියෙන්නේ ඇයි? අන්න ගැටීමක තියෙන්නේ. දැන් මොකද්ද දේශීය පැත්තට නේද ගිහිලා තියෙන්නේ? දැන් එතකොට අතන පොඩකින් පොඩකින් පොඩකින් පොඩකින් පොඩකින්. දැන් සම්පස්සයේ දේශයක් නේද වෙලා තියෙන්නේ? දේශ සම්පස්සයක් නේද තියෙන්නේ? දේශ සම්පස්සයක් උනේ. අන්න අර තායිලන්තේ ඉන්න අයට කොහොමද? ඒගොල්ලන්ට සැපක් නේ. ඒගොල්ලන්ට ඇලෙන්න ස්වභාවයක් නේ තියෙන්නේ. ඒගොල්ලෝ රස කර කර කනවනේ. රාග සම්පස්ස. ප්‍රිය දෙයක් නේ. අන්න රාගේ පැත්තනේ ඉදිරියට තියෙන්නේ. අන්න සම්පස්සේ යෙදිච්ච තැන. රාග සම්පස්ස, දේශ සම්පස්ස. ඔය දෙකම අපි දැන් මේ මේ පළඟැටියගේ ප්‍රශ්නයක් නේද දැන් මේ. දැන් අපි ගැටුනේ පළඟැටි. මේ මේ කියන්නේ මේ මේ මේ කෑම එකටනේ අපි ගැටුනේ. ඔව්. අරගොල්ලෝ ඇලුනේ කෑම එකට නේද? ඔව්. ඒගොල්ලන්ට සැපයි, ප්‍රියයි කියන දෙක එතන. හොඳයි කියන ටික. අපිට හොඳ නෑ, නරකයි දුකයි අප්‍රියයි හරිනේ ඔව් එතකොට මේ පළඟැටියගෙන් මේ මේ මේ කෑමේකේ නම් තිබුණේ එක්කෝ අපිට හම්බ වෙච්ච එක මර කට්ටියට හම්බ වෙන්න eBay එක්කෝ ඒ කට්ටියටම හම්බ වෙච්ච එක අපිට හම්බ වෙන්න eBay එහෙනම් මේකේ ප්‍රශ්නයක් නෙවෙයි නේ තියෙන්නේ එතකොට තියෙන්නේ එතකොට අර රාග ද්වේෂ මොහ වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ සම්පස්සේ නේද හරි නේද සම්පස්සේ අන්න කෙලිස් එහෙනම් ওই උදාහරණේ ඔබතුමාට ඔක්කොම ටික ආයතන හයත් එක්ක මේ ලෝකේ දැකපු පාරිහරණය කරපු ඔක්කොම ඔහොම දාගන්න පුළුවන් නේද දැන්? ඔව් එතකොට අපිට පැහැදිලිවම මේ රාග දේශ මොහ වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දැන් උතන කෙලෙස් පොදිය කියලා නේ ගන්න වෙන්නේ. ඒක මමත් ගන්නේ නැතුව නේද? අන්න නැතුව ගත්තාම ඒ කෙලෙස් පොදියට අනුව තමයි වැඩේ ප්‍රශ්නේ වෙන්නේ නේ. අන්න දැන් අපිට දේශ සම්පස්සේ යන්නේ. ඔන්න බලන්න. දේශ සම්පස්සයක් ආවෙතන මොකද්ද වෙන්නේ? පස්සපච්චයා වේදනා. දෝමනස්ස සහගත දුක් වේදනාවක් ඇවිල්ලා තියෙන්නේ දැන්. හරිද? අන්න වෙච්ච වැඩි. අර කට්ටියට අන්න බලන්න ඇලෙන පැත්තට තිබුණේ රාග සම්පස්සයක් උනේ පස්සපච්චය වේදනා. සෝමනස්ස සහගත සුඛ වේදනා. ආන්න බලන්න. සෝමනස්ස සහගත සුඛ වේදනා කියලා ආව වේදනාපච්චය තණ්හා. ඒගොල්ලෝ ඒකට කැමති. අපි ඒකට අකමැති. නේද? අපිට එන්නේ ඒගොල්ලන්ට වෙන්නේ මොකද්ද? පස්සපත් ඒගොල්ලන්ට වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. එකක් කටට දාලා තව එකක් කටට දා ගන්න ඕන වෙනවනේ. හරිද? ආ මේ මොහොතේදීම අන්න ඒකට දැන් උපාදානපච්චය බව සාජාත හැටියට දැන් මේ වෙලාවේ එක මොකද? ඇහුන්නේ නැහැ මට. ඒක හරි. හරි. එතකොට බලන්න. හරි මට ඒ ටික පැහැදිලි වෙනවා. ආන්න බලන්න. දැන් මේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් ලයින් එක පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා ඔබතුමාගේ. හොඳ මහත් ඒ ටික පැහැදිලි. දැන් එතකොට පොඩකින් පොඩකින් ඔන්න ඔතනම ඔව් ඔන්න ඔතනම බලන්න. දැන් බලන්න පස්සපච්චියා වේදනාව වුණාට පස්සේ දැන් ඇවිල්ලා තියෙන්නේ දෝමනස්ස සහගත දුක් වේදනාව. හරිද? ඔන්න බලන්න වෙන වෙලේ. දැන් මේක වේදනාව දුක නම් ඔබ මේකට කැමතිද? ඔබ මේකට කැමතිද? කැමති නෑ. දැන් බලන්න පස් වේදනාපච්චය තණ්හා නෙමෙයි දැන් වෙන්නේ. වේදනාපච්චය පටිගෝ. පටිගෝපච්චය අදිමොක්කෝ. අදිමොක්කෝ ආ ඔන්න ඔහොමයි දැන් යන්නේ. අදිමොක්කෝ පච්චය ආන්න බලන්න බව භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ ආන්න බලන්න ආයෙත් කර්ණව ගහලා අතට යන්නේ හැබැයි දැන් යන්නේ තණ්හාවෙන් නේ දැන් යන්නේ පටිගියෙන් යන්නේ අනිත් පැත්තට ආ හා හා හරි තේරුණා ඒක ඇත්තට මම දැනන් හිටියේ නේ පටිගියෙන් සම්බන්ධ ඒක තමයි වැඩි මෙතන වඩුවත් වෙනස් වෙනවා හැමුණාම දැන් රාගයේ අන්න හරි හැබැයි දැන් ওই දෙකම උනේ මොකද මොකක් නිසාද මේ බාහිරයේ එකේ සැප දුක තියනවා කියන තැනින් නේද ওই උනේ ඔව් ඔන්න බලන්න වැඩේ. එහෙනම් බාහිරේ තියෙන එකේ සැප දුක කියනවා තියෙන එක කියන තැන මිනිහ රැවටීමේ නේද? ඔව් ඔව් ඔව්. ඒ රැවටීම කියන්නේ මොකද? මෝහය නේද? මොහේ නේද? ඔය තියෙන අදුක්කම සුඛ කියන තැන. එහෙනම් බලන්න මේ බව නොදන්නා බාහිරයේ නෙමේ මේක තියෙන්නේ. මේක ඇත්තටම මේ හිතේ කෙනාගෙනාගේ හිත මේ මේ මේ සිත තුලින් යෙදෙන එකක් කියලා සංකල්පීය රාගය අනුව යෙදෙන එකක් කියලා නොදන්නා කම නේද ඔය රැවටීම කියන්නේ. එකන බාහිර තියෙන දේ තේර අභ්‍යන්තරේ තියෙනවා කියලා රැවටීමනේ අන්න හරි එතකොට බලන්න ඒක ගැන නොදන්නා කමනේ අවිද්‍යාව කිව්වේ ඒ වුණාට මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ දැන් එතකොට දැන් මෝහය දැන් අපි එතකොට බාහිර ගැටෙන රූපය කියන එක ඒ සංඥාව කියන එක අදාළ අදාළ වෙන්නෙම නැද්ද? මෙහෙමයි. දැන් දැන් අන්න හොඳ හොඳ හොඳ ප්‍රශ්නයක්. දැන් දැන් ඔබතුමාගේ සහෝදර සහෝදරි ඉන්නවද? ඔව්. හරි අපි හරි ඔය ඔය කෑම එකම ගමුකෝ. අපි ඔක්කොමත් ඔන්න ඔය විදිහට ඔය කෑම එක දකිනවා මේ වෙලාවේ. හරිනේ? පළකෙටි මේ ප්ලේට් එක කියලා. මේක දකින්නකොට බලන්න අපි ඔක්කොටම එකම ප්‍රමාණයටද හම්බුනේ ඔය කියන ගැටීම ඇලීම අප්‍රිය බව. නෑ නෑ. එතකොට එතකොට බලන්න අපි ඔක්කොටම එක ප්ලේට් එකද හම්බ වෙලා තියෙන්නේ. <laughs> ලෝකේ වෙනස් නේද? ලෙන ගැටෙන ප්‍රමාණය අනුව නේද මහත්තය වේදනාව අන්න හරි ඇති වෙන්නේ ඇති වෙන්නේ. දැන් අපි තුමු දැන් දැන් ඔබ ඔක්කොම උතන තියලා මම කියන දැන් ඔබ දැන් අපේ කවුද මොකක්ද ඔබතුමාගේ නම ජිනේන්ද්‍රනේ. ජිනේන්ද්‍ර මහත්තයා ඔබතුමාගේ සහෝදර සහෝදරිය ඉන්නවද? ඔව් ඔව් ඉන්නවනේ. හරි. හරි දැන් ඔබතුමාගේ සහෝදර සහෝදරිය ටිකත් උතන තියලා අපි කට්ටියත් ඉඳගෙන හරිද? අපි කට්ටිය මම දැන් කියනවා මගේ අම්මා කියලා. අපි සරල උදාහරණයක් ගමු. ගන්නකොටම ඔබතුමාට ඔතනට මගේ දැන් ඔක්කොටම ඇහෙනවනේ ඕක. නේද? එකම සද්දේ ඔන්න දැන් ඔබතුමා ගත්ත එකම බෝතලයේ කියන තැන. හරිනේ? එකම සද්දෙට අපි 100 දෙනාට 100ක් නේද හැදෙන්නේ. ඔව්. ආ ඔබතුමාට දැන් තේරෙනවා. ඔබගේ සහෝදර සහෝදරිය ටිකක් හිටියන්නේ. දැන් ඔබට හම් වෙනවා මගේ අම්මා කියලා එක තැනක් නේද? ඒකට අනුරූප ඔබතුර චිත්ත රූපයක්ම වෙනවා. ඔය ආයතන හයම ගත්ත දත්ත ටිකක් එනවනේ උතන්ට. ඔව්. හරිනේ. ඔබට හම්බ වෙන එකමද ඔබගේ අක්කට හරි මල්ලිට හරි නංගිට හරි ඒ කට්ටියට හම්බ වෙන්නේ නෑ ආ එතකොට බලන්න එකම මව් කුසෙන් ඉපදිලා ආවත් මගේ අම්මා කියනකොට ඔබට හම්බුණා අම්මා නෙමෙයි නේද අනිත් පස් දෙනාටම හම්බ වෙන්නේ අනිත් කට්ටිය නෑ නෑ මට නෑ ඔව් දැන් ඔබට තේරුණාද ලෝකේ පෞද්ගලික වෙන්නේ ඇයි කියන ලෝකේ පෞද්ගලික අය පැහැදිලි එහෙනම් බලන්න හඳයි රූපේ එකම වුණාට හදාගන්න ලෝකේ වෙනස් නේද උතරින් ඔව් පැහැදිලිව වෙනස් අන්න ඒකයි දැනගන්න ඕනේ අන්න ඒක එතකොට එහෙම දකින්නේ නේද? එහෙම දකින්න අන්න හරි. ඒ කියන්නේ ඔබගේ ආයතන හය මේ ලෝකේ වෙන කාටවත් තියනවද? එතකොට අර දැන් මේ සමාවෙනවා. දැන් මේ සම්මතයෙන් එතකොට මේවට දාලා තියෙන නම් එහෙම ඒ වගේ අදාළත්වයක් නැතුව යනවා නේ. මෙහෙමයි. ඒකට ඒකට ඒක මොකක් වුණත් ඔබ හදාගන්න ලෝකේ ඒක නෙමෙයි නේද? ඒ කියන්නේ පුටුව කියලා ඔබ පරිහරණය කරන පුටුව වෙන කවුරුත් පරිහරණය කරනවාද? ඒ ඒ ඒ යෙදුමේ ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන පරිහරණය වෙන විදිහයි. ඒව එකක් නැති කරන්නත් එපා. අම්මා නැති කරන්නත් එපා. පුටු නැති කරන්නත් එපා. වීදුරු විඳින්නත් එපා. ගෙවල් කඩන්නත් එපා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණාද? මෙහෙ තියෙන්නේ ඒ ප්‍රශ්නේ. දැන් ගොඩක් දෙනෙක් ඕවා නැති කරන්න යනවනේ එළියනේ. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ වෙනදී අවබෝධයෙන් Taman දකින්න ඕනේ. ඔය එකක්වත් තිබුණාට ප්‍රශ්නයක් වෙනවද? රාගදේශ මොහ යෙදුනොත් නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටමයි බලන්න තියෙන්නේ. හරියටම හරි. මෙතනින්මයි ඒ කියන්නේ මේ දාන වටිනාකම් ටික ඒවට එතන නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඔව්. වටිනාකම අර Tamanට කියන්නේ අර කෙලස් වලට අනුව තමයි දාන්නේ නේ. ඒ කියන්නේ කෙලස් කියන්නේ ওই රාගදේශ මොහ කියන තුනනේ. ඔතන. හරිද? ඕකට අනුරූපවනේ අවිද්‍යාව වර්ධනය වෙන්නේ, තණ්හාව වැඩෙන්නේ. හ්ම්. එහෙනම් ඔතන නේද ප්‍රශ්නේ තියෙන්නේ. එතන ඇලෙන ගැටෙන ප්‍රමාණය තරම නේ අන්න හරි ඇලෙන ගැටෙන ප්‍රමාණය එතකොට මේක බාහිරේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලා දැනගත්ත දැන එළියට දුවනවාද? අපි දිව්වේ එළියට නේද මෙච්චර කල්? ඔව් ඔව් ඔව්. පැහැදිලිවම. එහෙනම් මේ හිතේ එතකොට බලන්න අපි හිතමු දැන් අම්මා ඉන්නකම් අම්මා කියලා පරිහරණය වෙලා තියෙන්නේ තුයි චිත්ත රූප ටික නේද බලන් යනකොට. ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරුද්ධ වුණාට මෙතන නේද ඔක්කොම වටිනාකම් දීලා මේ චිත්ත රූපෙ නේද ගැට ගහලා තියෙන්නේ. ඔව් එතනයි දකින්න ඕනේ. අරගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අම්මා හිටින එක නොඉන්න එක ඒක ඒක කිසිම ආදායයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් හදාගෙන යන ලෝකේ නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් දැන් නිසා නිසා තමයි මට යනිවාර හොඳටම පැහැදිලි ඒක. එතකොට දැන් දැන් අපි දැන් ජීවත් වෙනකොට දැන් එතකොට මේ මනස දිහා බලාගෙන ඉන්නද වෙන්නේ? මොකද්ද එතකොට දැන් කොහොමද වැඩේ ඊගාවට චුට්ටක යන්නේ? ඒ කියන්නේ දැන් ඉතින් ලෝකේ තියෙන්නේ එතන නේද? වෙල කොහෙවත් බලලා හරියනවත් දැන්. මනස දිහා අවබෝධය විතරයි අවබෝධය. හරියට හරි. ඕක අවිබෝධයෙන් පරිහරණය කරන්න තියෙන්නේ මේ වැටලා තියෙන වලින් කොට ඉන්න. ඒ කියන්නේ අරුණ මහත්තයා අපේ ආයතන පහින්මනේ අපි හොයන්න ඕනේ. එළියෙන් නෙමෙයිනේ. ආයතන පහින්ද නැත්තම් එකින්ද දැන් අන්තිමට බලන් යනකොට එකයි නේ තියෙන්නේ දැන් ගන්න තියෙන්නේ පහක් පාල එකක් අරගන්න තියෙන්නේ. ඔව්. ඒක තමයි. අන්න හරි. හරියට හරි. සාසත් ආයි අපේ කවුද මේ ජිනේන්ද්‍ර මහත්තයා එතන ලෙහාගෙන මේ යන්න. දැන් යන්න එපා මෙතනින් ඕක නිදහස් කරගන්න නැතුව. අනේ ලොකු දෙයක් තමයි. ඔව් නිදහස් වෙන්න නැතුව යන්න එපා. හැම අනිත් එක අනිත් අයටත් මම කියන්නේ ඒකයි. මේ හම්බෙච්ච අවස්ථාව ප්‍රයෝජනයක්ම ගන්න. හරි? මට පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් ශක්තියෙන් මට මේක විග්‍රහ කරලා දෙන්න පුළුවන් කෙටිම ක්‍රමයෙන් ඔබලා ඔබතුමාලට මම කියලා දෙන්නම්. හරි? නිශාන්ත මහත්තයා. ඔව්. මේ නිශාන්ත මහත්තයා, ඒ කියන්නේ හැමතිස්සෙම ඇහ අපි ඇහ බල ඇහිම් දැක්කගුවට ඇහ නෙමෙයි එතන පස්සයක් සිද්ධ වෙන්නේ හැමතිස්සෙම. අන්න හරි. පස්සේ සිද්ධ වෙනකොටම මනසේ නැගී හිතීමක් සිද්ධ වෙනවා. ඒ මනසේ නැගී හිතීමත් එක්කම පෙරපසු නොවි තණ්හාවයකට දීලා තියෙන වටිනකම ඒ මොනාහරි දෙයක් එක්ක තමයි තණ්හාවත් එක්කම අපි තණ්හාවකින්ොත් එක්කම අපි සංස්කරණය කරන වෙනම එඩිට් එකක් දාලා හද හද යනවා දිගටම. හැමතිස්සෙම මට පේනව නෙමෙයි පස්සයක් සිද්ධ වෙනවා. මේක තේරෙන කෙනා පස්සේ පස්සේ ළඟදී එයා හැමතිස්සෙම අනිත් ත්‍රිලක්ෂණයේ දකින්න එක විතරයි එයාගේ එයා හැම ෂණයක් ෂණයක් ගානෙම ත්‍රිලක්ෂණයේ දැක දැක ඉන්න එක විතරයි ඊට පස්සේ ආට වෙන්නේ. අර ගොඩක් අයට පැටලෙනවා ඇහෙන් බලනවා කියන එක ගන්නවනේ. හැම තිස්සම හැම මොහොතකම ආයතන වලින් නිසාම තමයි ලෝකෙ හැදෙන්නේ. හැබැයි ආයතනෙ හැදෙන්නේ මේ වෙලාවේ කියන එක ගොඩාක් ඒක ගණිතට තේරෙන්නේ නැති වෙලා යනවා. ඒක තමයි ඔය වෙනව ඇත්තේ. හැමතිස්සෙම මම දැක්කා නෙමෙයි. එතන පස්සයක් සිද්ධ වුණා කියලා හැමතිස්සෙම බලනවා නම් ඒක තව ලේසි වෙයි නේද? හරියට හරි. ඒක දැන් මම මුලින්ම ගත්ත ප්‍රශ්නේ ඕකයි. ස්පර්ශය ස්පර්ශ වෙලාද කියලා. එතනයි තන. ඔව් ඒ කියන්නේ එතනදී පස්සෙන් ඒක තේරෙන කෙනා පස්සේ ළඟ නතර වෙනවා. පස්සෙන් එහාට එයාගේ වැඩෙන්නේ නැහැ මුකුත්. ඊට එයා හැබැයි අඳුරනවා දැන් කලින් විපාකයක් විදිහට එයාට දැන් කයක් ලැබිලා තියෙනවනේ. දැන් කලින් ඒව ගෙවන්න එපා. ඒකෙන් දැනට පේනවා, ඇහෙනවා. අහන්න ආස කරපු හින්දා, බලන්න ආස කරපු හින්දා එයාට කන් ඇස් ආයතන හයක් පහළ වෙලා බාහිර කයක් විදිහට එකක් එක්ක වෙනම මෙතන මෙතන කොටස් දෙකක් නේ හැමතිස්සෙම යන්නේ. ඔය ගොඩක් වෙලාට අර දෙක එහෙම පැටලෙනවා මිනිස්සුන්ට. හැමතිස්සෙම මේ මොහොතේ පස්සේ ළඟින් මේක තේරෙන කෙනා පස්සේ ළඟින් අතර වෙනවා. හා ඒ ක්ෂණයක් ක්ෂණයක් ගන්න එයා දකින්නේ ත්‍රිලක්ෂණය. කියන්නේ මේක මහ පුදුම ධර්මයක් නිශාන්ත මහත්තයා කොහෙන් ගත්තත් බුදුහාමුදුරුවන්ගේ පංච උපාදානස්කන්ධය දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදය දකින්නවා. පටිච්ච සමුප්පාදය දකින්නවා කියන්නේ ආදර්ශය. කොහෙන් ගියත් මුලින් මැදින් අගින් මොනවා විදිහට ගියත් අන්තිමට මේ බුදුරජාන් වහන්සේගේ එක පරයායකට විතරයි වැටෙන්නේ. මහ පුදුම ධර්මයක් ඒක. අන්න ඒකයි මේක මුල මැද අග සොක්කාත ධර්මයක් නේ. එතකොට බලන්න මේක වරද්දලා ඔව් වරද්දලා කිව්වොත් එහෙම එතනදී මේ මේක ගැලපෙන්නේ නැහැ උතන්ට. ඔය තුනට ගැලපෙන්නේ නැහැ. පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හෙලෝ. කියන්න ගන්න ගන්න කියන්න. කියන්න හිනවා. දැන් ඇත්තටම S2කට රූප පේන්නේ ඒක අපි හොඳටම පැහැදිලි. මනසට මන මන ඒ කියන්නේ ආරම්භණයක් ඇති වුණ ගමන් ඒක ගන්නවා. හිත දැන් අපි කියමුකෝ මෙහෙම බලන් ඉද්දී හිත අරමුණු කරගත්තේ නැත්නම් ඒකට අපිට පේන්නේ නැහැ. ඇත්තටම S2කට පේන්නේ නැහැ. ඔව්. හිත අරමුණු කරගත්ත නිසා තමයි පේන්නේ. එතකොට දැන් අපි කියමුකෝ යම් කිසි භාණ්ඩයක් කියලා අපි ගහක් ගමුකෝ. ඒ ගහ අපිට වර්ණ සටහනක් තමයි ඇහැට පේන්නේ නේද? හරියට ඇහැට වැටෙන්නේ එහෙමයි. ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක්. එතකොට මේක මේක ගහක් කියලා කණෙන් තමයි අපි අහගත්තේ. එතකොට ඒක શબ્දයක් ඒක හදාගත්ත වචන වලින් શબ્දයක් විතරයි කනට වැටෙන්නේ ඒක හිත තමයි හදාගන්නේ ගහ කියලා. පස්සේ දිගටම මේක ගහ විදියට යනවා. එතකොට අර චන්ද මහත්ව තැනක කියනවා මේ හිත අරමුණු කරගන්න හිත එබිල බලනයි කියලා මේකට ඇහැ ඇහැට ඇහැ තකොට ඒ හිත කොහොමද මේක දැන් මේ හිත ඇත්තටම ධම්මයක් තමයි හදාගන්නේ යම් කිසි ඩීටේල්ස් එකක් තමයි හදාගන්නේ එතකොට හිත කොහොමද ආයි අරක දැකපු ගම හිත කොහොමද කියන්නේ මේක ගහක් කියලා ආයි නැවත දැකපු ගම ඔව් ඒක ඒක තමයි. දැන් ඇත්තටම දැන් දැන් දැන් දැන් වෙන්නේත් ওই සිද්ධියම තමයි මුලින් මුනිත් ওই සිද්ධියම තමයි. හරි? ඔව්. එතකොට ඔව්. ඒ කියන්නේ මේ චත්- අ, ත- ඔබ ඒ කියන්නේ අහලා හිතට හිතට රූප පේන්නේ නැහනේ. හිතට ධම්ම ඔව් විතරනේ. හිත එතකොට මට ධම්ම ඇහැට විතරනේ වර්ණ වෙන්නේ. සටහනක් එත්- නමුත් අර ඔව් සටහන වර්ණ වැටිලා එනකොට දැන් මේ මනස තුල මේක ගොඩ ගොඩ එක සැරයක් දාගත්තානේ. රවට්ටලා. හරිද? ඔව් ඊට ඔව් පස්සේ ඔව් මෙතන තජ්ජා මනෝ විඥාන ධාතුව කියන එකට ඒ කියන්නේ විඥාන ධාතු හතක් තියෙනවනේ. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගහන විඤ්ඤාණ ධාතු ওই විදිහට ධාතු හතක් තියෙනවා. ඔය අර අර හයටම ගන්න කරන්න බැරි දෙයක් තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතුවට කරන්න පුළුවන් ඒ කියන්නේ සිහි කරන්න පුළුවන් නේ. සිහි කරලා ගන්න පුළුවන්. සිහි කරනවා කියන එකේදී ඔන්න ඔතන තියෙනවා පුදුම සියුම් ගැටයක්. අපිට හිතෙන්නේ අනේ අපි හොඳ තැනක් ඔබතුමා මතු කරේ අනේ අනිත් අයටත් මේක අවබෝධ වේවා ඒ කියන්නේ ඔන්න මට කියන්නේ ඔව් පෙර මතකයේ කියනක හොඳට බලන්න හොඳේ. ඒ වෙන ඒක වෙන ප්‍රශ්නයක් ඒක. වෙන ප්‍රශ්නයක් ඒක ඒක වෙන එකක් ඒක. ඔව් එතකොට බලන්න ඔන්න උතනදී දැන් අපිට මේ සිහි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ මේ තත්ත්‍යමන විඥාන ධාතුවට. මෙයා අර සටහන එනකොට මෙයාට මෙයාට සිහි කරන්න පුළුවන්. ඔන්න බලන්න ඒ සිහි කිරීම තුල බලන්න ඒකමද වෙන්නේ කියලා සිද්ධිය. ඒ කියන්නේ ඒ ඒ සිහි කිරීම තුල මේක මේකයි කියලා දැන් අපිට හම්බ වෙනවා. දැන් අපි හිතුව මෙන්න මෙහෙම දෙයක් පුටුව. දැන් අපි ඔන්න ඇහුණානේ. ඔන්න ඇහුණා. දැන් ඇහුනේ කොහොමද? සෝතම් පටිච්ච සද්දීටි උප්පජ්ජී සෝත විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ක්‍රියාවලිය වුණා. දැන් ඇහුණා පුටුව කියලා. දැන් ඕක දැන් ඔන්න සිහි කරනවා. ඔන්න සිහි කරන වෙලාව. දැන් ඔන්න සිහි කරනකොට දැන් අර අර අර ක්‍රියාවලිය වෙලා ඉවරයි. ඒක ඉවරයි. ඒක ගියා. දැන් සිහි කරනකොට බලන්න සත්‍යා මනෝවිඤ්ඤාණ ධාතුව මෙන්න මේක ගන්නවා. හරි? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මොළයටත් යම්කිසි ප්‍රමාණයක් මේ తాවකාලිකව රඳව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මන ඔව් මාත්‍ය මෙහෙම මෙහෙම මෙහෙම පොඩ්ඩක් මම තව කමන්න නැහැ පොඩ්ඩක් මෙලි ගන්න මේ අපි කියමුකෝ දැන් මුලින්ම අපි දැන් කෙනෙක් අපි මේකද මොකද මොකක්ද කියලා දන්නේ නැහැ හරිද කෙනෙක් කියනවා පුතේ මේක අද අපි අම්මා කියමුකෝ මේක පුටුව කිව්ව ගමන් කනට අපිට ඇහෙනවා සබ්දය හරිද එතකොට ඒ වචන ඒ පුටුව කියන්නේ හැඩයක් ඇත්තටම හරිද ඒ શબ્දේ හැඩයක් ඉතින් ඒ කනට ඇහුනට පස්සේ අපි මේක S දෙකෙන් බලනවා හරිද එතනත් මන මනත් සකස් වෙනවා එතකොට මේක අර මන සකස් වුණාම මන කොහොමද මේක දකින්නේ දැන් මට ඒ ප්‍රශ්නේ ඇත්තටම වචන නැහැ මේක අහන්න ඒ ප්‍රශ්නේ ඔව් දැන් මෙහෙමයි. කොහොමද දැන් මේ ආයතන 6 දැන් අන්න ඔතෙන්දී දැන් අපිට මුල මුලදී ඔක තමයි පුබ්බේ නිවාසනස ඥානය කියන තැනට අර මුලදීම අර පෙර කඳ පිළිවෙත බලාගෙන ගිය තැනේ තමයි ඔක හොඳටම තේරෙන්නේ. මුලින්ම කොහොමද ලෝකයක් හටගත්තේ කියලා නේද? මුලින්ම හටගත්තේ. දැන් මව්කුසින් ඉපදුනාට ලෝකයක් හම්බෙලා තිබුණේ නෑනේ. කිසිම දෙයක්. එතකොට අර මෙහෙම මේ මාමුකව මහත්තයා දැන් ආයි නැවත අපි කියන පළවෙනි පාර දැක්ක හරි ඒක ඒක දැනගත්තා. මම දැනගත්තා මේ රූප සටහන මේකයි කියලා දැනගන්න කොහොමද ඇස් දෙකට පේන් ඇස් දෙකට ඇත්තටම වර්ණ සටහනන්න වැටෙන්නේ හිතට ධම්ම විතරන්න ආයි අරක දකින්නකොට ඇස් දෙකෙන් දකින්නකොට කොහොමද මම දැනගන්නේ මේක මේක දැන් ඇස් දෙක පේන්නේ මනට පේන්නේ නැහැනේ රූප ආයි කොහොමද දැනගන්නේ මන දැනගන්නේ කොහොමද ආයි අරක මේක කියලා ආ ඒක තමයි එතකොට බලන්න දැන් ඒක තමයි දැන් දැන් ආයේ ඔය තත්ත්වමන විඥාන ධාතුරනේ හයෙම යන්නේ යන්නේ ඔව්. හරිද? එතකොට අපිට හැමතිස්සෙම අපිට වචනයක් එක්ක හැමතිස්සෙම රූපයක් ගැට ගැහිලා තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. රූපයක් රූපයක් වැටෙනකොට ඒ එක්කම තමයි මේ සද්දයත් එක්ක අපිට මුලින්ම පුරුදු කරේනේ. මේක මේක කියලා. ඊට පස්සේ සද්දේ ඕනේ සද්දේ ඕනෙත් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ සද්දේ ඕනෙත් නැහැ. අන්න හරි. ඔව්. රූපේ දකින්නකොටම මේක එනවනේ ඊට පස්සේ ඇදිලා. අර රූප සටහන වැටෙනකොටම ඇහැට. ඒතකොට දැන් කණෙන් කියන්න ඕනේ නැහැ. ටක් ගාලා රූපේ වැටෙනකොටම අරක ඇදිලා එනවා. නේ? අර අර සද්දේ ඇදිලා. මම අහන්නේ අර ආයි නැවත පුටුව දකින්නකොටම මම කොහොමද මේක පුටුව කියලා දැනගන්න ඕනේ. ඔව් ඒක තමයි. මට මනට මනට රූප වෙන්නේ නැත්නම්. මනට පුළුවන් සිහි කරන්න. ওই රූප සරහන්ට අනුව මැච් කරගන්න පුළුවන්. නිශාන්ත මහත්මයා ඒකත් ඥානයක්ද නිශාන්ත මහත්මයා. ඒ කියන්නේ දැන් මනෝවිඤ්ඤාණය ඇති කරන එක හරහා ඒ කියන්නේ දැන් ওই අපි කියන සිහිය ඒ ඥානයට අමතරව මනෝ විඤ්ඥානය කියන එකෙත් තව වෙන පැත්තක ඥානයක් දේකේ කැ මත්මය මත්ත කරපයක තජ්‍යා මනෝ විඤ්ඥාන ධාතුූ කියල ගත්තියෙනවා ඒ ඒක තමයි මේ මනස කියල අපිට එන්නේ එතකොට එතන තමයි මෙන්න මේ සී කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ හරිද ඒ කියන්නේ රූපය මැරිලා යනවා මේ දැන් රූපය හටගෙන ගියානේ ඒ කියන්නේ චක්කුම් පරිච රූපේ උපපච්ච චක්කු විඥාන කියලා මේක ගියානේ ඉවරයිනේ තිංගන සංගති පස්සේ වෙලා යන ටික මන ආයතනෙට ගියාට පස්සේ මේක එතන අපිට එතන රඳව ගන්න පුළුවන්. හරිද? එතකොට තත්‍යමනෝ විඥාන ධාතුවේ එයාට මේක ආයි සිහි කරන්න පුළුවන්. ඒ සටහනක් එනකොට ආයි සිහි කරලා ගන්න පුළුවන්. මේක සිහි කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රූපේ මැරිලා ගියාට නාම ගෝත්‍රේ මැරිලා යන්නේ නැහැ. හරිද? මනට ධම්ම මනට ධම්ම කිව්වට මම හිතන්නේ මේ රූපයක් මනේ තියෙනවා පුටුව කීප ගමන් අපිට බැවෙනවනේ අන්න හරි ඒ ඒ ඒ ඒ සටහන මොලෙත් අදා ඒ කියන්නේ මේ මනස මොලේයි හෘදේ වස්තුවයි යොදාගෙන යන ගමනක් නෙමෙයි තියෙන්නේ. විසඳ ගන්න වෙනවා. ඔව්. අපි අපි ඒක ඔව් අපි ඒක කියන්න පොඩ්ඩක් කියන්න. ඔව් කියන්න බණ්ඩාර. බණ්ඩාර මහත්තයා. මේ විභූතාරම්මණය කියන තැන උතන නේද? ඔව් අන්න ඒ වගේ තමයි. හරි. ඒක අර චන්දවිලා හාමුදුරන්ගේ මේ පොතේ තියෙනවා ඕක පැහැදිලි කරලා. ඔව්. එතකොට ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ওই තජ්ජාමනෝ විඥාන ධාතුවට ඒ ඒ කියන්නේ මේ මනස මොලේයි හෘදේ වස්තුවයි එකතු කරගෙන යන ගමනක් නේ මෙතන තියෙන්නේ. ওই දෙකම ඕන වෙනවා මෙයාට. හරිද? එතකොට මේ తాවකාලිකව මේ ගන්න දේවල් සමහරක් වෙලාවට මොලේ මොලේ සටහන් වෙන්න පුළුවන්. හරිද? නමුත් ප්‍රධාන වශයෙන්ම මනස තමයි මේ ටික කරන්නේ. හරිද? මනස තමයි කරන්නේ. එතකොට එතකොට මේව ගමුකෝ මහත්තයා දැන් මොලේයි මොලේ හිතයි කියන්නේ දෙකක්ද නැත්නම් එකක්ද? දෙකක් නේ. අන්න එතන තමයි. දැන් ඔබතුමාගේ කකුලේ තැනක් අල්ලන්නකෝ ඕන තැන. තව තැනක් අල්ලන්නකෝ. ඒ හැම තැනෙම දැනීමක් තියෙනව නේද? ඔව්. ඒක දැනීමක් විතරනේ හිතින්නේ හිතින්නේ අදාළ මේ කකුල මොලේ. එතකොට එතකොට හැම තැනකම විඥානේ පිටලා තියෙනව නේද? හැම තැනම විඥානේ පිටලා තියෙනව නේද? හැම සෛලයකම. ඔව් දැන් කකුල ඇල්ලුවාම කකුලට තියෙන ස්පර්ශයක් විතරයි. හැබැයි ඒක අර මොලේ හදාගන්න මේක කකුල කියලා. එයා තමයි හදාගන්නේ. හැබැයි මොලේ නෙමෙයි හදාගන්නේ. අන්න ඔය මොලේ මොලේ මොලයත් ඒක තමයි වෛද්‍ය විද්‍යාවට හම්බ වෙච්ච නැති තැනනේ. ඒ කියන්නේ මේ මානසික ක්‍රියාකාරීත්වය ගැන කිසිම කිසිම දෙයක් වෛද්‍ය විද්‍යාවට අල්ලගන්න බැරුණේ. ඒගොල්ලෝ මොලෙන් සිද්ධ වෙනවා කියන තැන තමයි ආවේ. නමුත් ඒ මොලේ කියන තැන විඥානයේ පිහිටලා තියෙනවා විඥානයත් විඥානයේ පිහිටලා තියෙනවා. මේ මනස කියන එක ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔතන ඉඳලා. ඒකයි මොලයයි හෘදේ වස්තුවයි දෙක උපයෝගී කරගෙන තමයි මනස ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙක ඕන වෙනවා එයාට. හරිද? එතකොට මොලයත් මොලේ ඕන වෙනවා. මොලයත් ඕන වෙනවා මේක ක්‍රියාත්මක කරන්න. හරිද? එතකොට මේ හෘද වස්තුවත් ඕන වෙනවා. මේ දෙකට අනුරූපව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතකොට ඔන්න ඔය ටික තමයි බුදු පියාණන් වහන්සේ දැක්කේ. මේක වෙන්නේ සිද්ධිය කොහොමද කියලා. ඕක තමයි පෙන්නුවේ චිත්තක්ෂණ 17ක් හට ගන්නකොට ඔන්න ඔබතුමාට අර ආයතන දෙක ගැට ගැහෙන හැටි දැන් ඔන්න උතුණින් දැනගන්න පුළුවන්. චිත්තක්ෂණය ඒ කියන්නේ චිත්ත වීදියක් හට ගන්නකොට චිත්ත චිත්තක්ෂණ 17ක් හට ගන්නවා. චිත්තක්ෂණ 17ක් චිත්ත වීදියක් වෙනකොට පළවෙනි චිත්තක්ෂණේ ඉන්නේ අතීත භවංග කියලා. මේ අතීත භවංග කියන චිත්තක්ෂණේ හට ගන්නකොට හැම චිත්තක්ෂණයකම පටිච්චසමුප්පාද චක්‍ර 16 ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මහා ගැඹුරු කතන්දරයක්. ඒ කියන්නේ හේතුප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා. මෙන්න මෙතනදී ඕනම චිත්තක්ෂණයක ඕනම චිත්තක්ෂණයක පළවෙනිම චක්‍ර හතර ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ තමයි මනස මුල් වෙලා නාම නාමම් පටිච්ච චට්ටායතනම් කියන ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම මන හට ගන්නවා. මන හටගත්තට තමයි පංචද්වාර හට ගන්න පටන් ගන්න. හරිද? ඒ කියන්නේ මන මුල් වෙලා තමයි චිත්ත එන්නේ. කියන්නේ මනස මූලික වෙලා තමයි ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ යන චක්‍ර දෙකක් යන්නේ මනස මුල් වෙලා යන චක්‍ර දෙකක්. ඒක අපි වැඩි එහාට යන්නේ නැතුව අපි ගැඹුරින්ම. ඒ කියන්නේ හැම තිස්සෙම මනෝ මනෝ මූලික චක්‍ර තුනකට පස්සේ තමයි චක්‍ර තුනක් යෙදුනට පස්සේ තමයි මෙන්න මේ චිත්ත මූලික එකක් යන්නේ. තුනකට එකක් යන්නේ. එතකොට අර මනස මුල් වෙලා යන්නේ ඔය හැම තැනකම. ඒක නිසා ඒක නිසා තමයි මේකට සිහි කරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ කතන්දරේ. හරිද? ඒකල්ලා කියන්නේ ඒ කියන්නේ දැන් මනස මනට ධම්ම විතර නෙමෙයි රූපත් තියෙනවා කියන එක පැහැදිලිනවා නේද? ඇයි ඇයි මෙහෙමනේ. දැන් මනස මනස කොහොමද හටගන්නේ? විඥාන ධාතුව හටගන්නේ කොහොමද? කර්මජ රූප 18ක කර්මජ සුද්ධාෂ්ටක චලිතයක් නිසා තමයි විඥාන ධාතුව විඥාන ධාතුව නිර්මාණය වෙන්නේ. කර්මජ විඥාන. හරිද? විඥාන ධාතුව නිර්මාණය වෙන්නේ. ඒකට අනුරූපව නිර්මාණය වෙන්නේ. එතකොට විඥාන ධාතුවට අනුරූපව විඥාන විඥාන ධාතුවට අනුරූපව සුද්ධාෂ්ටක පවතිනවා. හරිනේ. විඥාන ධාතුවට අනුරූපව ඒ කියන්නේ අභෞතිකව කර්මජ සුද්ධාස්තක මේ චිත්තද සුද්ධාස්තක කියන ස්වභාවයන් දෙකක් පවතිනවා. හරි? ඒ ඒ ස්වභාවයන් දෙක තුල තමයි අපිට මෙන්න මේ සංසිද්ධිය මේ විදිහට හටගන්නේ. එතකොට බලන්න පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා කියන තැනින් අපිට මේ රූප නිර්මාණය වෙන්නේ. හරිද? ඒක චිත්තදව සිද්ධ වෙනවා. චිත්තදව සිද්ධ වෙනවා. උත්තුජ රූප ගැටෙනකොට චිත්තද ඒකට ඒකට අනුරූපව සිද්ධ වෙනවා මේක ඇතුලේ. මේක ඇතුලේ ඒ කියන්නේ භෞතිකව තියෙන සුද්දාස්තක නෙමෙයි. චිත්තදව පවතින අභෞතික සුද්දාස්තක උපයෝගී කරගෙන රූප සටහන් නැවෙනවා. රූප හැදෙනවා, සද්ද හැදෙනවා. ඒ ඔක්කොම වෙනවා. පරමාණු හයක් ක්‍රියාත්මක වෙනවා එතන. ඒ පරමාණු හයේ මනස චිත්තද රූපවල ක්‍රියාත්මක වෙන චිත්තද ස්වභාවයේ ක්‍රියාත්මක වෙනවා පරමාණු හයක්. ඒ හය තුල ඔය කියන ඔක්කොම ටික භෞතිකයත් එක්ක ස්පර්ශ වෙනකොට මේක තුල ගොඩ නැගෙනවා ලෝකේ. මේ විඥාන ධාතුව තුල. හරි? ඒකම නේද මමයා ඉපදෙන්නේ. ඒ තමයි මමයා. මනස කියන්නේ මම. මනස කියන්නේම මම. ඒක තමයි මනස මුල් වෙන තැනම මම ඉන්නේ කෙලින්ම. මම ඉන්න නිසා හිතෙනවා. <laughs> අවසරයි මාත්‍යා <laughs> එතෙන්දී මේ බුදු පියාණන් වහන්සේ අර මනෝපුබ්බංග මා ධම්මා කියලා දේශනා කරේ ඔය කාරණාව සම්බන්ධව. හරියට හරි. ඔය තියෙන්නේ තමයි. මනෝබුබ්බංග වන්දේ කියලා දේශනා කරේ ඔතනමයි. හරියටම හරි. එතකොට බලන්න එහෙනම් මනස ඔව්. ඒ කියන්නේ අර හේතුඵල විදිහට ඵලයක් විදිහට උනාට පස්සේ ඒකම හේතුවක් සකස් වෙන්න බලපානවා කියන එක නේද මහත්මයා? අන්න හරි. ඒ කියන්නේ හේතුවෙන් ඵල හැදුනහම ඒක මෙහෙ වගේ මම උදාහරණයක් ගන්නම්. පහනක් ගන්න. පහන් දෙකක් ගන්නකො. පහන් දෙකක් අරගෙන හොඳට හොඳට මේ උපමාව ඔලුවට දාගන්න. මේ වෙන සිද්ධිය මෙන්න මේ මෙන්න මේ උපමාවේ තියෙන හොඳට බලා ගන්න මේක ඔබට දැන් තේරුණොත් ඔබ බද්දේ කරත්ත සූත්‍රයේට ඔබේ දත්ත ටික දාලා ඔබ ඉන්නේ උත්තරේ උඩ. ඔබ ජාතිධම සූත්‍රයේට දත්ත ටික දාලා ඔබ ඉන්නේ උත්තරේ උඩ මේක හරියට දැන් තේරුණා. මේ දැන් තේරුණා. හරිද? අනේ ඔබට වැටහෙව මේ කියන එක. මම පහනේ පහනේ උපමාවෙන් පෙන්නන බුදු පියාණන් වහන්සේගේ උපමාවක්. හරි? හොඳට බලන්න. පහන් දෙකක් තියෙනවා. එක පහනක් දැල්ලිලා තියෙන්නේ. තෙල් දාලා තිර දාලා දැල්ලා තියෙනවා. අනිත් පහනින් තෙල් දාලා තිර දාලා දැල්ලා නැහැ. හොඳට බලන්න මේ වෙලාවේ මේ මොහොතේ මේ දැල්ලෙන තිර තිර කියන හේතු චුට්ටයි මේ මේ මොහොතේ දැල්ලෙන තෙල් කියන හේතු චුට්ටයි නිසා ගොඩ නැගෙන දැල් ඵලය තමයි දැල්ල. තිරේ හැදිලා තියෙන්නේ තිර අංශු කෝටි ගානක දහස් ගානක එකතුවකින් කියලා හිතන්නකො. එකම වගේ අංශු ගොඩක එකතුවක් තමයි තිරයක් කියන්නේ. එකම වගේ අංශු ගොඩක එකතුවක් තමයි තෙල් කියලා කියන්නේ. හැබැයි එකක් අනිත් එක නෙවෙයි. එක වගේ වුණාට එකක් අනිත් එක නෙවෙයි. හොඳට අහගන්න. එහෙනම් බලන්න දැන් දැල්ලෙන තෙල් ටිකටයි තිර ටිකටයි අනුකූලව ගොඩනැගෙන දැල්ලක් දැන් තියෙන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න. දැන් එහෙනම් දැන් තිර ටිකයි තෙල් ටිකයි කියන හේතු දෙකට ගොඩනැගෙන දැල්ල තමයි දැන් තියෙන්නේ. ඔන්න ඵලය. මේ ඵලය හේතුවක් වෙලා දෙවෙනි පහනට යනවා දැල්ල. ගින්දර ඔන්න බලන්න. දෙවෙනි එකේ තියෙනවා තව හේතු දෙකක්. තිරයි තෙලුයි කියන. ඒ තිරයි තෙලුයි කියන හේතු දෙකට මේකෙන් හේතුවක් යනවා. මේ දැන් තියෙන ඵලයේ හේතුවක් කියලා තව හේතු දෙකක් එක්ක අලුත් ඵලයක් ගොඩනගනවා දැල්ලක් කියලා. දැන් ඔන්න ගොඩනගුවා. ඔන්න හොඳට බලා ගන්න. එහෙනම් දැන් දැල්ලෙන තිර චුට්ටයි තෙල් චුට්ටයි අර ආපු දැල්ලෙන් ආපු ගින්දරයි එක්ක ඒ ඒ හේතුවයි නිසා ඔන්න දැන් දැල්ල හටගත්තා. ඔන්න වෙච්ච දෙයි. හොඳට බලන්න. දැන් මේ දැල්ලෙන දැල්ල දෙවෙනි පහනේ පළවෙනි පහන නිවිලා ගියා කියන්නකෝ. මේ දැල්ලෙන දැල්ල අර පළවෙනි එකේ තිබිච්ච එකමද? නෑ. හැබැයි ඒක නොතිබුණා නම් මේක වෙනවද? නෑ. ඒක වෙන්නේත් නෑ. හැබැයි ඒකත් නෙමෙයි. ඒක නෙමෙයිමත් නෙමෙයි. නේද? හොඳට බලන්න. ඔන්න එකම පහනක් ගන්න දැන්. දැන් ඔන්න ඕක එක පහනකට ගන්න. දැන් මේ මොහොතේ දැල් වෙන දැල්ල මේ මොහොතේ තිලුයි තෙරුයි තිරයි තෙලුයි හේතු දෙක දැල් නිසා යෙදෙන ඵලයක් තමයි දැන් දැල්ල. පොඩ බලන්න ඊගාවට තියෙන ඒ ඒ තිරේම ඊගාවට තියෙන තිරාංශු ටිකයි ඊගාවට තියෙන තෙල්ලාංශු ටිකයි දැල් වෙන නම් මේ දැල්ලෙන් ඒකට යන්න ඕන කින්දරනේ. දැන් තියෙන ඵලයේ හේතුවක් වෙලා ඊගාවෙකට දැල්ලක් යන්න ඕනේ. අන්න ගියා. මේක නිවුණා. ඇයි? ඒ හේතු ටික එතනම නිරුද්ධ වුණා. ඒ හේතු දෙක නිරුද්ධ වුණා. ඉස්සල්ලා තිබිච්ච ඒ දැල්ල නිවුණා. නිවුණට ඊගාව දැල්ලට අන්න බලන්න හේතුවක් වෙලා ඒ ඵලය ගියා. ඊගාව තෙල් ටිකයි තෙල් තිර ටිකත් එක්ක අන්න දැන් අලුත් දැල්ලක් ආවා. ඔය විදිහට දිගට දිගට දිගට දිගට දිගට යන එකක් තමයි පහනක්පත්තු වෙනවා කියන්නේ. ඕකම තමයි දැන්. එතකොට බලන්න දැන් තියෙන දැල්ල ඉස්සල් එකද? නෑ. හැබැයි ඒක නෙමෙයි ඒකක් ඒක නෙමෙයිමත් නෙමෙයි. ඒක ඒක නොවුනනම් මේක වෙන්නේත් නැහැ නේ. අහන්න බලන්න. එහෙනම් බලන්න දැන් හටගන්න හිත. ඔන්න ඔබ කතා කරන එක ඔබට ඇහෙනවා. හොඳට බලන්න. ඒ කියන්නේ මම කතා කරන එක මට ඇහෙනවා. හොඳට අහගන්න. මම කතා කරන එක මට ඇහෙනවා. ඔක්කොම මේ විදර්ශනාව දැන් කරන්න පුළුවන් ඔබ කතා කරන්න නම් අපි හිතමු පුටුව කියලා. පුටුව කියලා ඔබට ඔන්න ඔබ හිතන්න දැන් පුටුව කියලා හිතන්න. මේ වෙලාවේ. ඔන්න හිතනවා. ඔබ හිතුවා. ඔන්න බලන්න හිතුවා. දැන් ඔබ කතා කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ওই සද්ද එළියට දාන්න ඕනේ. කොහොමද සද්ද එළියට දාන්නේ? කතා කරන්න නම් සද්ද එළියට යන්න ඕනේ. මේ කටට පුළුවන්ද නිකන් තනියෙන් කතා කරන්න? එහෙනම් මලමිනි ඔක්කොම කතා කරනවානේ. මේ විස මේ අපි නිර්වින්දනය කරපු අය කතා කරනවානේ. කතා කරන්න බෑනේ. එහෙනම් කොහොමද වෙන්නේ? කොහොමද ඒ සිද්ධිය වෙන්නේ? මනස මුල් වෙන්න ඕනේ. පුටුව කියලා කියන්න සිහි කරලා දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි ඔක කරන්නේ කියලා. අන්න සිහි කර. අන්න විඥාන ධාතුව ක්‍රියාත්මක වුණා. තජ්ජාම යනෝ විඥාන ධාතුව. ඔන්න මොළයයි හෘදේ වස්තුවයි උපයෝගී කරගෙන මෙයා දැන් කය ක්‍රියාත්මක කරන්න හදන්නේ. අන්න බලන්න මොළයට මේ සංඥාව දුන්නා. අන්න එතනින් ඒ ඕන කරන උත්තේජන ටිකාව ඒකට අනුරූප හෘදේ වස්තුවෙන් ආස්වාසයක් ඇදලා ගන්න ඕනේ. ඒක කියන්නේ උදාහරණයක්. අපි හිතමු තප්පර තප්පර 30ක් විතර අපි පුටුව කියලා ඇදලා ඉන්නවා නම් හොඳට බලන්න ඔබ මේක. පුටුව කියලා මෙහෙම ඇදලා ඉන්න ඔබට ඊට ඉස්සෙල්ලා මොකද්ද වෙන්න ඕනේ? ඔබට මේ බලන්න මේ සද්දේ ඔබ මේ කතා කරනවා කියන තැන මේ සද්දය හරහා මේ මේ මේ ගොඩ නැගෙනදී වචනේ ගොඩ නැගිනේ ප්‍රාස්වාසය තුල ප්‍රාස්වාසයක් වෙන්න නම් ඒ ප්‍රමාණයට අදින්න නම් ඒ ප්‍රමාණයට ආස්වාසයක් වෙලා තියෙන්න ඕන ඉස්සල්ලා. ඔබ දැන් කල්ලා බලන්න. අපි දෙමු හැමෝටම. තොටුපළයිනේ. අදින්නක බලන්න තප්පර 30ක් විතර කට්ටියව. හරිද? තොටුපළයිනේ. ඕම අදින්න වෙන්නේ කොහොමද? ඊට ඉස්සල්ලා. ඔබ තමයි මියුසික් වල බ්‍රීතින් එක්සර්සයිස් කියන්නේ. හරියට ආස්වාස ප්‍රාස්වාස නැත්තම් සින්දුව කියන්න බෑනේ. හරියට හරි. එතකොට බලන්න එහෙනම් එතන ඒ අදින්න මැසේජ් එක එන්නේ කොහොමද? හෘදේ වස්තුව දන්නවද උක? දන්නේ නැහැ. එයාට ඔක් කරන්න බෑ. එහෙනම් ඕක සිහි කළා දෙන්න ඕනේ. ඔච්චරක් අදින්න නම් මෙච්චරක් ඇදලා ගන්න ඕනේ කියලා. කවුද ඒක කරන්නේ? අන්න අරයා. මෙන්න මේ තත්ජා වනෝ විඥාන ධාතු මනසින් තමයි මේක සිහි කරලා දෙන්නේ. ඕක අදින්න නම් මෙන්න මේ විදිහට ආස්වාසයක් වෙන්න ඕනේ කියලා. අන්න බලන්න මොළේට සංඥාව දුන්නා, හෘදේ වස්තුවත් එක්ක එකතු වුණා, අන්න ඇද්ද ආස්වාසය. එහෙනම් දැන් ආස්වාසය වෙන විදිය ඔබට තේරෙනවද? තව එක්කෙනෙක් ඉන්නවා නේද හැංගිච්ච එක්කෙනෙක්. ඔය ආස්වාසය ASCII. ප්‍රාස්වාසය ASCII ඔබට තේරෙනවද? අන්න බලන්න. හැංගිලා ඉන්න කෙනා හොයාගන්න. හරිද? අපි තව ටිකක් එමු. එනකොට මම ඉතුරු ටිකත් මම පෙන්වන්නම් අද. හරි? එතකොට බලන්න එහෙනම් ආස්වාසය ඒ ප්‍රමාණයට ඇදලා අරගෙන ප්‍රාස්වාසය තුල තමයි මෙන්න මේ ස්වරාලය හරහා මේක යනකොට නාද වෙලා ඒ ආකාරයට මේ සද්දය පිට වෙන්නේ. ඔන්න සද්දය පිට වුණා. ඔන්න කතා කරපු කතන්දරේ ඉවරයි. දැන් හිතපු එකද ගියේ එළියට? හිතුවේ සිතුවිල්ල. එළියට ගියේ හිතුවේ සිතුවිල්ලක්ද? කුලන් ටිකක්. කුලන් ටිකක්. කුලන් ටික කම්පණය වෙනකොට සද්දයක්. හරිනේ? ඒ ක්‍රියාවලිය ඉවරයි. පාංශකූලෙත් දුන්නා දානෙත් දුන්නා. ඔන්න බලන්න. දැන් ඕක ඇහෙන්න නම් කනේ වදින්න ඕනේ ඇවිල්ලා. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔන්න සිද්ධිය සිද්ධ වුණා. හරිද? දැන් බලන්න. දැන් මනට යන්න ඕනේ. ආන්න තිංගං සංගති පස්ස අන්න විකෘතියක් වුණා. බලන්න එහෙනම් කනට වැදිච්ච එකද දැන් මනට ගැටෙන්නේ? තිංගං සංගති පස්ස කනට ගැටිච්ච එකද මනට මනට යන්නේ? නැහැ. අන්න විකෘතියක් වුණා බලන්න එතන දැන් හැදිච්ච එක පුටුව කියලා දැන් දැනගත්තේ. එතකොට අර හිතලා එළියට දාපු එකද දැන් දෙවෙනි සැරේට අයි දැනගත්තේ. නෑ. එතකොට මම කතා කරපු එක මට ඇහිලා නෑනේ. කාටක්ක කවුරුත් කතා කරපු එකක් ඇහිලා තියෙනවා. අනේ ඔබට වැටහිවා. ඔබ මේ උත්තරේ ලිව්වොත් ඔබ ඉන්නේ බද්දේ කරත්ත සූත්‍රයේ උත්තරේ උඩ. ඔබ ඉන්නේ ජාතිදම සූත්‍රයේ උත්තරේ උඩ. ඔබ ඉන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු හැම සූත්‍රයකම උත්තරේ උඩ ඔබ ඉන්නේ මේ වෙලාවේ. කවදාකවත් අතීතයක් හම් වෙලා තියෙනවද? අතීතන්න වාගමිය නප්පටිකංකේ අනාගතං. යති දීදම් පහිනත අපච්ඡන්ත අනාගතං පච්චුප්පන්න යෝ ධම්මං. තත්ත තත්ත විපස්සති කියන තැන අතීතයේ ගෙවිලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. එල්ලබෙනේ වෙන පච්චුප්පන්න මොහොත. අන්න එතන දකින්න කියලා කිව්වනේ. බලන්නකෝ දැන්. හොඳට බලන්න ඔන්න සිද්ධිය. දැන් බලන්න අර පහනේ දැල්ල වගේ නේද? පහනේ උපමාව ගන්න. එක දැල්ලක් දෙවිලි සැරේට ආවද? අතීතේ ආවද කවදාකවත් වර්තමාන මොහොතට? හොඳට බලන්න. වෙච්ච සිද්ධිය බලන්න වෙන සිද්ධිය බලන්න අනාගතයට ගියාද වර්තමානයෙන් කවදාකවත් දෙයක්. ඒ ඒක ගියාද අනාගතයට? හොඳට බලන්න. හොඳට බලන්න. ඔබ ලෙහා ගන්න මේ ගැටි. දැන් ලෙහා ගන්න. ඔබට ඔබ කතා කරපු එක හම්බ වෙලා තියනවාද? හම්බුන් නැත්තම් ඔබට ඔබ කවදාකවත් හම්බ වෙලා තියනවාද? ආයතන 6ටම දාන්න. ආයතන 6ටම දාන්න. <laughs> දැන් නිදහස් වෙලා යන්න. ආයි පස්සට තියන්න පුළුවන්. වචනෙන් කියන්න පුළුවන් එච්චරයි. ඔබ ඔබ නිසා නිසාන්ත මහත්තයා අනිච්ච නේද නිසාන්ත මහත්තයා. එතකොට දැන් ඒ කියන්නේ ඔබට මම මුලින් කිව්ව මුලින් කිව්ව උත්තරේ ওই තියෙන්නේ. ස්පර්ශයේ ස්පර්ශ වෙලාද කවදක්වත්? අන්න <laughs> වල අනිත්‍ය ස්වභාවය. අන්න ස්පර්ශයේ ස්පර්ශ වෙලා නැහැ. මට තේරිච්ච විදිහට නිසාන්ද මහත්තයා සමා වෙන්න ඕන දැන් අර මෙතන දැන් පුටුව රවුමක් යනවා. හැබැයි එක පුටුවක් එක තප්පරයක්වත් තියෙන්නේ නැති රවුමක් ගන්න නේද? දැන් මෙතනින් සිතුවිල්ලක් හැටියට හටගන්න පුටුව කියන එක මනස විසින් හිතලා ශබ්දයක් හැටියට පිට කරලා ඒක නැවතවතාවක් කනට එනවා ඇවිල්ලා අය ඒක සිතුවිල්ලක් හැටියට මනස ඇතුළට යනවා ඔය රවුමන එතනින් ගියේ එතකොට එතන එක තප්පරයක්වත් එක පුටුවක් පවතින්නේ නැති ස්වභාවයක් එතන තියෙන්නේ නේද අන්න හරි එතකොට බලන්න ඔතන පනවන්න පුළුවන්ද පැනවීම දැන් දියෝග හට ගන්න හොඳට හොඳට බලන්න මේ සිද්ධිය මම තව පැත්තක් පෙන්නන්නම්. දැන් මේ කතා කරපු ටික රෙකෝඩ් කරලා අපි දැන් අහමු. මේ දැන් දැන් ඔන්න ওই උපකරණ ටිකෙන් ඔන්න ওই ටික එනවා. අපි කට්ටියම වට වෙලා මේක අහන් ඉන්නවා. ඔන්න බලන්න ওই ෆෝන් එකෙන් ඔන්න දැන් හේතු සකස් වෙලා ඒ ෆෝන් එකේ හේතු සික ටිකක් නිසා ඔන්න බලන්න ওই සද්ද ටික එනවා එළියට. ওই සද්දේ ඔබද ඔබට දැන් ඇහෙනවා ආ නිශාන්ත මහත්තයා කතා කරනවා අන්න මම කතා කරනවා අන්න පුටුව දැන් ඔය එකක්වත් ওই සද්දේ තුල තියෙනවද? මම ඉන්නවද සද්දි තුල? ඔබ ඉන්නවද සද්දි තුල? පුටුව තියනවද සද්දි තුල? නෑ ඔක්කොම සිතේ. බලන්නකො මේ පැනවීමම වැරදි නේද? එහෙනම් මම කතා කරපු එකක් මට ඇහෙන්න පුළුවන්ද කවදාවත්? බලන්නකො සද්දි තුල මම ඉන්නවද කවදාවත්? ඔබ ඉන්නවද? ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු මේ එකක්වත් තියනවද මේ සද්දි තුල? සත්‍ය සද්දයක් විතරයි නේද? එහෙමයි. ඒ කියන්නේ ওই සද්දි තුල දැන් පුටුව. ආ පුටුව ඇහුණානේ. ඔයක ඉඳ ගන්න පුළුවන්ද? ඔකේ පුටුවක් ආවද? අල්ලන්න පුළුවන්ද? ශබ්ද කියන්නේ හැඩයක් විතරයි නේද? පුටුව කියන ඒක හැඩේ විතරයි. එතනින් දැන් තමයි දැනගන්නේ හැඩේ අන්න හරි. දැක්කද වැඩි? අන්න බලන්න. ඒ නමුත් අපි ඔකට ගැට ගැහුවනේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු ටික ඔක්කොම ටික. අන්න බලන්න. එතනම පට්ට මුලාවක ඉන්නේ. ඒතකොට ඒ බලන්න හැඩයට වචන බොරු බොරු වචන ටිකකුත් දාලා තින්න. දැන් පුටුව කිව්වම පොයන්නට වෙන එහෙම ඒ වචන ටිකත් අදාළ නැහැ අර හැඩයට. අන්න බලන්න නමුත් අපි ඕක ওই විදිහට දැන් මේක සකස් වෙනවා හරි ඔතනත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලන්න කතා කරපු එක ඇහිලා තියෙනවද කවදාවත් ඒක ඇහිලා තියෙනවද කවදාවත් නෑ කවදාවත් නෑ ඒ කියන්නේ දැන් මම දැන් මම ඔබට කියනවා හරි මේසි කියලා. දැන් ඔබට ඇහුනේ කොහොමද සෝතම් පටිච්ච සද්දේට උප්පජ්ජති සෝත විඥාන තිංග සංගති පස්ස ওই විදිහට ওই විදිහටනේ අහුනේ. එතකොට බලන්න දැන් හටගත්ත හේතු ටික ওই තියෙන්නේ. ඔබ මතක් කරන තැන බලන්න. ඔබ මතක් කරන්නේ මනංච පටිච්ච ධම්මීට උපජිති මනෝ විඥානං කියන තැන ඉන්නේ නේද? මේ හේතු දේ හේතු ටික. දැන් තේරුණාද? අවදාක්කත් ඇහිච්ච එකක් ආයි මතක් කරන්න පුළුවන්ද? ඒක ඒ ඒ මොහොතේම නිරුද්ධ වෙච්ච නිසා ඒක මතක් කරන්න දෙයක් නැහැ. ඒක මෙහෙම උදාහරණයකින් නිසාන්ත මහත්තයා තව පොඩ්ඩක් බලුවා අර පහන උදාහරණෙ පෙන්වුවේ ඒකට නේද ඒ විදිහට දකින්න දැන් ගඟක් වගේ එහෙම ඒ කියන්නේ ගලන ගම ගලන ගම ගලන දෙයක් තියෙන්නේ හැමතිස්සෙම ගැලීමක් තියෙන්නේ ඒ ඒ කොහෙටවත් ඒක තැනකට පණවන්න බෑ කිසිවක් කියන එක තමයි එතන ඒ ඔය ඔය ඔය අපි කතා අපි දැන් කතා කරන්නේ ඔය කතා කරන්නේ ඇත්තටම වෙන දෙයක් ගැන හරිද ඒ කියන්නේ අර ගලන ගඟට වැටලා තියෙන සඳේ ඡායාවක කතන්දරේ ඕක ගැන බලන්න කිව්වොත් දැන් ඔතන ගංගාවට ගිහිල්ලා පොයේ දවසේ හරි හඳේ ඡායාව වැටලා තිනවා ගඟට. හරිද? දැන් ඔබ එක සැරයක් ඇස් වහලා ඇස් අරිනවා. තව පාරක් ඇස් වහලා ඇස් අරිනවා. ඊට පස්සේ දිගටම බලන් ඉන්නවා. උඹට මොකද්ද කියන්න තියෙන්නේ? හැබැයි හඳක් පේනවනේ. මොකද්ද ඔබට කියන්නේ? මේ ගොඩනගලා දෙන එක දැනෙනවනේ කියන එක. අරක අතනින් වේගයෙන් වෙනස් වෙමින් වේගයෙන් අතනින් යනවා පවතින්නේ නැති ස්වභාවයක යනවා නමුත් පේනවනේ අපිට දැනෙනවනේ දැන් මම කියලා දැනෙන්නේ මේ කතාව අපිට දැනෙනවනේ අර හඳ පේනවා වගේ නේද නමුත් ඇතුලෙන් කිසිවක් පවතින්නේ නැහැ නේද අන්න ඒක තමයි ඒ කියන්නේ සංකතය අසංකතය මත තමයි සංකතය සිද්ධ වෙන්නේ හට නොගත්තම ස්වභාවයක් තුළ හට ගැනීමක් හම්බ වෙනවා කොහොමද හම්බ වෙන්නේ මේක මේක අවබෝධ නොවීම නිසා අන්න හරි අවිද්‍යාව නිසා. නමුත් දැන් මේක ඕක වෙනවා. ඕක ඕක නවතින්නේ නැහැ. ඕක වෙනවා. හැබැයි ඕක දැන් දැනගෙන පරිහරණය කරනවා. නොදැන පරිහරණය කරනවා දැනගෙන පරිහරණය කරනවා. මේක. ආනේ. ඒ පරිහරණය කිරීම තුල ඉන්නේ කොතනද අවබෝධය තුල. වෙන සිද්ධිය දන්නවා. ඒක මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි. ආන්න එතනයි තැන. අන්න එතනයි තැන. මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ මෙන්න මේ විදිහට හේතු සකස් වෙලා. හැබැයි ඒක මම කරන දෙයක්ුත් නෙමෙයි, මගේ දෙයක්ුත් නෙමෙයි. මේ සිදුවෙන ක්‍රියාවලිය. අන්න ඒක තමයි ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා කියන්නේ. ඉලක්කනේ නේද? එතකොට උතන අපිට වර්තමාන මොහොතේ ප්‍රායෝගිකව යන්න ඕන. ඇයි පංච උපාදානස්කන්ධය අන්න බලන්න. එහෙනම් අර පහනේ දැල්ලෙන් උපමාවෙන් පෙන්නේ මේ දැන් නේද හටගන්නේ. මේ දැන් හේතු වලට දැන් හටගන්නකොට එතකොට පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම නේද දැන් ඔය දකින්නේ. ලක්ෂණය නේද? ආ ඒක තමයි අවබෝධය. ඒක අවබෝධය වෙනකොට මොකද වෙන්නේ? නිත්‍ය සංඥාවෙන් කැඩෙනවා. නිත්‍ය සංඥාව කැඩෙනවා. ඔබ නිත්‍ය සංඥාවෙන් ඉන්නේ. අන්න ඒකයි. උදාහරණයක් දකින්නකොටත් නිසංග මහත්තයා අර අනිච්ච දුක්ඛාත වැඩෙනවා කියලා කිව්වේ නේ. අන්න හරි. ඒක තමයි වෙන්නේ. ඒකෝට බලන්න දැන් අපි එළියේ නේද මෙච්චර කල් දිව්වේ. එතකොට ඔන්න බලන්නකො දැන් වැඩි කියන්නේ. දැන් ඉස්සල්ලා අපි ගත්තා <laughs> මට මට මට පවතින ස්වභාව ධර්ම වෙන කාටවත් නැහැ කියලා. දැන් බලනකොට මටත් ඒක කොච්චරක් වෙලාද තියෙන්නේ. <laughs> එහෙම එකක්වත් පනව ගන්න පුළුවන් වෙනවද දැන්? තව ටිකක් කියලා යනකොට නේද? මාර දැනකට එන්නේ නේ. හරි සියුම් සියුම් තැන. අනේ ඔබට වැටහෙව මේ කියන කතන්දරේ. ඉතින් මේක මෙහිමයි. මේක වචනින් ගන්න පුළුවන් ඔහොමයි. ඔච්චරයි. ඉතුරු ටික අර මම කිව්ව සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියන එක තුල ඔබ විදර්ශනා වෙන්න ඕනේ. මේක දකින්න ඕනේ. දකිනකොට මොකද වෙන්නේ? ඔබ එළියට දූපු දිවිල්ල මෙච්චර කල් ඕක නතර ඔබ නතර වෙනවා. ඔන්න දැන් වෙන ටික අපි බලමුකෝ ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද කියලා. දැන් ඔබ දකිනවා මොකක් ඉපදුනත් මේක මෙතනමයි හටගන්නේ. මෙතනමයි සිද්ධිය තියෙන්නේ. මේ මොකක් මෙහෙම ආවත් මෙතනම කතන්දරේ තියෙන්නේ කියලා. දකින්න දකින්නකොට දැන් බලන්න ඔබ ඉන්නේ ඇතුළට හැරිලා. ඇතුළට හැරිලා ඉන්නකොට මොකද වෙන්නේ බලන්න දැන් ඔබට දැන් ඉස්සල්ලා වගේ එනවා මේවා දැනෙනවා එනවා දැනෙනවා. නමුත් ඔබ ඒවට පටලැවිලක් යනවා. එහෙමත් වෙනවා මුලදී. අකට මේක දකින්න දකින්න ඔබ හෙට දුවන ගතන්දරේ නතර වෙනවා. ඔබ නතර වෙනකොට නතර වෙනකොට ඔබටම තීරෙනවා ඉස්සල්ලා මම මේවට මේ විදිහට දිව්වනේ. දැන් මේකට ඇලෙන්නේ මේ විදිහට දුවන්නේ නැහනේ. මේකට ඇලෙන්නේ නැහනේ. ගැටෙන්නේ නැහනේ. සින්දුවක් වුණත් ඔබ අහන්න කැමති සින්දුවක් වුණත් ඔබට එක සැරයක් දෙසරයක් අහනකොට නිරස වෙනවා. ඔබට ආසට <laughs> හිතෙන්නේ කෑමක් වුණත් එහෙමයි. අනිත් දේවල් ඔක්කොමත් ඔහොමයි. ඒ කියන්නේ ඇතුළාන්තයෙන් අන්න මේක වෙනස් වෙනවා. වෙන්නේ කොහොමද? ඔබ කරාද? ඔබ කරේ නැහැ. වෙන්නේ කොහොමද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන කට්ටිය යුද්ධේ පටන් ගන්නවා. ඒ ප්‍රමාණයට අතහැරිලා අන්න ඔබ ඥාණයෙන් දකිනවා මේවට ඉස්සර මෙහෙම වුණා. දැන් ඒකට එහෙම ඇලිලා යන්නේ නැහැ කියන්නේ අයි ගැටිලා යන්නේ නැහැ කියන්නේ. ඒ ප්‍රමාණයට ඔබට අතහැරිලා ඔබ දන්නෙත් නැහැ. ඔබ දන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔබ ඒක ඒක ඒ වගේ ගැටිලා එන තැන්වලදී ඔබ මුලදි මුලදි පොඩ්ඩක් ගැටෙන්න ගියත් ඩොක්කහනිනවා ටික රිදෙන්න. ඕඩියෝ ඔබ අහුවෙලා ඉන්නේ කියලා. හරිද? එතකොට ආයි එනවා මේ පැත්තට. ඇයි මේක දන්නවනේ දැන් සිද්ධිය? ඔන්න එනවා. ওই වගේ මුල තියනවා. හැබැයි ටොක් ඇනිලා එනවා ආපස්සට. එනකොට එනකොට ඊට පස්සේ ඒකට ගැටෙන ගැටෙන ප්‍රමාණය ඒක දකින්නවා. මෙහෙම එකක් එනවා කියලා ඊට පස්සේ දකින්නවා. ආ මේකක් ආවනේ කියලා. අන්න බලන්න ආපු අකුසලය කුසලයක් බවට පත් කරගන්න දක්ෂයෙක් වෙනවා. අන්න ඒකට තමයි කිව්වේ සතර සම්මප්පදාන වීරිය කියලා. ඒ කියන්නේ නැగిලා එන අකුසලයක්. ඒක එනකොටම දකින්නවා. දකින ඥානය පහළ වෙලා තියෙන්නේ දැන්. ඒක එනකොටම නිශාන්ත මහත්මයා මේ නිශාන්ත මහත්මයා දැන් සිහියට අපි අකුසලයේ දකින්නවානේ. සියුම්ව දකින්න තැන් ආවම ඒක උඩ සමහර වෙලාවට පොඩි දේ හැමද හැම වෙලේම ඕක දකින්නකොට ඒකත් නිකන් වදයක් වගේ යා මේක මේ මුකුත්ම ලබන්න බෑනේ වගේ අර එහෙම අකුසලයකුත් ආයෙ හට ගන්නවා. නෑ එතන එතනදි වෙන්නේ මොකද දන්නවද? දැන් රෙද්ද කුණු ගොඩාක් තිබිච්ච රෙද්දක් කුණු ගොඩාක් ගෑවිලා. මේක දැන් කුණු තව චුටි චුටි වගේ ආවුනට පේනවද? දැනෙන්නෙත් නෑ නේද? ඔව්. රෙද්ද හේදුවට පස්සේ කීප සැරයක්. දැන් අර ලොකු කුණු ටික අයින් වෙලා චූටි වගේ තියෙනකොට චූටි කුණක් ආවත් පේනව නේද ටක් ගාලා ලොකු එකක් වගේ. ඔව්. ඒ පේනකොටත් ඒක තමයි. හරි හරි. එතකොට බලන්න අර චූටි කුණත් ලොකු කුණක් හැටියට ভাইබ්‍රේට් වෙනවා දැන් නේ. ඒ ভাইබ්‍රේෂන් එක දැනෙනවා. අන්න එතනත් බලන්න එතනත් Tamanට ඒ කියන්නේ දැන් චූටි එක ලොකු එකක් හැටියට පේනවා. ඒ වෙලාවේදී. ඒ කියන්නේ ඒකට කැමති නෑ දැන්. ඒකත් ඒකත් අයින් වෙන්න තැනකට හිත හිත යෙදෙන්නේ. අන්න ඒකයි එතන ඒකේ තේරුම. ඒ කියන්නේ දැන් පුංචි කුණකටත් එනවට කැමති නෑ. ඒක ගැටෙනව නෙමෙයි. නිකන් දෙන්නෙම නෑ වගේ නිකන් දෙයක් වගේ එහෙම. ඒ කියන්නේ ඒකත් අකුසලයක් වෙනද දැන් සමහර වෙලාවෙදි විතරක් පොඩි දෙයක් හැම පුංචි දෙයක් හිතට එනකොට දැනෙනකොට ඒකත් නිකන් මේකත් දැනෙනවනේ මේකවත් ගන්න නෑනේ වගේ එකක් අර පෙර මොකක් හරි <laughs> අකුසල් නිසා එහෙමත් වෙනවා නිශාන්ත මහත්මය මට මේ ඇත්තටම වෙන දෙයක් මම මේ මෙහෙමයි ඒකෙනුත් ඒ අන්න එතන තමයි දැන් මේ විඤ්ඤා දැන් ඔන්න බලන්න ওই මාර්ගයේ වැටෙනකොට පාර වැඩක් වෙන්නේ ඒ කියන්නේ ඔය සතර සම්ප්‍රදාන වැඩෙනකොට මෙන්න මේව දෙයක් වෙනවා දැන් ඔහොම එකක් වෙනවනේ ආහු හැටි ඕකෝක දකින්නවා දකින්නකොට මෙහෙම එකක් ආවනේ කියලා දැක්ක දැක්කම හැටියෙන් බලන්න අකුසලයේ කුසලයක් බවට පත් වෙලා ඉවරයි අනේ ධර්මයේ නිසානේ මේක දැක්කේ කියලා ඔන්න ඔබ දැන් ඔක සතුටු වෙනවා මුලදී. සතුටු වෙනකොට මොකද වෙන්නේ? අන බලන්න දැන් අර දැන් මේ විඥානය දන්නේ නැහැ මේ බව දැන්. නේද? එයා මේ අන්න හැංගිලා තියෙනේම ආයි කියනවා. තව කියනවා. තව ගේනකොට ගේන්න ගේන්න ඔබ බල ඔබ බලන්න හොඳට මේක ඥාණයෙන් දකින්න ඕන එක. එයා හිතන්නේ ඒව ගෙනල්ලා දෙනකොට සතුටුයි කියලා. දැන් මේක එළියට එනවා එක එක. අර හැංගිලා තියෙන අර බෙනේ ඇතුලෙන් ඔන්න නයිට් එක එන්න පටන් ගන්නවා. එක එක එනවා. දැන් ඔබ ඉන්නේ කොහෙද බෙනේ කට ගාව ඉන්නේ. එළ <laughs> එළ එක අල්ල ගන්නවා දැන්. හරිද? දැන් වෙන වැඩේ වෙන කල්තන්දරයක් දැන් සිද්ධ වෙන්නේ. ඕක අපිට හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය තියෙන්නේ අර ගේ අතු ගාලා ඒ කියන්නේ ලොකු කුණු ටික අයින් කරලා චූටි කුණු ටික දැන් අර මේ මොකද්ද මේ මං කියර වැකියුම් ක්ලීනර් එකෙන් ඇදලා දාන ටික තමයි ওই තියෙන්නේ. දැන් එතනිනුත් එහාට ටික එනකොට බලන්න මොකද්ද වෙන්නේ? එතනිනුත් අහුවෙච්ච නැති ටිකක් තියෙනවා මොප් කරලා අයින් කරලා තියෙන. අයින් කරලා දාන්න ඕන ටිකක් නේද? ඒක අපිට පේන්නේම නැහැ. ඒ ටික තමයි අර ඇදගෙන ඉන්නේ අරයා. ඇංගිලා තිනා ඉන්නවනේ. ඒව ගේනවා එක්කම. ගෙනල්ලා පෙන්වන්නේ ඔබේම චරිතය නේද පෙන්වන්නේ? ඔබේම අසූචි ටික නේද පෙන්වන්නේ? ඒක නම් හොඳටම පැහැදිලි නේ. එහෙනම් බලන්න ඕක ඇතුළේ ඉන්න ජරා සතාව නේද ඔය පෙන්වන්නේ? එහෙම අත්‍ය එතකොට හැංගීම් එනකොටත් එතකොට එක ගැප් ආ ඒකත් එහෙම තමයි මහත් එක්කනේ මේ එතන තව වැටලා හරියට හරි ඒ කියන්නේ හැංගීම් වෙන තැනත් ඔතනම තමයි නේ එහෙනම් එතන රාගය අතන දේශය ওই දෙකම නොදන්නා ගම තමයි <laughs> රැවටීම මෝහය නේද හරි නේද <laughs> ඈ හරියට හරි ඈ ඒ පුරුද්දකට වගේ දුන්නත් ඇය මෙන්නේ පුරුද්දර නෙමෙයි. ඉතින් ඇත්තටම පුරුදු ওই විදිහටනේ ඇවිල්ලා තියෙන හේතු සකස් වෙලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න දැන් ඔය එහෙනම් දැන් ඔය ඔක්කොම දරුවෙක් වෙන්න පුළුවන්. දරුවත් ඔබ ඔබට හම් වෙලා තියෙන උපාදාය රූපයක් හැටියටනේ. ඔය මනස තුල නේද? ඒ උපාදාය රූපේ සේනම් අහිතුවකට සකස් වෙච්ච එකක් නෙමෙයි නේද? ඒ දරුවා ඉපදිලා තියෙන්නේ ඔබට පණිවිඩයක් දෙන්න නේද? උපාදාය රූපයක් හැටියට. එහෙනම් මේ පණිවිඩය ඔබට මේ ගමන ඉවර කරන්න හදා ගන්න පුළුවන් නේද? ඒ ඔස්සේම තමයි යන්න ඕනේ. ඒකෙම තමයි ගෙදර දෙන්න ඕනේ. එතකොට ඔබතුමා ඔබතුමී දකින්න නේද මුදුන් මුල කොතනටද බැහැලා තියෙන්නේ කියලා. එතෙන්ට. එතන අතෑරෙන්නම බැරිම මුදුන් මුල දකින්න නේද දවසක ඔබතුමිය ගිහිල්ලා. රූපෙන් ප්‍රශ්නයක් නෑ මහත්තයා. හැඟීමෙන් තියෙන්නේ එතන ඒ සියුම් තැනක් තියෙන්නේ එතන කලව ගන්න ඕනේ. ඔව් හරි. අර මම මුලින්මත් කිව්වේ සක්කාය දිට්ඨිය අයින් වුණාට පස්සේ සක්කාය සංඥා. සක්කාය සංඥා කියන්නේ මම කියන හැඟීම තියෙනවා. හැඟීම තියෙනවා තවදුරටත්. අනාගාමී වෙනකම් හැඟීම තියෙනවා. ඊට පස්සේ අරිහත් භාවයට පත් වෙනකම් අනාගාමී ඉඳලා දැනීම තියෙනවා. මම කියන සක්කාය සක්කාය චිත්තය තියෙනවා. පවතිනවා. මම කියන දැනීමක් පවතිනවා. අන්න ඒකයි වෙන්නේ. එතකොට ඒක ඒක හරහා මම කියන ස්වභාවය පවතිනවා. දිගටම. ටික ටික ටික තියෙනවා. මම කියන දෘෂ්ටිය දුරු වුණාට මම කියන හැඟීම පවතිනවා. මම කියන දැනීමත් පවතිනවා. ඒවා ටික ටික ටික ටික එකපාරම වෙන්නේ නැහැ. එකපාරම වෙන්නේ නැහැ. මේ අර අත ගලන්න. සඳ මාත මම මම අහපු ප්‍රශ්නේ අර ඒ ප්‍රශ්නෙට නිකන් සරලව කෙටියෙන් කිව්වොත් එහෙම අර අපි කොහොමද මනස මේක දකින්නේ කියලා අර මනසේ තැම්පත් වෙන රූපේ නිසා තමයි නැවත හඳුනගන්නේ අරගෙන නේද? හරියට හරි. ඒ තැම්පත් වෙන එක කිව්වට ඒකම නෙමෙයි නේද අයියෙන්නේ. ඒක හම්බ වෙලා නැහැ නේද කවදාවත් ආයි. ඕ ඕ. ඒක ඒක හම්බ වෙන්නේ නැහැ. අන්න හරි. ඒ වගේ එකක් ඒ වගේ එකක් ගෙනල්ලා දෙනවා නේ. දැන් අලුත් හේතු වලට. ඒ ඒ වගේ එකක් මවනවා. හරියට හරි. ඕකමයි ඉපදි හැම තැනකම වෙලා තින්නේ ඕකමයි. ඒක කවදාවත් ආයි හම්බ වෙන්නේ ඒක ගියා ගියාම තමයි දැන් පුටුව පුටුව කියලා ගත්තොත් එහෙම අපේ මුල්ම හම්බුන පුටුව තමයි අපේ මනසේ තියෙන්නේ ඒ සංඥාව වැටලා තියෙන්නේ ඒ සංඥාව වැටලා තියෙන්නේ එයා කොපි ගහන් යනවා ඒක ඒක විදියට නේද කුෂන් දාගෙන පාට වෙනස් කරගෙන ඔව් කුෂන් කුෂන් පුටුවක් දැක්කත් අපි හරියට කල්පනා කරොත් පුටුව මොකද්ද කියලා ගොඩක් අර ගොඩක් හැමෝටම එන්නේ ඔය අර පරීක්ෂණිකුත් පවතර තියෙන සම්බන්ධව හැමෝටම එන්නේ පරණම පුටුවක් එන්නේ. අර පුටුව නෙමෙයි ඒකට සංසන්දනය කළා තමයි අර පුටුව කියලා කියන්නේ. අන්න ඒක දැන් බලන්න. දැක්කා. හොඳ පුටුවක් දැක්කා. දැන් ඔය ඔය කියන එක හැදිච්ච එකයි ධාතු වලට අයිති නම් බාහිර ධාතු වලට අයිති නම් ඒක කඩලා දැම්මට පස්සේ ඉවර වෙන්න ඕනේ නේද? ඔව් දැන් අපි කියමුකෝ මිදුල කියලා. ඔයාරි ගයක් මිදුලක් කියලා දැක්කොත් අපේ අපි කියමුකෝ අපි ගෙවල් තුන හතර විකුණලා අලුත් ගයක් කරගෙන ඉන්න පරණම මිදුල අපි මුලින්ම දැක්ක මිදුල තමයි මතක් වෙන්නේ. මුලින් දාගත්ත දත්තේ තමයි ඇත්තටම ඒක තමයි සීවිල්ල. හැබැයි ඒ වගේ එකක් තමයි දැන් මේ වෙලාවේ ගෙනල්ලා දෙන්නේ. හරියට හරි. ගෙනල්ලා දෙන්නේ අන්න අන්න ඕකම තමයි මරණ මොහොතේ වෙන්නේ නේ එහෙනම් මැරෙන මොහොතේ සිද්ධ වෙන්නේ සිද්ධිය ඕක නේද දැන් චුති ප්‍රතිසන්දි කියලා ආන්න අර ඔක්කොම ටික ඇදිලා එනවනේ කුණු ලෝඩ් එකම ඔව් එතකොට අර මන මේ ඇහැ ඇහැ ඇහැ ඇහැට රූප පේන්නේ නැහැ රූප පේන්නේ නැහැ කියන්නේ එයාට වර්ණ සටහනක් තමයි වැටෙන්නේ අරයා තමයි අරක මේ ෆොටෝ එක ගහගෙන තියාගෙන ඉන්නවා නැවත දැක්ක ගමන් එයා ඒ සංසන්දනය කරන මේකට තක්ගාල ඉක්මනටම ඒ කියන්නේ ශනිකවම එක කරලා දෙනවා අපිට නේද ඒ කියන්නේ යාට තියෙනවා පරාසයක්ම පරාසයකට නේ දාලා තින්නේ ওই නම කියන එක ඔව් දැන් පොලොස් කියලා දාලා තින්නේ පරාසයකට නේද කොස් කියලා දාලා තින්නේ පරාසයකට නේද පරාසයකට ආ ඔය පරාසයට මැච් කරන අපිට උනත් අපිට උනත් අපි අපි දැන් නම ගත්තාම අපි මක්කරේ නමක් කියමුකෝ දැන් මගේ නම ගත්තට ඒක නමක් විතර ඇත්තටම මගේ ෆොටෝ ටිකක් අරන් බැලුවොත් එහෙම අවුරුදු අවුරුදු තුනෙන් තුනට ගත්ත ෆොටෝ ටිකක් අරන් බැලුවොත් එහෙම කියන්න බෑනේ කවුද මේ මේ මෙයා දක්කේමකෝ මගේ මම දර්ශන කියලා හරිද එතකොට අවුරුදු 40ක් වුණා කියමුකෝ මට එතකොට අවුරුදු තුනෙන් තුනට තුනෙන් තුනට ෆොටෝ ටිකක් අරන් බැලුවොත් එහෙම මේ ඉන්නේ මම කියලා කියන්න බෑ නේද හැම එකක්ම හැම එකෙම මම ඉන්නවා අන්න හරි. ඒ කියන්නේ රූපේ ෂණයක්වත් පවතින්නේ නැහැ. ඔබේ රූපේ කියලා මේක නවත්තලා පෙන්වන්න පුළුවන්. මෙන්න මම කියලා. පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ. හරි. පෙන්වන්න බෑ. ඒක ඒක ඒක නේද බුදු පියාණන් වහන්සේ හැම තැනකම අහන්නේ දිට්ඨි සංයුතිය බලන්න රූපේ නිත්‍යද අනිච්චද? <laughs> ඔතනින් තමයි ගැලවෙන්න තියෙන්නේ. රූපේ නිත්‍යද අනිච්චද? රූපේ අනිච්චයි. රූපේ අනිච්චයි. රූපේ අනිච්ච වුණොත් ඒ නිසා ඊයේ දෙන වේදනා සංඥා සංකාර වල තත්ති කොහොමද? ඒකම නේද? ඒක තනිච්ච. ආ එහෙනම් පංච උපාදානස්කන්ධය ගැන නේද ඔය කිව්වේ දැන්? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඔව්. අනිත්‍යයි නේද? දුක්ඛයි අනත්තයි නේද? හරි නේද? ඔය තින්නේ ඒක. හරියට. හරියටම හරි. ආන්න බලන්න. උන්නෝක ද ඒ කියන්නේ අපිට මේ මේ නාමයේ පැත්ත ටිකක් දකින්න අමාරුයි. රූපය ගලව ගන්න ඕනේ. රූපය නිසා තමයි නාමය නාමයත් එක්ක එකතු වෙලා නාම රූප සකස් වෙන්නේ. මේක සකස් වුණොත් තමයි විඥානය කියන එක හටගන්නේ. එතකොට බලන්න, එහෙනම් බලන්න ওই නාම රූප පරිච්ඡේදයේදී දැක්කේ දැන්. සාදු සාදු. ඔය නාම රූප පරිච්ඡේදය. ඒ කියන්නේ රූපේ පිරිසින් දැනගත්ත කියන්නේ නාමයේ පිරිසින් දැනගත්තා. නාමයේ පිරිසින් මේ දෙක දැනගත්ත කියන්නේ නාම රූප පිරිසින් දැනගත්තා. මේ දෙක දැනගත්ත කියන්නේ විඥානයේ පිරිසින් දැනගත්තා. ඕක දැනගත්ත කියන්නේ සලායතන දැන සලායතන ලෝකයේ දැන හරියටම දැනගත්තා පිරිසිද. <laughs> හරියටම. ඉතින් මේ එකම දැන එකම එක එක විදිහට මේ දේශනා කරලා තියෙනවා අපිට තියෙන හරියටම ඇත්තටම මේ මේ ඒ කියන්නේ මේ බුදු කෙනෙක් පහළ වුණා නොවුණත් මේ මේ ලෝකයේ ස්වභාවය මොකද්ද එකම ධර්ම නියාමයක් ක්‍රියාත්මක වෙන මොන ධර්ම නියාමද අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා මේක ධම්ම නියාමයක් මේ න්‍යාම ධර්මයේ ක්‍රියාත්මක වෙන බුදු කෙනෙක් පහළ වුණා නෝනා ඒතොර ඒ නියාමයේ තමයි හැම තැනකම පවතින්නේ හැම තැනකම පවතින්නේ එතකොට බලන්න අපිට එකක් දෙපාරක් හම්බ වෙලා තියෙනවා කවදාක්වත් එහෙනම් අතීත මතකයක් කියන එකක් ගන්න පුළුවන්ද ඒක ඒක දැන් අපිට මෙහෙම එනවා අපි මේක ඒක සම්මතයි ඒක ඇත්තද එතකොට ඒක තමයි අවිද්‍යාවච්චය සංඛාරා වේගයත් එක්ක අපි යන ගමන එහෙනම් ඒක ඇත්ත මොකද්ද? අන්න එතන තමයි මොහතට අවදිය වෙන තැන. අන්න එතන තමයි අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන සමාධිය වැඩෙන තැන. විමෝක්ෂ මාර්ගයේදී. ඒ අවබෝධය ඉස්සලා මම පෙන්වුවේ ඒක තමයි. ඒතන තමයි පද්දේ කරත්ත සූත්‍රයේ උත්තරේ. එතන තමයි ජාති ධම්ම සූත්‍රයේ උත්තරේ. මේ හැම සූත්‍රයකම උත්තරේ තියෙන ඔන්න ඔතන. නිසාන්ත මහත්තයා මට මේ අනිච්ච දුක්ඛ අනාත්ම වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඒක පොඩ්ඩ අහන්නද? අහන්න. මේ දැන් දැන් නිසාන්ත මහත්තයා දැන් මම මේ අනිච්ච කියන අනිච්ච සහ නිච්ච කියන මෙතන සංඥා දෙකක්නේ තියෙන්නේ. අනිච්ච නිච්ච සංඥා දෙකක් සුඛ දුක්ඛ කියන්නේ සංඥා දෙකක් අත් අනත් කියන්නේ සංඥා සංඥානේ මේ තියෙන්නේ මෙතන දෙපැත්තකට බෙදලා. එතන මේ අනිච්ච කියන සංඥාව පිළිබඳව විග්‍රහයක් තියෙනවා මහත්තයා දැන් අර අනිච්ච අනිච්ච කියන සංඥාව පිළිබඳව විග්‍රහයක් තියෙනවා මම ඒක අර ගොඩ කාලයක් ඒ අනිච්ච කියන සහ නිච්ච සහ අනිච්ච කියන වචන දෙක මම තේරුම් අරගෙන තියෙන ක්‍රමයක් තියෙනවා මට ඒක පැහැදිලි කරගන්න ඕන. ඒ කියන්නේ මම තේරුම් අරන් තියෙන්නේ මේ අර නිසන්ද මහත්තයා මං ඇහෙනවද? ඔව් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. මේ මේ මෙතන මේ ඉච්ඡ ඉච්ඡ කියන විග්‍රහයක් ඉච්ඡ පටිච්ච අභිච්ඡ නිච්ච මේ මෙහෙම තියෙන මේ ඉච්ඡ විග්‍රහයක් අපේ මීවන පලානේ හාමුදුරුවෝ විස්තර කරනවා මම උන්වහන්සේගේ දේශනා ගොඩාක් අපි මෙහෙමයි අපි අපි අපි කවුරුවත් දේශනා කරන ඒවාට යන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන විතරක් බලමුද ඒක හොඳයි නේද හොඳමයි ඔව් ආ කෙටියෙන්ම මම කියන්නම් හොඳමයි ඒක හොඳමයි මොකද්ද අනිච්චතෝති කියන්නේ ඈ නිශ්චිත පැවැත්මක් ඒ කියන්නේ අන්න ඒක තමයි ඒ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ යමක් විපරිණාමයටපත් වෙනවා නම් අනිත් ස්වභාවයකටපත් වෙනවා නම් විනාශයක් අත් කළා දෙනවා නම් විනාශ වෙනවා නම් විනාශයක් අත් කළා දීලා විනාශයකටපත් වෙනවා නම් මෙන්න මේ ස්වභාවය තමයි අනිච්ච කියන්නේ. ඒ කියන්නේ මේ අනිච්ච කියන එක නිසා මාත් ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. ඔව් ඒක තමයි. ඔන්න ඔකේ අර අවසානයේ කිව්ව දේ හුඟක් දෙනෙක් කියන්නේ නැහැ නේද? විනාශ වෙන විනාශයක් අත් කළා දෙන කතන්දරේ. අන්න ඒක තමයි. ඕක කියන්නේ නැත්තේ ඇයි? ඔය කිව්වේ ඔය ඔය ඔය කිව්වේ මොකද්ද? ඔය අන්තිම දෙක අන්තිම දෙකේ තමයි තියෙන්නේ ඉතිමස්මින් සති ඉදන් හොති ඉමස් උප්පාදෝ ඉදන් උප්පජ්ජති ඉතිමස්මින් අසති ඉදන් හොති ඉමස් නිරෝධෝ ඉදන් නිරුජ්ජති කියන තැන. ඒ කියන්නේ උදේවය අනිච්ච කියන ස්වභාවය කියන්නේ උදේවය. උදේවය කියන්නේ සමුදය ධර්ම නිරෝධ ධර්ම කියන එක. හරිද? ඒකට බලන්න සමුදය වෙලා නිරෝධ වෙන්නේ විනාශයක් අත්කල්ලා දීලම නේද? වගේ ළමයි <coughs> නිරෝධ වෙන්නේ ආන්න කර්මයක් රැස් කරලා නේද අනාබෝධී ඉන්නකම්ම මේක සමුදේ වෙලා නිරෝධ වෙන්නේ අන්න විනාශයක් අත් කළා එහෙනම් ඇහැ ඉපදිලා ඇහැ මැරිලා යන්නේ නිකන්ද සංසාරේට මේ account එකට එකක් දාලා නේද යන්නේ ඔව් ආ දැන් තේරුණා නේද? ඒ සමුදයක් හටගෙන ඉඳන් මහත්තයෝ අනේ ඒත් අපි මේ තාට ඉඳලා දෙන්නකෝ දැන්. දැන් මේ එතකොට ඔබතුමා කිව්වේ දැන් මේ සමුදය වෙන එකේ නිරෝධ වෙනවා නේ හටගන්නේ එතනම දැන් ಜಾති ජරා මරණනේ. ඔව්. එහෙම දකින්නේ එහෙම එහෙම ඒ අන්න හරි ඔබ ඔබතුමාගේ පොඩ්ඩක් මේ මේ <laughs> ඔබතුමාගේ මේ <laughs> පැහැදිලි නෑ ඉන්ටර්නෙට් වල පොඩ්ඩක් කනෙක්ෂන් එක පැහැදිලි නෑ ඔව් කියන්නේත් ඒ කියන්නේ ಜಾති මරණ වෙනවා කියන තැනනේ ඒ කියන්නේ අන්න හරි බලන්න ජරා ඔව් ජරා මරණ කියන තැනම අරන් බලන්නකො ජරාවට පත් වෙනවා කියන්නේ දැන් තියෙන එක වෙන වෙන ස්වභාවයකට පත් වෙනවා කියන එකනේ විපරිණාම අනිස්වභාවය කියන එකනේ ඕ ඒ කියන්නේ නිසාන්ත මහත්තයා විපරිණාමයමනේ කියන්නේ. ඔව් එතකොට බලන්න නිකම්ම නිකම්ම නිකම්ම ඇහැ ඇහැ ඉපදිලා ඇහැ විපරිණාමයටපත් වුණාද නැත්නම් අර account එකට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා උත්තරේකුත් දාලාද ගියේ? අන්න ඒක තමයි නිසාන්ත මහත්තයා මට. එතන තමයි උදේවය කියන තැන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අනිච්ච එන්න ඕනේ ඒ ඇයි බලන්න පටිච්ච පටිච්ච සමුප්පාදයයි ත්‍රිලක්ෂණයයි චතුරාර්ය සත්‍යය කියන්නේ තුනක්ද එකම එකම දේ ගැන තුන් ආකාරයකට විග්‍රහයක්ද එකම දේ තුන් ආකාරයකට <laughs> විග්‍රහ කරනවා කෙනෙක් පටිසමුප්පාදය අවබෝධ කරා කියලා කියන්නේ යා ත්‍රිලක්ෂණයයි මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා තියෙන කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරා කියන්නේ යා එයා ත්‍රිලක්ෂණයයි මේ මේ පටිසමුප්පාදය අවබෝධ කරලා තියෙන කෙනෙක් ඒ කියන්නේ ওই තුනම එකම දෙයක් ගැන කියන්නේ එකම තැන කෑල ගහේ උපමාව හා ඒක තමයි එකම තැනක් ගැන මේ කියන්නේ. එතකොට බලන්න අපි ඔතන ගන්නේ නැහැ අන්නර අවසාන කෑල්ල. විනාශයක් අත් කළා දීලා විනාශ වෙලා ගියා කියන එක. ඔන්න ඕක ඕක ගත්තේ නැති තැන මේ ධර්මයේ වැහෙනවා. බලන්න එකපාරක් ඇහැ ඉපදුනා කියන්නෙම තිංගං සංගති පස්ස කියලා වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදානස්කන්ධයක් හටගෙන දුක්ඛ ස්කන්ධයක් උරුම කරලා දීලා ගිහිල්ලා තියෙන්නේ. මේ වය වෙලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ත්‍රිලක්ෂණය ගැඹුරෙන් දකින්න ඕනේ. නේද? ඒක තමයි පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න කිව්වේ. පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න කිව්වේ. අන්න ඒකයි දකින්න කිව්වේ. පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන්නේ සමුදය ධර්ම. නිරුද්ධ වෙනවා කියන්නේ නිරෝධ ධර්ම. ඒක තමයි මම පටන් ගත්ත තැනම පෙන්නුවේ. ඔබ මේ මොහොතේ බව කර්මිකුත් හදලම තමයි <laughs> යන්නේ. හරියටම account එකට දාලා යන්නේ. භයානකයි දුක වෙන්නේ තවත්. අනිච්ච දකින්නවා කියනකොට නිසාන්ත මහත් එතකොට ඕක දකින්න එකද කරන්න ඕන. දැන් ඔයාලා හිතන්නේ මොකක්ද දකින්න කියලා වෙන්න ඕනේ කියලා. දැන් හිතන්න කියන්න බලන්න ඔබතුමාම. දැන් තේරුණා නේද මිසිද්ධිය? ඔව් එතකොට දැන් හේතුකොට දැන් හරි මම මම අනිත් පැත්තට කියන්න. ඔව් ඔව් ඒ බලන්න කයත් තේන අනිච්ඡං. ඔන්න බුදු පියාණන් වහන්සේගේ වචනෙන් ගන්න. කයත් තේන අනිච්ඡං. මේ කයත් තේන අනිච්ඡං කියන්නේ මොකද්ද? නිරන්තරයෙන්ම ෂය වෙන, විපරිණාමය වෙන, විනාශ වන. ඒ කියන්නේ ඒ ස්වභාවය තියෙනවා නම් මොකද උත්තරේ? ඒ ඒ ස්වභාවය තියෙනවා නම් විනාශයන්ම අත් කරලා දෙන. මෙන්න මේ අර්ථයෙන් දකින්න කියන අනිච්ච කියලා. ඔන්න ඔබට මම හරියටම බුද්ධ වචනේ එන්නේ <laughs> නෑ නෑ ඔබතුමා ඔබතුමා ආයෙත් එන්නේ අර අර ලාභ තැනට එන්නේ. උතර නෙමෙයි. බලන්න. නෑ නෑ ඒක මා කියන ඔබතුමා කියන්නේ දැන් මෙහෙමනේ දැන් අර මෙහෙම පොඩ්ඩක් පැහැදිලි නෑ ඔබතුමාගේ මේ කනෙක්ෂන් එක. කියන එකේදී ඔබතුමාගේ කනෙක්ෂන් එක පොඩ්ඩක් පැහැදිලිමාදී. කොහොමද නිසාද මහත්තයා දැන් පැහැදිලි? ආ දැන් හරි. ආ දැන් හරි. දැන් හොඳයි. දැන් කියන්න. දැන් කියන්න. මොකක්ද දන්න. ආ මේ එතකොට නිසාන්ත මහත්තයා දැන් බලන්නකෝ දැන් ඔතන දැන් ඔබතුමා කියපේක මට පැහැදිලි වුණා. ඒ කියන්නේ දැන් රූපයක් හැටියට පංචස්කන්ධයක් උපදිනකොට රූපයක් හැටියට ඇවිල්ලා මේ උපදිනවනේ මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන. හරියට හරි. හරියට හරි. ඔය සිතුවි ඔය සිතුවිල්ල දැන් ඔබතුමා ඔතන පැහැදිලි කළේ ඔය සිතුවිල්ල උපදිනවා උපදිලා ඒක නිරෝධ වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. එතනම හටගෙන නැති යනවා. හැබැයි ඒ හටගෙන නැතුව යනකොට එතන අය නව නැවතත් එබඳු පංචස්කන්ධයක් ඒ සිතුවිල්ලක් හට ගැනීමට අවශ්‍ය ශක්තියකුත් නිර්මාණය කරලා දෙනවා. කීප පහන දැල්ල. පහන පහන දැල්ල. පහන් දැල්ල උපමාව දැන් ටිකකට ඉස්සලා පෙන්නේ. ඔව් එතකොට ඒක එක දිගට ගලාන යමක් තියෙන එතන. ආන්න මේකත් එහෙම තමයි එක දිගට ගලාගෙන යන්නේ අතර වෙන්නේ නැහැ කොහෙවත්. <laughs> account එකට තදා දුවනවා හෝ ගාලා. වැල් පොඩි. එතකොට හරි. අර විපරිණාමය වෙමින් යනවා කියන එකම තමයි නේද විසාන්ත මහත්තයා. මෙහෙමයි. නෑ නෑ ඔතන ඔබතුමා මෙන්න මෙහෙම ගන්නකො. බලන්න ඇහැ රූප චක්කු විඥානයේ කියන ස්වභාවයේදී ඔබතුමා ඔතන විපරිණාමය ඔතනින් ගත්තා. හරිනේ. ඇහැ දැන් හටගත්තේ. දැන් ඉපදුනා. රූපේ දැන් ඉපදුනා. අන්න චක්කු විඥානේ දැන් හටගත්තේ නේ. හරිනේ? අන්න චක්කු සම්පස්සේ දැන් හටගත්තේ ඔතන ඉඳලා බලන්න. ඔන්න බලන්න අර හටගත්ත විපරිණාම ධර්මයේ තුල දැන් මොකද්ද වෙන්නේ මේ රූපය අනිච්ච ධර්මතාවයක් හටගත්ත රූපය කියලා. හටගත්ත එකත් එක්ක රාගදේශ මොහ යෙදෙනවා නේද දැන්? ඔව්. අන්නවනේ එතනින් යෙදිලා එතනින් හටගන්න පංච උපාදානස්කන්ධය හටගත්ත කියන්නේ දැන් බලන්න ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානේ තිංගස් සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන එක වෙනව උතන උපාදාන වෙලා උපාදානපච්චය භව හැටියට මේ වෙලාවේදී සහජාත පුනර්භව කියන දෙආකාරයකට කර්ම රැස් වෙනවා මේ වෙලාවේ සහජාත හැටියට ඔබ මේ වෙලාවේ ඒක විඳිනවා අත් විඳිනවා නානක්ෂණික කර්මයක් රැස් වෙනවා පුනර්භවයකට මේ වෙලාවේ දෙකකට account දෙකක් පිරෙනවා එක මොහොතේ මේ මොහොතේ නැවතත් ඒකෙන් ඵලයක් ඒකෙන් නැවතත් හේතුවක් සකස් කරගන්නත් මෙතන මොහොතේ මේ මොහොතේ ඵලයක් හතලා දීලා මෙතනින් පස්සේ පුනර්භවයකට ආයි જાතියකට යන්න කර්මයක් රැස් කරලා යන්නේ. අන්න ඒකයි කිව්වේ. මේක නිකන් විනාශ වෙන්නේ මේ සමුදය වුණා නම් අවිද්‍යාවෙන් නිකම් මේක බය වෙලා යන්නේ. එහෙම යනවනේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ. එකයි යන්නේ නෑ. සත්‍යයක් නිර්මාණය කරනවා. මෙතෙන්දිත් නැවත වාරයක් ඒ කියන්නේ නව කර්මයක් හැටියට නැවත වාරයක් ඒ ඇහැ හටගන්න. ඒ කියන්නේ ඒ විදිහ එකක් නැවතත් වින්දනය කරන්න ඇහක් අර උපද්දලා දීලා පුනර්භවයකටත් ආයි ඇහක් හදලා දීලා යන්නේ. නිකම් මෙරිලා යන්නේ. දෙකම දකින්න දැන්. ටිකක් ගැඹුරෙන්ම දකින්න. ඔව් එතකොට මෙතන මට පැහැදිලි වෙන්නේ එතකොට දැන් මේක ශක්ති පොදියක් නේ. දැන් මම කියලා අපි දාගෙන ඔය තන්න ඔක්කොම දාන්න ගත්තාම මේක යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙන ශක්තියක් පොඩියක්නේ තියෙන්නේ. එතකොට උත්තර තමයි ශක්තිය අලුතින් හැදෙන්නේ නේ. අන්න හරි. අලුවලු. මෙතනින් ජනිත වෙන ශක්තියෙන් තව එකක් උපද්දවන්න හේතු හේතු හේතුව සකස් කරනවා. මේ ඵලයේ හේතුවක් වෙනවා. අර වේගෙන් ගලාගෙන යන මොහොත තුළ මේ උපාදානයේ පංචස්කන්ධය නිච්ච කරගන්න එක තුල තමයි ශක්තිය ගොඩනගන්නේ. ඒක අනිත් හැටියට දැක්කම ගොඩනගන්නේ නැහැ කියලා තමයි එතකොට පැහැදිලි. එතකොට ඉන්නේ අවබෝධය තුලනේ. එතකොට අවබෝධයට යනවා අනිත්‍ය කියන අවබෝධයට යනවා. අන්න හරි. එතකොට අවබෝධය තුලේ ඉන්නකොට බලන්න Nirodhe Nirodhe අත්විඳින තැනක් නේද එතනදී? එතකොට <laughs> ඒ කියන්නේ ඔබ තමයි ඒකේ නෑනේ. ඔබ ඉන්නේ Nirodhe තුල. නේ? අන්න බලන්න. මෙටි එතන ටිකක් සියුම් තැන. අන්න ඒක තමයි ඥානය ප්‍රඥාව. නිසාද මා ඔව් බලන්නකෝ දැන් බල මාර වැඩි කියන්නේ එතකොට මේ හැම මොහොතක් තුළම මේ සිතුවිලි හට ගන්නවනේ. ඒ කියන්නේ දැන් පංචස්කන්ධනේ හට ගන්න හැමදෙන බලන බලන දකින දකින ඇහෙන හැම එකක්ම හැම මොහොතකම 24 පැයෙම. එතකොට ඉතින් එයාගේ ජොබ් එක ඒකනේ. ඔව් ඒක තමයි. එතකොට මේක <laughs> වැඩක් නැවෙයි නේද? ඒ කියන්නේ එතකොට බලන්නකෝ ඒ කියන්නේ එතකොට අපි අනිච්ච සංඥාව තුළ ඉන්න වෙන හැම වෙලාවකමනේ. නෑ මෙහෙමයි. ඔබ අවබෝධය තුළ ඉන්නකොට ඔබ ඉන්නේ අනිච්ච සංඥාව තුළමයි. අහන්න හරි. අන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. කියන්නේ දැන් එතකොට ඔව්. ඒ කියන්නේ ඒක තමයි. ඔබ ඔබ අවබෝධය තුළ ඉන්නවා කියන තැනම බලන්න. ඔබ එතන නෑනේ. ඔබ කියන්නේ අවිද්‍යාව තුළ නෑ එතකොටනේ. ඔබ මේ මේ හටගන්න පංච උපාදානස්කන්ධය තුල නැහැ. එන ඔබ ඒ තුල නැහැ කියලා කියන්නේ ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ අවබෝධය තුල ඉඳලා ඒක දකිනවා. ඒ ඥාණයෙන්. ඒකට බලන්න ඒ ඒ ඒ තුල ඔබ එතන ඉන්නකොට ඔබ එතන නැත්තම් ඒ කියන්නේ ඔබ ඔබ ඔබ පංච උපාදානස්කන්ධය තුල පිට ඔබ රූපේ තුල නැහැ ඔබ රූපේ තුල නැහැ කියන්නේ අභ්‍යන්තර ආයතන තුල එකකවත් නැහැ ඔබ බාහිර ආයතන තුලත් නැහැ ඔබ එතන හටගන්න චක්කු විඥානය තුලත් නැහැ ඒක ටිකක් ගැඹුරු කතාවක් ඒක ටිකක් ඔබ ඔබ බලන්න මොකද්ද කියන කතන්දරය කියලා ඒ කියන්නේ ඔබ රූපේ තුල නැහැ වේදනාව තුල සංඥාව තුල සංකාරය තුල විඥානය තුල ඔබ එතන බැහැගෙන නැහැ කොහෙවත් ඔබ ඉන්නේ අවබෝධය තුල වෙන ක්‍රියාව අවබෝධින් පරිහරණය කරන තැනක අන්න එතන බලන්නේ එතනදී මොකද්ද වෙන්නේ? පංච උපාදානස්කන්ධ හටගෙන නිරුද්ධ වෙවි යනවා. නිරුද්ධ මේ අවබෝධය තුල ඒක දකිනවා. ඒක එතන නිරුද්ධ වෙවි යනකොට ඔබ ඉන්නේ මොකද්ද? අනිච්ච සංඥාව. ඔබට වැඩෙන්නේ අනිච්ච සංඥාව. ඔබ ඉන්නේ අනිච්ච සංඥා. නිච්ච සංඥාවක නිච්ච සංඥාවක් කරගත්ත තැන තමයි ඔකත් එක්ක ඇලිලා ගැටිලා යන්නේ. ඒ නිච්ච සංඥාවට එන තැන්වලදී තමයි අපිට දැනෙන්නේ නේද? අන්න හරි. අන්න හරි. ඒක අපිට ටිකක් දැනෙනවා. ඇතුළට නේ? ඔව්. ඔව්. අපිට මොකද හැම වෙලේම දැනෙන්නේ නැහනේ කියන්නේ අවබෝධ නිකන් තේරෙනවත් තව මේ ස්වභාවයක් තියෙනවා බලාගෙන ඉන්න ස්වභාවයක් කියලා. හැබැයි ඒක මතුවෙලා ආයේ සිහියක් විදිහට එන්නේ අර නිච්ච කරගන්න යන තැන්වලදී කියලා වගේ තමයි දැනෙන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපිට එතෙන්දිත් දැන් මේ එන සිතුවිලි නවත්තන්න බෑනේ. එතෙන්දී අපි ඒකට ඇලෙනවද, ගැටෙනවද, ඒවත් එක රැවටෙනවද කියන තැන තමයි අපි දකින්න ඕන තැන. ඔන්න ඔතන විතරයි. ඔතන ඔතන තැන තියෙන්නේ. එතන තමයි ස්පර්ශයෙන් මිදෙන තැන. එතන තමයි ස්පර්ශයෙන් මිදෙන තැන. අන්න එතන එතනයි දකින්න ඕනේ. අන්න එතන ස්පර්ශයේදී බලන්න ඕනේ. ආ ගැටෙන්නව නම් අන්න ටක් ගාලා දැනගන්නවා රාග සම්පස්සයක් ආවිවිල්ලා තියෙන්නේ කියලා. ඇලෙන ඇලෙන තැනක් ආවනා. ගැටෙන තැනක් ආවනා දේශ සම්පස්සයක් හටගත්තා කියලා. අන්න මේ මුල හරියදී ඔහොම දකින්න පුළුවන්. දැන් දේශ සම්පස්සයක් මේ වෙලා තියෙන්නේ කියලා. මේක උනේ මෙහෙම නිසයි කියලා මුලදි මුලදි මුලදි ওই ඥානෙ එනවා. එතකොට ඔහොම යනකොට පස්සේ ඔක දකින්නත් දෙයක් නෑ. ඒනකොටම hina වෙලා ඉතින් අතහැරලා දාන එක තමයි වෙන්නේ. <laughs> ඒක තමයි වෙන්නේ. අතහැරින එක තමයි වෙන්නේ. නිසාන්ද මහත්තයා ඒකෙන් මට තේරුනේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ඇහෙනවනේ නිසාන්ද මහත්තයා? ඔව්. මේ ඒ කියන්නේ දැන් අපි මේ ධර්ම සාකච්ඡා කර කර මෙහෙම විසඳ ගන්නමින් බණ අහමින් මෙහෙම යන්න යන්න යන්න යන්න අපිට අවබෝධයක් එනවා එනවා ඒ මට්ටමට අර වර්තමාන මොහොතේ මේ සිතුවිලි හටගන්න ඒවට ඒ අවබෝධයේ මට්ටමට තමයි අපි ඒ වගේ මිදෙන්නේ. අන්න හරි. ඒ ඒක තමයි මම මුලින්ම පෙන්වුවේ අවිද්‍යාවත් අශේෂ විරාග නිරෝධා කියන ඒ ඒ ඒ ඒ ඒ මොහොතේ ඒ ප්‍රමාණයට යට මෙයා එතන ඉන්නේ. ඒ ප්‍රමාණයට විතරයි. ඒක තමයි මම අර මුලින්ම අහුවේ කෙනෙක් මේක කරන්නේ කරන එකයි නොකරන එකයි දිගටම ඒකේ සෝවාන් වෙලා මැරෙන්නේ ඇයි? ඕක දිගටම වැඩිලා නැහැ නේ. සකදාගාමී වෙලා මැරෙන්නේ. ඒක දිගටම වැඩිලා නැහැ නේ. ඒ ප්‍රමාණයෙන් අතර වෙලා නේද? අන්න ඒකයි වෙලා තියෙන්නේ. එතකොට තව එකක් දැන් නිසාද මහත්තයා. එතකොට දැන් එහෙම බලනකොට අපිට මෙතන කරන්න කියලා දකින්න කියලාවත් දකින්න හෝ කරන්න කියලා දැන් අර වර්තමාන මොහොතේ සිතුවිල්ලක් හට ගන්නකොට පංචස්කන්ධයක්නේ හටගන්නේ එන්නේ සිතුවිල්ල එහෙම හට ගන්නකොට කරන්න කියලා දෙයක් නෙවෙයි තියෙන්නේ මේ අවබෝධය දකින්නද තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව තියෙන අවබෝධය සහ අන්න හරි ඔබ ඔබ ඒක අවබෝධයෙන් පරිහරණය කරන්නයි තියෙන්නේ ඒතර තමයි තැන අවබෝධයෙන් පරිහරණය කරන්න වෙන දේ දැනගෙන පරිහරණය කරනවා ඒක තමයි කරන්න තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම තමයි පරිහරණය කරන්න වෙන්නේ ඔව් ඒක අවබෝධයෙන් ඒක තමයි ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරන්න කියන්නේ ඒකට දැන් ඔබතුමිය දැන් මෙහෙමයි. ඔතන දැන් මම මේ වචනින් කිව්වට ඕක ඔතන නෑ. ඔබතුමා බාහිරට කොච්චර කැලිලා ගැටලා යනවද කියන එක ඔබතුමා දන්නේ. ඒක ඇත්ත කරගෙන. ඒක ඒක මම මට කියන්න බෑ. ඒක ඔබතුමා ගාව තමයි තියෙන්නේ. ඔබතුමාට වෙන්ද වගේම ඕක අනිච්ච දුක්ඛ අනාත්ත කි කි හිතියට ඔබතුමා ඉස්සර වගේ මරවත් එක්ක දුවනවා නම් ඒක වෙලා නැහැ නේද? ඒක ඔබතුමාටනේ තේරෙන්නේ. මේක මට කියන්න බෑනේ. නමුත් වෙන්නේ ඒක නෙමෙයි. වෙන්නේ වෙන එකක්. එහෙම දුවනකොට මේක මේ ඥානේ මෙතනට ආවනම් කෙනෙක් එයාට ඕක වෙන්නේ නැහැ. එයා ඒක පරිහරණය කරනවා. හැබැයි ඒකට ඇලෙන්නෙත් නැහැ. එයා ගැටෙන්නෙත් නැහැ. ඒක අවබෝධයෙන් පරිහරණය කරනවා. අන්න ඒක ඒක මම ඇත්තට මේ මේ ඔබතුමත් මේ තර්ක කරන්න නෙවෙයි ඇත්තටම මම ආවා කරේ මම මේ ප්‍රශ්නේ දාගන්න ඔබතුමාට ඒක තේරුණානේ මම හොඳයි හොඳයි හොඳයි ඔබතුමා අහපු ප්‍රශ්න ටික හොඳටම හොඳයි මොකද ඒකෙන් ගොඩාක් දිනෙට ලොකු දෙයක් වුණා එතකොට අර මං කිව්වේ අපි කවුරුවත් විග්‍රහ කරන දෙයකට යනවට වැඩිය බුදු පියාණන් වහන්සේ කොහොමද විග්‍රහ කරලා තියෙන න්‍යායයට කියනනම් හොඳයි නේද? එතකොට අපි අපි කොහොමවත් අතරමං වෙන්නේ නැහැ නේද? ඔව් ඔව් ඒ කියන්නේ මොන හරි කාගේ හරි හිත්‍රි දෙවීමක් තියෙනවා නම් ඇත්තටම සමා වෙන්න ඕන. ඒක අර අපිම විසඳ ගන්න ඕන නිසා මේ ප්‍රශ්න ටික ගුණාට බොහොම පිං සිද්ධ වෙනවා. ඔව්. එතකොට එහෙනම් ඒ ඒ දීලා තියෙන ඩෙෆිනිෂන්ස් ඒ කියන්නේ දීලා තියෙන විග්‍රහයන් වලට ගිහිල්ලාම බැලුවාම අපිට පේනවා නේද මේක ඇයි මෙහෙම දාලා තියෙන්නේ කියලා. මොකද්ද මේ විනාශයක් අත් කරලා දෙනවා කියලා කියන්නේ. අන්න එතකොට අපිට තේරෙනවා නේද ටිකක් මේකේ වෙන කතන්දරයක් තියෙන්නේ කියලා යට. එහෙනම් බලන්න ඇහැ ඉපදිලා මහත්මිය උතන නිශාන්ත මහත්මිය උතන අර දෙයක් නෑ කියන එක දැනගත්තට පස්සේ නේද අපිට ඇත්තටම ඕක දැනෙන්න ගන්න. ඒ කියන්නේ මේ මුල මුල මේ දෙයක් නැති තැන නේද අපිට ඔය ත්‍රිලක්ෂණයට යන්න ඒ මාර්ගය සකස් වෙන්නේ. දෙයක් නෑ. මොකද ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න බලන්න. ඒ කියන්නේ ඒකන අපි දැන් මොකක් ඕනම දෙයක් දෙයක් කරගත්ත තැන නේ එතනින් මිදුනහම නේද අපිට මේ මේක අනිච්ච දුක්ඛ අනාත්ත කියන ওই ස්වභාවය මේ පත් වෙන්න අවශ්‍ය අවබෝධය ලැබෙන්නේ මෙහෙමයි ඒ කියන්නේ දෙයක් කියන එකද ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේ ඇතුළේ වෙන එක එළියේ එළියේ එළියේ තියනවා කියලා අපි ගන්න එකද gedipitin ඒක අරගෙන ඒවත් එක්ක ඇලිලා ගැටිලා යන එකද එළියේ දෙයක් තියනවාද නැද්ද කියන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්න ඕනේ. මේ අපි ආයතන පහෙන් ගන්න එකත් එක්ක හදාගන්න එක ඇත්තක්ද කියන එක දැනගන්න ඕනේ. එතකොට අපි ඒක ඒක කොහේ තියෙන එකක්ද කියලා ඊට පස්සේ. එම් මේ මට හම්බ වෙලා තියෙන එක තව කාටවත් හම්බ වෙනවද කියලා. අන්න ඒකයි දැනගන්න ඕනේ. එතකොට මේ හැදිච්ච එක කොහේ තියෙන එකක්ද? මේක එළිය පනව ගන්න පුළුවන් එකක්ද? එළිය පැනවෙන එකක්ද? එහෙම වෙනවනම් ඔක්කොට මේක හම්බ වෙන්න ඕනේ මේ විදියට. එහෙනම් අන්න උතනයි අපි දැනගන්න ඕනේ. එතකොට මේ ගන්න එක ඔබටම විතරක් පෞද්ගලික නම් එතකොට උත්තරේ තියනව නේද? මේක කොහේවත් පනවන්න පුළුවන් එකක්ද වෙන? එහෙනම් එළිය ඇතද නැතද කියන කතන්දරයක් එනවද දැන්? නෙමෙයි අර මැවෙන ස්වභාවය කියන එක මං කියන්නේ මේ දෙයක් කියලා කියන්නේ මේක මේක මැවීමක්. මිසක් දෙයක් විදිහට නෙමෙයි හම්බෙන්නේ මේක මැවෙන එකක්. හිතේ මැවෙන දෙයක්. ඔව් එතකොට මැවෙන දෙයක්ත් තියෙනවනේ දැන්. අන්න ඒක දැනගන්න ඕනේ මේක මොකද්ද කියලා. මේක වෙන්නේ කොහොමද කියලා. මේක වෙන්නේ කොහොමද කියලා මේ සිද්ධිය වෙන්නේ කොහොමද මේක දැන් දෙයක් දැන් අපිට හම්බ වෙනවනේ යමක් ඒක නෑ කියන්න බෑ ඔව් ඔව් ඒක ඒක මොකද්ද ඒක ඇත්ත මොකද්ද ආ ඒකේ ඒකේ ඒකේ ගන්න සාරයක් තියෙනවද අන්න එහෙම දකින්න ඕනේ ඒකේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්නවා කියන්නේ ඒකයි මේකේ ගන්න සාරයක් තියනවාද මේ හැදෙන එකේ ගන්න සාරයක් නැහැ කිසිම ඒක හරියට අර අවුව වැටෙනකොට ඉරේලිය පායනකොට අර කොස් ගහකට වැටිච්ච හෙවණැල්ලෙන් ගහට වැටිලා වැටිච්ච හෙවණැල්ලෙන් අපි ඒ හෙවණැල්ලේ කොස් කඩන්න යනවා වගේ වැඩක්. නේ? ඒ හෙවණැල්ලේ <laughs> නේද? ඒ වගේ වැඩක් නේද එතකොට? අන්න අන්න ඒ වගේ වැඩක්. අන්න එතකොට බලන්න මේක සාරයක් තියනවාද? සාරයක් නෑ ගන්න කිසිම දෙයක් නෑ. අසාරයි. එතකොට දැන් අපිට එතකොට දැන් බලන්න අපි කොටු වෙනවා නේද මේ මනස කියන දැනට විතරක්. එතකොට මේ මනස කියන දැනට කොටු වෙච්ච තැනදී මෙතනින් එහාට අපිට දැන් බාහිරයක් ගැන කතා කරන්න දෙයක් අවශ්‍ය වෙනවද? ඇත්තද නැතද යමක් කියන එකක් ගැන කතා කරන්න දෙයක් අවශ්‍ය වෙනවද? මේ ක්‍රියාවලිය දකින්නනේ තියෙන්නේ. එතකොට මේ අපි මේකට දාපු වටිනාකම් ටික ගැන මෙච්චර කාලයක් ඈ දැන් ඔයා ඔබතුමී කිව්ව එක හරි අපි දැන් මේ එළිය දෙයක් කරගෙනනේ දුවලා තියෙන්නේ නේ. මේ හැදිච්ච එක. එතකොට අපි මේක දකිනකොට මන මේ හැදෙන එක දැන් මම කියන්නේ ඔයිටත් වැඩිය ගැඹුරු තැනක් ඔබතුමීට දකින්න කියලා. ඔබටම පමණක් නම් මේ භෞතිකය ඔබටම පමණක් උරුම ස්වභාව ස්වභාව ධර්මයන් නම් ඔතනින් එහාට කතා කරන්න මොකුත් තියනවා. ඔව් නෑ නිශාන්ත මහත්මයා මම කිව්වේ අර කලින් කතා කරපු මහත්මයාගේ එකට ඒ කියන්නේ අපි මුලින්ම අර එතන ගලෝ ගත්තාම අපිට ඊට පස්සේ ඔය තැනට යන්න මාර්ගය සකස් වෙනව නේද කියන එක මේ අර මේ අපි දෙයක් විදිහට මේ බාහිර දකින දේ දෙයක් විදිහට අපි ඇත්තක් විදිහට අල්ලගත්ත තැනින් අපි ඒක දෙයක් නෙවෙයි මේ මැවෙන එකක් කියන එක දැනගත්තට පස්සේ අපිට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේක ඊට පස්සේ පේන්න ගන්නවා වගේ ස්වභාවයක්. ඒක තමයි. දැන් දැන් ඕකේ ඕකේ ගැඹුරුම උත්තරින් මම දැන් දැන් දැන් දැනුත් පෙන්නුවේ. ඒ කියන්නේ ඔබේ භෞතිකය ඔබේ ස්වභාව දහම ඔබට පමණක් කිව්ව තැනදී ඔබතුමා ඔබතුමිය ඔබතුමිය නතර වෙලා නැද්ද ඔය එක කුණු කොටවල් ඔක්කොම ටික අයින් කරලානේ. අනේ <laughs> නේද? ඔය අර අර වගේ මොකුත් හිතන්නවත් දෙයක් තියනවද? එතකොට අර මම පටන් ගත්තේ අතනින් නිශාන්ත මහත්මයා. ඇත්තටම මට දැනෙන එතකොට එහෙනම් දැන් මෙහෙම කරන්න පුළුවන් නේද ඔයාලට? දැන් එහෙනම් ඔය දැන් කුණු ගොඩක් නේද දැන් ඔය තියෙන්නේ? එහෙමයි. එහෙනම් ආයතන 6න් හදාගත්ත කුණු ගොඩවල් ටික අපි ගොඩ ගහමුද ඔක්කොම ටික? මේ බත් භවයේදී මේ අත් භවයේ විතරක් ගන්නකො මේ අත් භවයේදී ඔය ඔය ඔය දාග ඔය ඔය ගොඩනැගිලි තියෙන කුණු ඔක්කොම කුණුනේ. චූටි කුණු ලොකු කුණු ඔක්කොම කුණුනේ. හරිනේ? කුණු ගොඩක්නේ. ඔව්. එහෙනම් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ගොඩක්. සිත් හට ගැනීම. ඔය ඔක්කොම මොනවාද? දුක් ගොඩක්. නේ? හරි. ගහන්න ඔක්කොම එකතු කරන්නකෝ. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් හදාගත්ත ඔන්න ඔක්කොම ටික දැන් ගොඩ ගහන්න. ඔය ගොඩ ගහනකොට ওই ගොඩට දාන්න වෙනවා නේද හැත් ඔයාගේ. එහෙමයි. කනක් දාන්න වෙනවා නේද? එහෙමයි. 10ක් දාන්න වෙනවා නේද? එහෙමයි. ඉවත් දාන්න වෙනවා නේද උතෙන්ට? ඔව්. මනක් දාන්න වෙනවා නේද උතෙන්ට? ඔව්. මනක් දාන්න වෙනවා. ඔය ටික උතෙන්ට ගොඩ ගැහුවාම ඔය ඔක්කොම දුක් ගොඩක්නේ. ඔය ඔක්කොම පංච උපාදානස්කන්ධ හරහා ගොඩ නැගිච්ච ටිකන්නේ. හරිනේ? ඔව්. දැන් ওই ටික දාම්මාම ඔබ ඉන්නේ කොහෙද? <laughs> මං මං ඉන්නේ තේ කුණු ගොඩේම තමයි. ඔබ එතනද ඉන්නේ? ඒ කියන්නේ අන්න බලන්න. අන්න ඒක තමයි. අන්න බලන්න. කවුරු හරි ඉන්නවද කෙනෙක් උත්තරයක් දෙන්න පුළුවන්? ඔබ ඉන්නේ කොහෙද? මමයි කියලා කෙනෙක් ඇත්තටම පණවන්න බෑ. ඔබ ඉන්නේ අවබෝධය තුල. ওই ටික කුණු ගොඩක් ඇටියට ඔබ දැකපු දැන ඔබ ඉන්නේ ওই ගොඩේ නෙමෙයි. ඔබ ඉන්නේ ඕකෙ මිදිලා. ඒක තමයි මම ඉස්සල්ලත් කිව්වා. අන්න බලන්න ප්‍රායෝගික නොවන තැන. ප්‍රායෝගික වෙන්නේ නැති තැන. අන්න බලන්න මම ඉස්සල්ලා කිව්වේ පංච උපාදානස්කන්ධය මම කියලා ගත්තොත් තමයි ඔබ ඒ කුණුකුඩට යන්නේ. ඔබ අවබෝධයේ ඉන්නකොට බලන්න ඔබ ඉන්නේ ඇහෙන් මිදිලා නේද? එන ඔබ ඇහැ අතහැරලානේ. අනවන ප්‍රායෝගික නොවන තැන ඔබ ඉන්නේ අවබෝධය තුල එතකොට. දැන් බලන්න. එහෙනම් කාම, රූප, අරූප මේ ලෝක තුනම ඔක්කොම ටික ඔතනනේ තියෙන්නේ. දැන් ඔබ ඉන්නේ ඔතනද ඕක ඇතුලේද එළියේද? අපි එළියේ ඉන්න නිසානේ අපි ඒක දකින්නේ නේද? අන්න හරි. ඒක දකිනවා. ඇත්තටම ඒක දකිනවා. ඉන්න. එතකොට ඔබ ඉන්නේ දැන් අවබෝධය තුලනේ ඔය. ඔන්න බලන්න. ඔබ මේ වෙලාවේ කාම ලෝකෙත්, රූප ලෝකෙත්, අරූප ලෝකෙත් නැහැ නේ. ඔබ ඒ ටික ඔක්කොම අයින් කරන්නේ. ඒක ඔබට අයිති එකක් නෙමෙයිනේ. මායයට අයිති ටිකක්නේ. එහෙම. ඒක බුදු පියාණන් වහන්සේට අයිති එකක් නෙමෙයිනේ. නේද? ඔබ ඉන්නේ ප්‍රඥාව තුල. අන්න විඥාණයට විඥාණයෙන් හදාගත් ඔක්කොම ටික අයින් කරා. එහෙනම් දස දිශාවෙම තියෙන ඔක්කොම ටික ඔතන තියෙනව නේද දැන්? එහෙමයි. ඉතින් වහලා දාන්න කුසුදුරෙත් දැන්. දැන් මේසයක් තියෙනවා මේසෙ උඩ බඩු තියලා තියෙනවා. ඕක රෙද් සුදු රෙද්දකින් වැහුවොත් මොකද වෙන්නේ? දැන් මොකද්ද පේන්නේ? දැන් මොනවද පේන්නේ ඔබට? සුදු රෙද්ද විතරයි. සුදු රෙද්ද විතරයි. අන ඔක්කොම ටික ඉවරයි නේද දැන්? අර ටික වැහිලා නේද තියෙන්නේ? එහෙමයි. එහෙනම් ඒ ඔක්කොම වහපු ටිකේ ස්වභාවය මොකද්ද දුක නේද දුක ආ ඒකත් ලියලා දාමුකෝ ඔක ඔයකේ හරි දැන් ඔය ඔය සුදු රෙද්දයි ඔය ලියපු ටිකත් ඔක්කොමත් හැදිලා තියෙන්නේ ඒ විදිහටම නේද නිහඟ හරිද එතකොට හොඳ හොඳට බලන්න එතකොට හොඳට බලන්න දැන් එහෙනම් දැන් ඔය දැන් දැන් ඔය ටික දකින්නේ කොහෙන්ද ඔබ ප්‍රඥාව තුලින් නේද ප්‍රඥාව තුලින් ආ දැන් තු ගිනි කූරක් ගහලා දාන්න කුණු තියෙන්නේ මොනකටද? පුච්චලා දාන නේද? පුච්චලා දාන්නකෝ. ඉවර කරලා දාන්නකෝ. ඔය ටික ඔක්කොම අරගෙන මොකද්ද කරන්නේ? ගිනි කුරක් ගහලා දාන්නකොට. දැන් මොනවද කියන්නේ? අපි බොරුවක් නේ ඒක කරන්නේ. අවදියෙන් ඉන්නේ. ගිනිකූර ගහන්න නේද? ගිනිකූර ගහන්න ඕක තියාගෙන ඉන්න එක තමයි කිව්වේ. ඕක අර බ්ලැක් හෝල් එකකට දාලා දාන්න. අහලා තියෙනවද දැන් රාවාටයකට දැම්මම අර තියෙන නේද? බ්ලැක් හෝල් කියලා අහලා තියෙන්නේ. ඒ දැම්මත් මොකද වෙන්නේ? ආයි හොයාගන්න බෑ නේද මොකද උනේ කියලා. තල්ලු කරලා දාන්න ඔක්කොම ටික. ඔයක තේරුණාද? ඡන්ද වාතය. <laughs> ඔව්. ඡන්ද වාතය මේ හෙලෝ. ඔව් කියන්න. චන්දමාත අපි කියීමකො දැන් අපේ සියගෙනෙක් හිටිය එයා නැති වුණා එයාව අර මඟවා විය සන්මාන්තයතරය එයා නැතුනයිකම නැතිවෙලා යාව පුච්චල අලු කරතා එතර හිතේ රූපය නැතිවෙන්නේ හරියට හරි හිතේ රූපේ හිතේ රූපේ ඩිලිට් කරන්න ක්‍රමයක් තියෙනවද අයින් කරන්න ක්‍රමයක් තියෙනවද නෑ ඒක තමයි නාම ගෝත්‍ර හැටියට එන්නේ මහත්තයා ඇත්තට නිතර නිතර මතක් කිරීමෙන් නේද මහත්තයා ඒක වර්ධනය වෙන්නේ අන්න හරි ඒක අන්න හරි ඒක ඒක ඒකත් එක්ක අපි යන්න යන්න යන්න තමයි අපිට මෙච්චර කාලෙකට කුණු ටික එකතු වෙලා වෙලා තියෙන්නේ මතක් කිරීම ඔව් ඔව් ඔව් අපිට කුණු ටික එකතු වෙලා නෑ අපි මෙහෙම ගමුකෝද අපි නිතරම මේක මතක් කරන්නේ නෑනේ ආරම්භණයක් ඇති වුණාම 100 කෙනෙක් දැක්කම අපි 100 මතක් වෙනවා නැත්තම් ෆොටෝ එකක මොකක් හරි කවුරු හරි වයසක කෙනෙක් දැක්කම ඒක අර ඒ ආරම්භණයෙන් අපේ 100ව මතක් වෙනවා ඒක නැති කරන්න බෑ ඒක නැති කරන්න බෑ නාම නාම ලෝකේ නැති වෙන්නේ නේ ඒක නැති කරන්න බෑ. එතකොට බලන්න ඒක අර ක්‍රමයක් තියෙනව නේද? හැබැයි මෝහණය තුලින් නැති කරන්න පුළුවන්. නෑ එහෙම එකක් නෑ. ඒ ඔය ඔය කියන්නේ අසඤ්ඤයක් ගැන. ඕවා ඔහෙ යන්න එපා. <laughs> හරි? ඒ කියන්නේ බැසගෙන යන එක නේද මහත්තයා එතන. අපි ඕක අවබෝධයෙන් පරිහරණය කරන එකයි කරන්න ඕනේ. තේරුණාද? ඕක අපි පරිහරණය කරන්න ඕනේ අවබෝධයෙන්. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඕක ඇත්ත දැනගෙන ඕක පරිහරණය කරන. ඕක තමයි ක්‍රියාසිට කියලා කිව්වේ. රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කරේ ඒ ටික. නේද? හැබැයි මේ මේ විදිහට දැන් සම්මාතයක උත්තරය ආවා. මේ මේ විදිහට කරොත් අපි කියමුකෝ දැන් 100 කෙනෙක් මතක් වෙනවා කියලා දැක්කට ආරම්භණයක් ඇති වෙලා අපිට ඒක මතක් වෙනවනේ. එතකොට අප අර නිසන්ද මහත්තයා දැන් කියපු විදිහට අවබෝධය තියෙනවනේ. මේකත් ඒක ඒක නැත්තම් මේක බොරුවක් කියන එක. ඒ අවබෝධය ආවහම අයින් වෙලා යනවා නේද? අන්න හරි ඒක තමයි. ඕ දැන් ඔය අවබෝධය තුල ඉන්නකොට ඔබ 100 තුල පිහිටලා නැහැ නේද? 100 කින රූපේ තුල. ඔව්. ඒ ඒ 100 නිතරම නිතරම අර දැන් විඥාණයෙන් ඕක එන්නේ. එතකොට ප්‍රඥාවෙන් නිතරම ඕක අර බොරුව දෙනවනේ. මේ මේ මේක බොරුවක් කියන එක එහෙම එහෙම වෙනකොට ඕක නැති වෙලාම යනවා. එතකොට තමයි රහත්. අන්න හරි. ඒ කියන්නේ ඕකට තියෙන චන්දරාගය නැති වෙනවා. ওই රූපේ නැති වෙන්නේ නැහැ. ওই රූපෙට තියෙන චන්දරාගය දුරු වෙන්නේ. අන්න ඒකයි වෙන්නේ. රහතන් වහන්සේටත් 100 එනවා. අම්මා එනවා. ඔක්කොම ටික එනවා. නැත්නම් මොකද්ද? ඒ කියන්නේ තිංග සංගති තිංග තිංග සංගති පස්ස කියනකොට රාග දේශ මොහ යෙදින්නේ නැහැ. ස්පර්ශය ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා. ස්පර්ශයට ස්පර්ශයක් විතරයි වෙන්නේ. එතන චන්දරාගී යෙදින්නේ. අන්න ඒකයි වෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් පරිණිරවාණේ පරිණිරවාණේ වෙලා නිසා එතන චන්දරාගයේ යෙදෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යා තණ්හා යෙදෙන්නේ නැහැ. රාග දේශ මොහ යෙදෙන්නේ නැහැ එතන. එහෙම ස්වභාවයක්. එතකොට නිවන කියන තැනයි රහත් කියන තැනයි දෙකේ වෙනස මොකද්ද නිසන්ද රහත්? දැන් මෙහෙමයි. දැන් අපි දැන් නිවනට කෙනෙක්පත් වුණා කියනකොට එතනදී මොකද වෙලා තියෙන්නේ? කෙලස් පරිනිර්වාණයදී සිද්ධ වෙලා තියෙන්නේ නේ. කෙලස් පරිනිර්වාණය. නමුත් ඒ ඒ ඒ සිද්ධ වුණාට තවදුරටත් මේ අභියකුතව සකස් වෙනවනේ පුරාණ කර්මෙටනේ. තව ගෙවන්න තියෙන මේ එතකොට ඒ සංසිද්ධිය දිගටම සිද්ධ වෙනවා. දවසක ඕක අපි ගේමුකෝ චුති වෙන තැනක් එනවනේ දවසක. අවුරුදු අවුරුදු 40 කෙනෙක් කියලා. එයා තව 70ක් කෙනකොට 70ක තව ටිකක් එයා ඒ ටිකක් ජීවත් වෙන්න ඕනේ. ඉතුරු මැරෙනකන් ජීවත් වෙන්න ඕනේ. ඒ ටිකනේ අර ඉතුරු කර්මය නේද? අන්න හරි. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය කියන එක පිළිහිලා තියෙනවනේ තව. පිළිහිලා තියෙනවා. ඒක රහත් එකටත් තියෙනව නේද ඒ විදිහට? ඔව් ඔව් ජීවිත ඉන්ද්‍රිය පිළිහිලා තියෙනවා. ජීවිත ඉන්ද්‍රිය තියෙන නිසානේ ජීවත් වෙන්නේ. හරි එතකොට මේ දෙක වෙනස මේ දෙක නම් දෙකක් දාලා තියෙන මොකද ඔව් එතකොට ඒක නිවනට සම්පූර්ණ නිවන් පූර්ණයෙන් වෙලා අතෙන්දී සම්පූර්ණයෙන් මොකද්ද වෙන්නේ අනුපතිසීදී පරිණිර්වාණයේදී සම්පූර්ණ පහන නිවිලා වගේ නිවිලා කියන්නේ අයි චුති ප්‍රතිසන්දියක් නැහැ කවදාවත් නිවනේදී ඔව් චුති ප්‍රතිසන්දි වෙන්නේ අන්නේ ස්වභාවයේදී බලන්න මොකද්ද එතන தත්ති කියලා ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි වෙන්න නම් ආයි විඥානය පිහිටන්න ඕනේ නේද විඥානයක් ඔව් විඥානේ එහෙනම් එතකොට නාම රූප ඒක විඥානය පීඩනවා කියන්නේ නාම රූපයි සකස් වෙන්න ඕනේ. එතකොට එතකොට නිවන ගැන පෙන්වන්නේ කොහොමද? නාම රූප නොපිහිටන විඥානය හට නොගන්න පඨවි ආපෝ තේජෝ වායෝ මේ කිසිවක් පනවන්න බැරි තැනක්. එතකොට මේ නිවන නිවන රහත් කියන දෙකටම හැමතිස්සෙම මේ පංච උපස්දාන මේ ගන්ධෙන් සිදුවෙන දේවල් අනිත්‍ය කියන දැකපොත් දැක දැක මෙනෙහි කරන්න එපා හැමතිස්සෙම නේද? මේවයි ඒ ඒ ස්වභාවයට පත්වෙච්ච තැනදී එතනම නේද පිහිටලා ඉන්නේ. එතන තියෙන්නේ නිත්‍ය ඒක ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් ඒක ඔටෝමැටිකලි එන වර්ගය නැහැ ඊට පස්සේ විඤ්ඤාණය. අන්න හරි. ඒ කියන්නේ දැන් පොත ගන්නවා හිස් පොත. කියවනකොට අකුරු ටික එනවා. ආයි වහලා තිනකොට හිස් පොත. ඔව් ඒකත්. හරි නේද? ඔව්. අන්න එහෙම. ඒ කියන්නේ තියෙනවා ඉන්නව නෙමෙයි. අතීතයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි. දැන් වර්තමාන මොහොත ජීවත් වෙනවා. අන්න එතන. එතන තනිකරම අර කියන අත්දැකීමෙමයි ඉන්නේ. ආ මේකයි. ආ ඒක තේරුණා. නිවන කියන තැනදී මම දැකලා තියෙන ඔය ගොඩක් රහත් කියලා ඉන්න කට්ටිය කියන කට්ටිය කියනවා දැන් මම රහත් වෙලා ඉන්නේ මම ඕගොල්ලන්ටත් මෙහෙම රහත් වුණාම කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් කියලා. ඒක ඇත්තද? මෙහෙමයි ඉතින්. දැන් ඒගොල්ලෝ වැඩේ ඉවර කරගත්තට පස්සේ කෙනෙක් පුද්ගලයෙක් යන ගමනක් එතනින් එහාට තියෙනවාද? එතකොට අන්න මේ මැෂින් එක ගන්න තියෙන්නේ. ආන්න හරි. ඉතින් මැෂින් එකට අවශ්‍ය කෑම අවශ්‍ය නම් කෑම දෙන්න වෙනවා නේද? ඒක ඒක අපි ওই හිතන තැනින් වෙන දෙයක් නෙමෙයි. අපි කියමුකෝ අපි කියමුකෝ විවාහ එතන මෙහෙම දෙයක් තියෙනවා. එතන විවාහ වුණ කෙනෙක් කියලා. ඔය අපි කියමුකෝ එයා විවාහ වෙලා මාස මාස නෙමෙයි අවුරුද්දක් විතර යනවා. හරිද? එතකොට එයා එයා අපි කියමුකෝ රහත් භාවයට පත් වෙනවා. යම්කිසි හේතුවක් මත රහත් හරි නිවන් මගට හරි යනවා. එතකොට එයාට ඒ විවාහ ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්ද නැත්නම් එයා එතනින් එතකොට ඉතින් අර එතකොට කාමරාග පිටික ගෙවිලා නැහැනේ. එතකොට ඕක වෙලා නැහැනේ. ඒකනේ කියන්නේ ඔන බාන ධර්මයට ගැලපෙන්නේ ඒ කියන්නේ කාමරාග පිටික ගෙවිච්ච කෙනෙක්ට අනාගාමී වෙච්ච කෙනෙක්ට නේද? ওই කතන්දරේ වෙනවද කියලා බලන්න. <laughs> ඕක අන්නේ අපි අර හිතන දෙයක් නෙමෙයි. අතුලාන්තින්ම ඒක ඒ නිවන් දැක්කත් ඒ කියන්නේ ඒක නැද්ද මහත්තයා? ඒ කියන්නේ නිවන් දැක්කත් ඒක ඒක තමයි. ඒක එහෙම වෙනවා නම් කාමරාග පිටික ගෙවෙන කතන්දරයක් ගැන කතා කරන්න කතා කරන්න මේ මේ වෙනවද? <laughs> ඒක තමයි මේක ප්‍රායෝගික නැති වුනහම ওই ටික වෙන්නේ කොතනටද? කාමරාග පිටික තියෙන අනාගාමී ස්වභාවයටපත් වෙනකම් විතරයි නේ. <laughs> කාමරාග පිටික කියන්නේ මොකද්ද? ආයතන 12 පරිහරණය කරන්න කැමැත්තනේ. හරිනේ? <laughs> ඔව් ඔව්. ආ අන්න දැක්කද වෙඩි. ඒක ඇත්තටම වෙච්ච කෙනෙක්ට අනිත් මන් දන්නේ අනිත් කට්ටිය. ඇත්තටම <laughs> වෙච්ච කෙනෙක්ට ඕක වෙන වෙනවද කියලා ඔබම බලන්න. හරි? ඔතනින් එහාට. එතනින් එහාට ওই සංසිද්ධිය සිද්ධ වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ඔය ඔය දේ ඇත්තටම රහත් හෝ නිවන් බවට පත් වුණොත් එහෙම ඇත්තටම අර විවාහ වුණ කෙනෙක්ට ලිංගික කර්තව්‍යයක් කිරේ ඒක කිසිම දෙයක් නැහැ නේද එහෙම කරන්න බෑ නේද එතන ඉන්න පුළුවන්ද කියලා බලන්න ඒකෝට එතන බලන්නකො එතන අන්න ඒක තමයි එතන තියෙනවනේ සබ්බලෝකයේ අනිමෙලති සංඥාව කියලා එකක් ඕවා නිකන් වචන නෙමෙයි වචන නෙමෙයි අන්න ඒක තමයි ඕවා වචන වුණාම තමයි ওই ප්‍රශ්න ටික තියෙන්නේ අන්න ඒකයි කියන්නේ දැන් <laughs> ඇත්තටම තමුන්ග අපිට පේනවන මේ මේ ගොඩක් ලොකු බොරුවක් කරන්න කියලා නේද නිවන් දැක්ලයි කියලා සම්පූර්ණ ලොකු බොරුවක් කරන්න කියලා අපිට පේනවා ඒකෙන් ඉතින් ඇත්තටම අවබෝධ වුණ කෙනෙක්ට පේනවා අන්න අන්න ඒක තමයි එතනදී බලන්න ඒක තමයි අපි මේ අපිට දීමින් ඉතින් අපේ ප්‍රශ්න විසඳ ගන්නනේ අපිට අනුන්ගේ ප්‍රශ්න වැඩක් නැහැ නේද එහෙම ඉන්නවනේ ඉතින් මොන තරන්නේ. ඉතින් අපිට තියෙන අපේ ප්‍රශ්නේ විසඳගෙන අපිට පේනව නේද අපි ඇලිලා ගැටිලා යන ප්‍රමාණය කොච්චරක් අපිට ගෙවිලාද කියලා මේ වෙනකොට. ඔව් අර නැහැ මිනිස්සු රැවටෙනවනේ ඒකෙන් ඒකෙන් වෙන්නේ. එතකොට අපි නිවන් දැකලා ඉන්නේ අපිට කාලා විල ජොලි ඉන්න පුළුවන් කියන මතයට ඇවිල්ලා රැවටීමක් ලැක්ලා ඊට පස්සේ වෙන පැත්තකට යොමු වෙන්නේ නේද? ආන්න හරි ඒක තමයි. ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. නේ? එතකොට බලන්න. එහෙම දෙයක් නෙමෙයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩින්නේ සතර සම්පප්ප මේ සතර බ්‍රහ්ම විහරණයෙන් තොරව. හරිද? එතකොට බලන්න එයාට පරාර්ථයේ පැත්තට තමයි යන්නේ වෙන්නේ. එතන ඉඳලා දිගට සතර බ්‍රහ්ම විහරණයත් එක්ක තම මම කියන තැනට නෙමෙයි ඉන්නේ. මම තියෙන තැනින් නෙමෙයි යන්නේ. එතනින් සම්පූර්ණ මමත්වයේ දීගෙන එතකොට මේ නිවන කියන එක නිවන හරි මේක හරි තම කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. කියන කතාව තමයි එතන ඇති වෙන්නේ නේද? අන්න හරි. ඒතකොට බලන්න ඒතකොට බලන්න මනසේ නිවීම තමයි ඇත්තටම නිවන කියන්නේ. ඕක තමයි සබ්බපාපස්සා කරනම් කියන තැනින් පෙන්නේ. නේද? මනස නිවිච්ච තැන තමයි නිවන තියෙන්නේ. මොකද එතනදී මේ ආයතන 12ට ඇදගෙන දුවන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඇහැට ඕන විදියට කනට ඕන විදියට නහයට ඕන විදියට දිවට ඕන විදියට මනට ඕන විදියට අරන් දුවන්න බැරි වෙනවා. මනස පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අන්න එතකොට බලන්න අර සිද්ධිය සිද්ධ වෙනවාද කියලා. <laughs> බයි සිද්ධාර්ථ කුමාරයා තරුණ කාලෙම තමයි ඒක නැති කරගත්තේ නේද සිද්ධාර්ථ කුමාරයා ඒ ඒ කාලෙදිමනේ ගියේනේ හැබැයි එතෙන්දී යනකොටත් එහෙම විලා තිබුණේ නැහැ නේ දරුවෙකුත් මේ සිද්ධියක් සිද්ධ වුණා එතනින් ගියාට පස්සේ එක එක අනාරිය පැත්තෙන් ගියා ඉතින් ඒ ගිහිල්ලා ආවට පස්සේ බලන්න ආයි ආව නේද ඒ කට්ටිය ගාවට ඇවිල්ලා තේ කට්ටියවත් එකට එකට කරානේ ආයි සංසාරේ රස්තිය හදනව වෙන නේද අන්න එතන අන්න එතන බලන්න අර කිව්ව කෑල්ලනේ තියෙන සතර බ්‍රහ්ම විහරණය කියන කෑල්ල නේද එතන තිබුණේ. මහත්තයා ගැටෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ මෛත්‍රී සිතම නේද ඇති වෙන්නේ. මෛත්‍රී හතරම එනවා එකක් විතරක් නෙමෙයි. ඒකනේ සම්මා සංකප්පයේ කිවිවතනනේ. ඇයි බලන්නකො සම්මා සංකප්පයෙන් නික්කම්මයට එනකොට අන්න ඔන්න ඔන්න ඔන්න අර මහත්යාවපු තැනම උතන තියෙන්නේ. සම්මා සංකප්පයෙන් නික්කම්මයට එනකොට බලන්න කාමයේ කාමයේ සැපයි කියන තැන නෙමෙයිනේ දෙන්නේ. කාමයේ දුකයි කියන තැනින්නේ දෙන්නේ. නෙකම්මේ එන්නේ. ආයතන 12 කිරීම කලකිරෙන තැන නේද? <laughs> ඔන්න බලන්න කොහෙ තියෙන්නේ උතන. ඕවා නිකම් වචනනේ. අන්න බලන්න සම්මා සංකප්පය කියන්නේ මනස පිරිසිදු වෙන තැන කොයි විදියටද අන්න බලන්න මේ කාමයේ කෙරෙහි නැඹුරු වෙලා ඇයි බලන්න මනස මුල් වෙලා තමයි මේ ආයතන දුරම ක්‍රියාත්මක වෙන්නේ මම ඉස්සල්ලත් එන්නේ වචනයක් කතා කරන්නේ මනස මුල් වෙලා ක්‍රියාවක් සිද්ධ වෙන්නේ මනස මුල් වෙලා ඔබ නැගිටලා යන්නේ කොහොමද මනස මුල් වෙලා ඔබව හිටවන්න ඕනේ ක්‍රියා කියලා දෙන්න ඕනේ මේ කයි නැගිටවන්නේ කොහොමද කියලා. මොළයයි හෘදේ වස්තුව එකතු කරලා මේක උස්සන්න ඕනේ. ඒ දෙකෙන් තමයි මේ ඕන කරන දේ දෙන්නේ. එතකොට බලන්න මනස මුල් වෙන්නේ. එහෙනම් බලන්න මනස මනස සංවර වෙනකොට වචනේ සංවර වෙනවා. වචනේ සංවර වෙනකොට අන බලන්න කය සංවර වෙනවා. එතකොට මනස මුල් මනස මනස තමයි මුල් වෙන්නේ. එතකොට මනස මනස සංවර වෙනවා කියන තැන බලන්න කාමයේ සැපයි කියන තැනින් මිදෙන්නේ. නෙක්ඛම්මයට එනකොට. එතකොට අව්‍යාපාද කියනකොට ව්‍යාපාදයෙන් මිදෙනවා. අන්න බලන්න ගැටින ගැටෙන ස්වභාවයන් තරහෙන් මේ මිදෙනකොට මොකක්ද වෙන්නේ? මෛත්‍රියේ ඉන්නේ. අන්න දැන් ඔබ ඇහුවානේ සතර බ්‍රහ්ම විහරණේ. අන්න බලන්න මෙත්තාව වැඩෙන්නේ. එතකොට අවිහිංසාවට එනකොට කරුණාව වැඩෙන්නේ. ආන්න බලන්න දැන් මේක හරහා තමයි ඉතුරු ටික ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන සිද්ධිය බලන්න අන්න බලන්න ওই තුන එතකොට බලන්න සම්මා සම්මා සංකප්පය වැඩිලා ඒක වෙන්න නම් සම්මා දිට්ඨියට එන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ කතන්දරේ තේරෙන්න ඕනේ. ඒක තේරිච්ච කෙනා තමයි මානසික ලෝකය ගැන බලන්නේ, හොයන්නේ. එයා මානසික ලෝකයේ ගැන තමයි විමර්ශනය කරන්නේ. ඒක කරනකොට බලන්න මොකද්ද වෙන්නේ? අන්න බලන්න මේ මනසින් මේ ආයතන 12ට ඇදගෙන යන්න තියෙන අවස්ථාව එන්න එන්න අඩු වෙනවා. අන්න මනස අන්න බලන්න සංවර වෙන්න ගන්නවා. වෙනකොට බලන්න මෙත්තාව අනිත් පැත්තෙන් වැඩෙනවා. තරහ වෙනුවට මෙත්තාව වැඩෙන්න පටන් ගන්නවා. ඈ එතකොට බලන්න මේ හිංසාව වෙනුවට අවිහිංසාව වෙන්න පටන් ගන්නවා. අන්න බලන්න මේ පරාර්ථයට යන්නේ දැන්. ආත්මාර්ථයේදී වෙන්නේ. එතකොට බලන්න ඒක වෙනකොට මොකද වෙන්නේ? මනස මුල් වෙලා ඒ වචන කතා වෙන්නේ. අන්න වචනේ පිරිසිදු වෙනවා. ක්‍රියාව සිද්ධ වෙන්නේ. අන්න වචන අන්න ක්‍රියාව පිරිසිදු වෙනවා. එතකොට බලන්න සිත, කය, වචනය. ওই තුන්දරෙන්නේ අපි මේ ජීවිතය කියලා ගත කරන්නේ. ඕක තමයි සම්මා ජීවයට එන්නේ. ආන්න බලන්න ওই තුන වැඩෙනකොට සම්මා ජීවය වැඩෙනවා. මේ විදිහට මේ මම අහලා තියෙනවා මහත්තයා අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා නිවන් දැක්කට පස්සේ හෝ රාහත් වුණාට පස්සේ අර ප්‍රශ්නෙම තමයි එතනින් වෙන කොටසක් මම මේ ගන්නෙ. අපි කියමුකෝ දැන් අපිට කාර් එකක් හම්බුනායි කියලා. ඒක අල්ලගන්න නැතුව පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. හරියටම හරි. ඒ කියන්නේ එතකොට දැන් ඔය අපි කියමුකෝ විවාහ වුණ කෙනෙක් කියලා. එතකොට කාමයට අල්ලගන්න නැතුව කරන්න කියලා තමයි එහෙම කියන්නේ. ඒක හරිද වැරදිද? නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙම දෙයක් එන්නේ. ඒක තමයි. ඔය අපි අපි අහුවෙලා තියෙන තැන තමයිනේ. <laughs> නේද? බලන්න ඔතනදිම බලන්න දස සංඥා දස සංයෝජන කියන තැන බලන්න හොඳට. දස සංයෝජන මොකද්ද කතා කරන්නේ කියලා දස සංයෝජන වල උද්දම්බාගී සංයෝජන වල මේ ඔය ඔය මේ ඔය සංයෝජන අරන් බලන්න මොනවද කතා කරන්නේ කියලා. හරි? ඒ සංයෝජන ඒවා ඒවා ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා ඒක තමයි අපි අත්දකින්නේ මේ මාර්ගය යනකොට. අපිට අතහැරින තැන තියෙන්නේ ඔතනනේ. ඉතින් බලන්න සෝවාන් වෙලා සකදාගාමී වෙනකොට අපි වෙන්දර දූපු දිවිල්ල නතර වෙනවා කියන තැනමනේ අත්දැකීමෙන් අපිට මේ ගමන හම්බ වෙලා තියෙන්නේ. අනාගාමි වෙනකොට සෝවන් සෝවන් වෙනවා කියන්නේ සෝවන් වෙනවා කියන්නේ දෘෂ්ටිය මම කියන දෘෂ්ටිය නැති වෙනවා කියන එක නේද? ඒක විතරක් නෙමෙයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි සක්කාය චිත්ත සක්කාය සක්කාය හැඟීම මම කියන හැඟීම තියෙනවා මම කියන හැඟීම ආන්න හරි නමුත් කාමරාග පටික තියෙනවනේ පවතිනවනේ එහෙනම් ඇහැ ඇහැ ආ ඒක ඒ කියන්නේ ආයතන පරිහරණය වෙනවනේ එතකොට බලන්න අනාගත දැනගන්නවා මේක සෝවන් වුණ කෙනෙක් දැනගන්නවා මේක මැෂිමක් මේක රොබෝ කෙනෙක් එහෙම කියන එක දැනගන්නවා නේ මේ ක්‍රියාවලියක්. එතකොට බලන්න අනාගාමි වෙනකොට දුර වෙලා තියෙන කාම ලෝකයෙන්ම කාම ලෝකයෙන් මිදිලා නේද? තනිකරම කාම සුගතියෙන්. රූප අරූප කියන තැනට විතරයි නේද කොටු වෙන්නේ. බ්‍රහ්මතල විතරයිනේ එතනින් එහාට. ආ එතකොට බලන්න අර කාම ලෝකය ගැන ඔබතුමා කතා කරපු ටික. එතකොට බලන්නකෝ ඈ සුගතිය කියන දැනේ කාම කාම සුගතියෙන් අයින් වෙනවා. ආ ඒක තමයි ඒක ඒක අපි ඔහොම කිව්වට ඔහොම වෙන දෙයක් නෑ ඒක තම තමන්ට දැනিলা තියෙන්නත් ඕනේ මේ වෙනකොට. ඒක එහෙමද කියලා. <laughs> නේද? ඒක එහෙමද කියලා. ඒක අපිට කියන්නේ අපේ අවබෝධ අපිට සාපේක්ෂව අපි කියන්නේ ඒ කාලේ හිටිය අපි කොහොමද දැන් මේ මාර්ගේ වඩාගෙන අපි මේ දැනුමත් එක්ක යනකොට දැනෙන දේ කොහොමද කියලා ඒක අපිට දැනෙනවා. ඒ මේ වෙනස නේද මහත්තයා? අන්න හරියි. ඒක කෙනගෙනාගේ ඒක තමයි අතුලාන්තින් වෙන වෙනස තමයි ඔය තියෙන්නේ. ඇතුළ ඇතුළාන්තයෙන් වෙන වෙනස. හරිද? එතකොට ඔය ඔය ආකාරයට දැනෙනවා කියන්නේ ප්‍රඥාවෙන් ඒක ඔටෝමැටිකලි දෙනවා විඥානයේ පරතරනේ. අන්න හරි. එතකොට බලන්න එතකොට වෙන්නේ මොකද්ද? අන්න අර සුද්දාස්තක චලිතය වෙනස් වෙනවා නේද? අපි ඒ ගැන කතා කරේ. චරිත වෙනසක් වෙනවා. ඒ කියන්නේ කර්මජ චිත්තද උත්තුද ආහාරජ කියන සුද්දාස්තක චලිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ චලිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනකොට ඔය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. හරි? ඒක ඉතින් අපි එච්චර ගැඹුරට යන්න ඕනේ ඒක අත්දැකීගෙන යනකොට අපිට දැනගන්න පුළුවන් නේ. හොඳයි. නිශාන්ත මහත්තයාට ගිනි කූර ගහන හැටි පොඩ්ඩක් මට කියලා දෙන්න පුළුවන්ද? ගිනි පෙට්ටිය ගත්තා ගැහුවා ගිනි කූර දැම්මා. <laughs> ගිනි කූරක් හොයාගන්න නැත්නම් ලයිටර් එක කරන් පත්තු කළා දැම්මා. <laughs> එතන කිවි ටිකක් ගැඹුරු තැනක් යමුනා. ඒක තමයි මට මට තේරෙන ඔබ තුමා කියන අර පාරු අතහැරලා යන්න. අන්න හරි. ඕක ඕක ඕක ඕක දකින්නකොට පාරුව අතෑරිලා ඉන්නේ. ක්ෂණයයි කියලා දැක්කහම නම් හරිය නේද මහත්තයා? ආන්න හරිය. ඒ කියන්නේ එතනදී පාරුව අතෑරලම දාන දැන තමයි කිව්වේ. තේරුණා? පාරුව අතෑරලම දාන තේරුණා ඒක. ඒක ඔయిత වැඩි ඉතින් කියන්න බෑ. ඒක ඔබ ඔබතුමියට ඒක තේරෙන්න ඕනේ. හරි? හොඳයි එහෙමනම් මේ මම හිතන්නේ අදට අපි පැය තුනක් විතර සාකච්ඡා කරන්නේ තුනකටත් වැඩි. අපි ආයෙ හම්බ වෙමු. මෙහෙම කරන්න ඔබ ඔබං මා ඇත්තටම හරිය සාර්ථකයි. තනි තනියෙන් අපිට මේ කතා කරන මම පෞගිය සති දෙකේ තුලම ගොඩාක් අයව එහෙම විදිහට තමයි අල්ලගත්තේ. ඉතින් ඒ අයට ගොඩාක් ඒ තිබිච්ච ගැටලු निराකරණය කරගන්න ඒගොල්ලන්ට අවස්ථාව හම්බ වුණා. මේ මොකද එතකොට තමයි අපි අර කෙනා කෙනා කොට අවබෝධ කරගෙන මේ කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. හොඳයි. ඉතින් ඔබලට එහෙනම් කාට හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න කරන්න. හැබැයි අද නම් එපා. මොකද මම දැන් මේක ඉවර වෙච්ච හැටිම ආයි සමුග ධම් සාකච්ඡාවක් තියෙනවා මේ වෙලාවේ. ඊට පස්සේ මට මම ආයිත් 29:30 දෙවෙනිදා කියන දවස් tie මේ දවස් හතරත් මමට මාව පොඩ්ඩක් අල්ලගන්න ටික අමාරුයි. එතනින් පස්සේ ඔබට ඕන වෙලාවක මාව මේ මුණ ගැහෙන්න පුළුවන් වෙයි. කතා කරන්න අපිට පුළුවන් වෙයි. හරි. හොඳයි එහෙමනම් තව කාට හරි තියනවාද මොකක් ගැටලුවක්? තුමනි මම මේ මට කතා කරන්න පුළුවන් ඔබතුමාත් එක්ක ඔබතුමී නෝනේ පෞද්ගලිකව කතා කරන්නද නැත්නම් එහේ පෞද්ගලිකව කතා කරන්න වෙලාවක් ආ හොඳයි හොඳයි මම ඒක ඔබතුමීට දන්වන්න හරි මේ දවස් ටිකේ ටිකක් ගොඩාක් අයට අර මේ විදිහට කතා කතා කරන හන්දා ටිකක් වෙලාව වෙන් කරගන්න බැරි වෙ තත්ත්වයක් තියෙන්නේ මේ මම ඒ ටික බලලා මම දැනුම් දෙන්නම් හොඳ එහෙනම් හොඳ එහෙනම් සියලු දෙනාටම මේ උතුම් ධර්ම දාණය ඒ රැස් කරගත්ත සියලුම පුණ්‍ය කුසල් ඇත්තටම ලොකු ධර්ම දානයක් හැමෝම තව කෙනෙක්ව ගොඩ දාන්න නේද? ඉතින් ඔබ ඔබ ඔබ ඔබ අවදි වෙනවා. ඉතින් ඒ තුල ඔබ දකින්නේ ධර්මයේ බුදු පියාණන් වහන්සේව ඔබ ස්පර්ශ කරන්නේ. ඒක ඉතින් මහා ගැඹුරු තැනක් නේ. ඉතින් මේ සෑහෙන වෙලාවක් අපි මේ සාකච්ඡාව කරගෙන ගියා. ඉතින් ඒ සාකච්ඡාව තුලදී ඔබට අවශ්‍ය ගැටලු ඔබට ලැබෙන්නේ නැති නොලැබෙන්නත් ඇති අධෛර්යමත් වෙන්න එපා. ඉතින් අපි හැමෝටම එකපාරම මේ කරගන්න අමාරුයි. ඉතින් ඒ අතරෙදි ඒ සහභාගී වෙලා ඒ ප්‍රශ්න අහලා ඒ ඒ ඒ තම තමන්ගේ ඒ අත්දැකීම් ඒ විග්‍රහ කරපු ඒ සියලු දෙනාටම අප්‍රමාණ පුණ්‍ය කුසලයක්. එහෙනම් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය කුසල් මේ අද්භවයේදීම උතුම් නිර්වාණය පූර්ණ වෙන්න උපනිෂ වේවා කියලා අපි සියලු දෙනාම අනුමෝදන් කරමු. හොඳයි සියලු දෙනාටම නිර්වාණ සරණයි.